සංඥායවා අත්තානං සමනුපස්සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ අද හතරවෙනි දවසයි සටහන් වෙන්නේ ඒ හැම දවසකම අපි මේ පැයේ ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගත්තා ඒ අනුව අපි වැඩමුළුවේ හතරවෙනි ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ සඳහා උගදෙනෙක් දන්න පරිදි අපි සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න වෙදිච්ච ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ කන්ද වර්ග සංවිතිය සඳහන් වෙන නාකුල පිට සූත්‍රයයි ඉදිරියෙන් තියාගත්තේ අපි මේ සූත්‍රයේ කොටසක් දවසේ මාතෘකාව වශයෙන් ගනිමින් විශේෂයෙන්ම සූත්‍රයේ ප්‍රධාන තේමාව වෙන මේ පංචස්කන්ධය එක එකක් දැන් අපි සාකච්ඡා කරමින් රූප රූපස්කන්ධය වේදනාස්කන්ධය මේ වෙනකොට අපි ගෙවම් කරලා තියෙනවා. අපි අද බලාපොරොත්තු වෙන්නේ ඊකාවට පංචස්කන්ධයේ සඳහන් වෙන සංඥාස්කන්ධයේ පිළිබඳව මේ සූත්‍රයේ සඳහන් වෙන කොටස ඉදිරිපත් කරගෙන ඒක අපේ අපේ භාවනා ජීවිතයේට පරියන්කේදී සක්මන් භාවනාදී සායතින්දා කටයුතු වලට කොහොමද උපදේශ පන්තියක් කරගන්නේ එහෙම නැත්නම් යම්මාකාරිකී මේ සංඥා පිළිබඳව කටයුතු කරොත් අපට මේ සංසාරේ තෘෂ්ණාව අඩු වෙනවද ඒ විදිහට අපි කටයුතු කරන්නේ කොහොමද කියලා සලකා බලන එකයි. ඉතින් මේ සංඥා ස්කන්ධය කියලා කියන්නේ පංචස්කන්ධයේ මැද තුන්වෙනි එක ඉතින් ඒක ඊටාත්ම සංකීර්ණ නැත්නම් බොහොම සූක්ෂම කොටසක් මොලේ සම්බන්ධ කතා කරත් sannivedana ගැන කතා කරත් කෙලස් ගැන කතා කරත් සමාජගත ජීවිතය ගැන කතා කරත් තමන්ගේ මනස ගැන කතා කරත් ඊටාත්ම සංවේදී කොටසක් මෙතන සඳහන් වෙලා තියෙනවා ඒක නිසා මේ සංඥාවේදී විශේෂයෙන්ම මතක් කරගන්න තියෙන්නේ ඒ සංඥාවේ තියෙන මේ කෝලං ගතිය, බහුරු කෝලං ගතිය, නැත්නම් මේ මවාපාන ගතිය නිසා මොන දේ කිව්වත් Tamanට ඇහෙන්නේ Tamanට ඕන දේ තමයි. ඉතින් ඒක නිසා මේ සංඥාව සංඥාවේ තියෙන මේ මායාකාරී ගතිය දන්නේ නැත්නම් හුඟක් වෙලාවට කීයර දෙයක්ම ඇහෙනවද එහෙම නැත්නම් මේ ඇහිච්ච දෙයද මෙතන අදහස් කරන්න කියන හරි විශාල හාස්‍යයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔය රෂ්‍යානු විප්ලවයේ කාලේ හිටපොදී ඊට කාලේ ඉඳලම රුසියානු ජනතාවට සහ ප්‍රංශ ජනතාවට විශේෂයෙන්ම ආධ්‍යාත්මය ගැන මතක් කරපු ඒ ස්පෙන්ස්කි ඒ වගේ මේ ඒ කාලේ වැඩ කරපු මිනිස්සෙක් මේක ගැන හරියට හොයලා දැන් නිතරම කතා කරනවා ඊටාම ගැඹුරු ධර්ම ගර්ජොෆ් ගර්ජොෆ් කතා කරන ගැඹුරු ධර්ම කතා කරනකොට යකිනව නිතරම ඕන කෙනෙකුට තේරුම් නැත්නම් ප්‍රශ්නයක් අහන්නේ කියලා. ඉතින් ප්‍රශ්නයක් අහනකොට කවුරු හරි කිව්වොත් එහෙම ගර්ජොෆ් දැන් දේශනාවේදී ඔබතුමා මෙහෙම සඳහන් කළා. එතකොට මේකේ මේ මේ ගැටුම් සහිත ස්ථාන මේ මේ පටලවිලි වෙනව නේද කියනකොට මෙයා ප්‍රශ්න කරුණ අතර කරලා කියනවලු මම එහෙම කිව්වයි කියලා ඇහුව කියනකට වැඩිය හොඳයි මට මේම ඇහුණයි කියලා කියන්න කියලා. මොකද මං කියන්නේ ඕගොල්ලෝ අහන්නේ නැහැ. ඕගොල්ලෝ අහන්නේ ඕගොල්ලෝ ඩෝන දෙයි. ඒ නිසා ප්‍රශ්නේ වරණගෙනකොට මේ ඔබතුමා කිව්වයි කියලා මගේ පැත්තට දාන්න එපා. මට ඇහුනේ මෙහෙමයි කියන්නේ. එතකොට මට ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. ඒ තරමටම මේ කියන දේ නෙවෙයි අපි අපිට ඇහෙන්නේ ඇහිච්ච දේ නෙවෙයි මනස කියලා තියෙනවක් වෙලාවට මේක මේ සමාජයේ එහෙම නැත්නම් අපි කියන ජනමාධ්‍ය වෙනකොට මේක ටිකක් ගොරෝසුයි ඒ වගේම හිතයි හෘද වස්තුවයි අතරත් මේ වගේම රණ්ඩුවක් තියෙනවා හෘද වස්තුව හැඟුම්බරව මොනවා කිව්වත් අපේ මොලේ ඒක පිළිගන්න කැමති නැහැ මොලේ මොන දේ තර්ක කරන්න හැදුවත් හෘද වස්තුවේ ගණන් ගන්නෙත් නැහැ ඒ නිසා මේ ඇතුලේ sannivedanaya බරපතලයි. මේක තමයි අන්තිමට මානසික අසහනයක් වෙලා කීසොෆෙනික් කියයි, බයිපෝලා කියයි එක පැත්තක් එක විදිහට වැඩ කරනවා, අනිත් පැත්ත අනිත් විදිහට වැඩ කරනවා. වැඩ කරන පැත්ත මේ පැත්ත වැඩ කරන පැත්ත අනිත් පැත්ත දිහා බලපුවාම යාට පේන්නේ යාට පිස්සු කියලා. මේ පැත්තෙන් බලන්න අනිත් පැත්තට බලන්න යාට පිස්සු නිසා එකම මිනිසයා එක චිත්තක්ෂණ දෙකක් ඇතුළත සම්පූර්ණ ප්‍රතිවිරෝධී චරිත දෙකක් අඟපාන. ඒක වෙන්නේ අර මේ සංඥාවේ තියෙන මේ දෙබිඩි ස්වરૂපය සීමා ඉක්මන ගියාට පස්සේ. ඉතින් මේ වගේ தත්වයක් තියෙද්දී මේ තාම සියුම් ධර්මයක් නෛර්යානික සද්ධර්මයක් තව කෙනෙකුට ප්‍රකාශ කරයි කියනකොට ඒක ඇඟේ ඇඟ කිලිපොළනවා. සරුවචනාංශ මේක අවබෝධ කරා ඒක වෙන්න පුළුවන් මොකද උන්වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂය පෙරම් පුරලා 512000 20ක් තමයි බුදුවරුම දැක්කයි කියලා තියෙනවා නිකන් ඉලක්කම. ඉතින් ඒක liver වෙලා මේ ධර්මයේ තව කෙනෙකුට sannivedana කරයි කියනකොට ඒක මනුෂ්‍ය ඉතිහාසයේ ඉතාමත්ම අසිරිමත් සිද්ධිය. ඉතින් ඒකමද දන්නේ නැහැ අපේ සාමාන්‍ය දහම් පාසල් පොත්වල පවා තියෙනවා. සර්වචනංශේ බණ කියන්න පැකිලුමයි. ධර්ම දේශනා කරන්න පැකිලුණයි කියලා මොකද කිසි කෙනෙක් නැහැ මේ ඒ ආબોධ කරන වාතාවරණයක හෝ ආબોධ කරන දිශාගත වෙලා හෝ ඒ සදා සද්ධාාවක් හෝ නැති නිසා ධර්මයේ නොකියන්නේ කතා නොකරන අදිෂ්ඨාන කළා කියන්නේ. ඊට පස්සේ සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා උතුරු දළුව එකස් කරලා වැඳලා දන බිම ඇඳලා කතා කරලා කියනවා ගෞතමයන් වහන්සේ මේක මේ මානවයාට වෙන්න හදන විශාල විනාශයක්. ඒක නිසා කෙලිම ආපෝද කරගන්න බැරි අය අපවාද බය බයයි කියලා හිතන එක සාධාරණ වුණාට සමහරෙකුගේ ඇස්වල එච්චර දූවිලි නෑ. ඒකලක නාමකම්පා කියලා කියන්නේ. ඒ චේතෙන් දිපේන දිනවා සරුවචනාංශයේ බුද්ධෝහම් බෝධ ඉස්සාමි මුත්තෝහම් මොචේ පරේ. තින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කියලා ප්‍රාර්ථනා පිටුවාගෙන මම බුදු වන්නේමි අනික් අය බුදු කරවන්නේමි මම ඊතර වන්නේමි අනික් අය ඊතර කරවන්නේමි මම තණ්හාව අයින් කරගන්නේ මේ අනික අයින් කරගන්න කහිට අයින් කරවන්නේ මේ කියලා පෙරම්පරව බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ පියවරක් පිටිපස්සට කියලා තියෙනවා. ඒ තරමටම මේ ලෝකයේ පවතින සම්මුති සත්‍යයක් එහෙම නැත්නම් මේ පරමාර්ථ සත්‍යයත් අතර තියෙන මේ වෙනස නිසා මුක දිනේ ගොළු වෙනවා කිව්වොත් එන පටලවිල නිසා. ඉතින් නමුත් මේ ਸਰවචනාසිකේ තියෙන මේ මහා කරුණාව නිසා ප්‍රකාශ කළයි කියමුකෝ. කොයිල බලන්න මානව ඉතිහාසයේ කොහේවත්කත් අවුරුදු 2600ක් වගේ ගැඹුරක් සංක්‍රමණය වෙලා තියෙනවා. කවදාවත් අවුරුදු 2600ක් අද වෙනකොට ඒ ඊටාම සූක්ෂම ධර්මයේ අපි හිතනවා ඒකම තියෙනවායි කියලා. කොච්චරක් පටලවිලා තියෙනවා කියන දන්නේ මේ දක්වා ඇවිල්ලා තියෙන නිසා අපිට ලැබිලා තියෙන අවස්ථාව දිහා බලනකොට විශේෂයෙන් පසුගිය අවුරුදු 30 40 මේක හොඳට ඔප්නගෙන්න පටන් අරගත්තා. ඒකට පේන මොකද්ද මේ අහම්බයක් මොකද්ද සංසිද්ධියක් වෙනවා. ඒ නිසා එක එකනාට මේක අවබෝධ කරගන්න බැරි වුණාට මේක බුදුරජාණන්සේගේ අදිෂ්ඨාන ශක්තිය අනුව දිගට පවතින. ඉතින් අපි කාට හරි ඒක යම් ප්‍රමාණයකට අවබෝධ කරන්න පුළුවන් වුණා නම් ඒක තමයි ආශ්චර්ය අවබෝධ කරන්න බැරි වෙන එක නම් සාධාරණ. ඒ තරමටම හිත ෂටයි හිත මායාවී හිත වංචනිකයි. ඒ වංචනික හිතත් එක තමයි අපි කන්නේ, ඒ වංචනික හිතත් එක තමයි අපි බොන්නේ, ඒ වංචනික හිතත් එක තමයි අපි බුදියන්නේ, ඒ වංචනික හිතත් තමයි අපි මේ ඔක්කොම දේවල් කරන්නේ. නමුත් හිත වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා මොන නාටටවත් හොයන්න බෑ. ඒ තරමටම අපි අසරණයි, ඒ තරමටම අපි අනාතයි. ඉතින් එහෙම බවක් නැතුව මේ කාම ලෝකයේ කාම සංඥාවේ නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ පීනමින් ගත කරනකොට කොහොමද අපි අනිත්‍ය සංඥාවක් ගන්න කොහොමද අපි දුක්ඛ සංඥාවක් ගන්න කොහොමද අපි අනාත්ම සංඥාවක් ගැන කල්පනා කරන්නේ කියන එක ගඟ දිගේ ඉහළට පීනනවා ඒක නිසා මෙවැනි ප්‍රයත්නයක් සඳහා එක සැරයක් සාර්ථක නොවුණත් දහස්වර උත්සාහ කරන්න ඕනේ මොකද ඒ තරම්ම මේකේ තියෙන පුළුවන් මේ වංචනික බව නිසා මේකේ තියෙන එකක් කරලා එකක් පෙන්නන මායාකාරී ගතිය නිසා ඒක දැක්කට පස්සේ නම් මේක තන්නේ කර මේ කොලන් දර්ශනයක් වගේ වෙනවා. ලෝකෙම කොලන් දර්ශනයක්. එතකොට අපි මේ කරන්නේ නාඩගමක්. අපි මේ කරන්නේ තන්නේ කරම අවාපෑමක්. අපි මේ කරන්නේ තන්නේ ක්‍රම මේ මූනිච්චාවක් වගේ තේරෙන පටන් ගන්නවා. ඊට පස්සේ එහෙම පිරිසක් එකතු වුණාට පස්සේ ඒගොල්ලන්ට ඕන කමක් නැහැ මම අපා. ඒගොල්ලන්ට ඕන කමක් නැහැ අතිශෝක්තියක් ඒගොල්ලෝ අතර අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඒ අතිශෝක්තිය අයින් කරලා එහෙම නැත්නම් කේලම් කතා අයින් කරලා පරුස වචන අයින් කරලා බොරු අයින් කරලා ශක්ති ප්‍රමාණය සංවේදනය කරන්න. ඉතින් එහෙම නැතුව එහෙම සාමූහික ප්‍රයත්නයක් නැතුව එහෙම නැත්නම් භාවනා කරන අය අතර එහෙම අන්‍යෝන්‍ය විශ්වාසයක් ඒ වගේම අවබෝධයකින් තොරව මේක අමාරුයි. ඊයේ දේශනාවේදීත් අපි මතක් කරගත්තා යම් දවසක අපි මේ වේදනා පිළිබඳ විඳීම් පිළිබඳව අපි ගත කරන ලෝකයේ තියෙන මේ සැප වේදනා ආභාගන යන සංස්කෘතියත් දුක් වේදනාට වෛර කිරීම ස්වභාවික දෙයක් කියලා හිතා ගන්න අදහස් අතරමැදට කවදා හෝ අපි තුන්වෙනි පන්තියක් අඳුරලා දුන්නොත් සැපත් නැති දුකක් නැති වේදනා જાතියක් තියෙනවායි කියලා ඒකම ලොකු විප්ලවයක්. ඒක හඳුනා ගැනීමම සම්පූර්ණ චිත්‍රය වෙනස් වෙනවා. ඊට විතරක් නෙවෙයි හොඳට භාවනා කරමින් එහෙම නැත්නම් ඒ කායි විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් භාවනා ජීවිතේ ගොඩනගාගෙන යනකොට ඔය සැප දුක් දෙක ජීවිතයේ දවසේ පරියංකයේ සක්මනේ ඊටාම සුළු කොටසක් බවත් බොහෝ විට පවතින්නේ අදුක්කම සුඛේ බව තේරුම් ගත්තට පස්සේ අපි මෙතෙක් කල ජීවිතෙන් කොච්චර පොඩි කොටසකද දඟලලා තියෙන්නේ කොච්චර ප්‍රදේශයක් අපිට තව දැනගන්න තියනවාද ඇයි ඒක අපිට බැරි වුනේ අර අදුක්කම සුඛ වේදනා පිළිබඳව තියෙන අවිද්‍යානුසය නිසා ඉතින් අපි අවිද්‍යා අනුසය නැති කිරීමට කටයුතු කරන්න ගිය ගමන් ඒක පේන්නේ සම්මුති සත්‍යයට කරන අභියෝගයක් වගේ ඒක පේන්නේ මේ උපේක්ෂාව ඉස්සර කරගෙන ප්‍රතික්‍රියා නොකරන එහෙම නැත්නම් කොයි දෙයකට සමසිත පවත්න එකට ගිය ගමන් මහ පුදුමාකාර අභියෝගයක් සිද්ධ වෙනවා අපි මෙතෙක් කල් ගෙනාවු හොඳ නරකට අපි මෙතෙක් කල් ගෙනාවේ සැප දුකට අපි මෙතෙක් කල් ගෙනාවු ජය ජය පරාජය දෙකට අපි මෙතෙක් කල් ගෙනාවු යස ආයස දෙව් එවෙවට මේ පුදුමාකාර ඒ වගේ මේ ධන අග්‍රය ඍණාග්‍රය එකතු කරලා නියුට්‍රලයිස් වුණා වගේ ඒකේ තිබුණාට ටෙන්ෂන් එක බයි. ටෙන්ෂන් එක දැස්සට පස්සේ දෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේකේ භාවනාවක් කරන්න අපි ගැම්ම ගන්න කොහොමද කියන එක. ඇයි භාවනා කරන්න කියන්නේ? භාවනා ගන්න කරන්න ගන්න ඒ ධෛර්යය, තල්ලුව ඉස්සරහට තියෙන ගැම්ම එන්නේ සබදුක තියෙනකන් තමයි. එන්නේ ජය පරාජය තියෙනකන් තමයි. එන්නේ අසායස තියෙනකන් තමයි. ඒව නියුට්‍රලයිස් වෙච්ච ගමන් එකිනෙක උපේක්ෂක තත්ත්වයටපත් වුණාට පස්සේ කොහොමද මිනිසයා මේ සදාචාර ජීවිතය ගත කරන්නේ කොහොමද මිනිසයා භාවනාව සඳහා සමාධිය සඳහා පෙළඹෙන්නේ මෙච්චර ජඩි වීර්යයක් කරන්නේ කොහොමද විපස්සනා කරන්නේ කියන එක හිතා ගන්න බැරි ඒ ඒතන තමයි මේ සංന്യാස්කන්ධය පිළිබඳව අවබෝධයේ වටිනාකම තියෙන්නේ ඉතින් සර්වචන් වහන්සේ මේ සඳහා බොහොම සරල නිදර්ශන මාර්ගයෙන් සංඥාව පෙන්නකොට සරුවඥානංශය පෙන්වන්නේ මිරිඟුව මිරිඟුව කියලා කියන්නේ ඊටාම කාෂ්ඨක අවුවේ කාන්තාරේ හොඳටම ඉර බබලට වෙලාවේ කර්කශව බබලන වෙලාවේ ඈත සිටිජේ මිරිඟුව පෙන්නේ විශාල ජල කඳක් වගේ. ඒ නිසා අර පිපාසී කාන්තායිපී කාන්තර පීඩිත වෙන කෙනාට ඒක පේන්නේ විශාල හිතා ගන්න බැරි තරම් විශාල ජල කඳක් තියෙනවා. ඉතින් මේ පුද්ගලයාට අනිවාර්යයෙන්ම අදහසක් වෙනවා මේ ජල කඳත් මමත් අතර තියෙන පරතරේ නැති කරගත්තොත් මට වතුර ටික ගන්න පුළුවන්. ඉතින් ඒකට මේ මනුස්සයා ඒක අඹාගෙන යනවායි කියන එක ඒකේ තියෙන ස්වභාවික ගතියක්. නමුත් දුවන්න පටන් ගත්තාම එයාට තේරුම් ගන්න අමාරු කොච්චර දිව්වත් ඒ ජලකඳ තියෙන මිරිඟුවක් Taman අතර තියෙන වෙනස කරදරේ අඩු වෙන්නේ. ඒකත් දුවන්න දුවන්න දුවන. ඒ විතරක් නෙවෙයි එතන තියෙන්නේ ජලකඳක් නෙවෙයි. 10ක් තියෙනවා. ඉතින් අන්තිමට වෙන්නේ අර තියෙන දාඩිය ටිකක් දාලා වේලා මැරලා යනවා. ඒ නිසා වනමුරුගයෝ ඒක දැක්කහම තර්ක ශාස්ත්‍රය මොනවත් නැහැ. අඹන්න පටන් ගන්නවා, දුවන්න පටන් අර ගන්නවා මේ වතුරක් තමයි කියලා. දුවල දුවල දුවලා අන්තිමට ආති වැටලා මැරලා යනවා. ඉතින් ඒ වගේ තමයි මේ කාම ලෝකේ. කාම ලෝකේ පෙන්නන මේ කාම ආස්වාද, කාම වස්තු, කාම අරමුණු ඒ සියල්ලම පෙනෙන්නේ ඒකාන්ත මනුෂ්‍යට අත්‍යවශ්‍ය වූ සැපයක් ලබා දීලා අනික් අයට වැඩිය මම ලබලා තියෙනවා කියන විශාල මේ එළොමක තමයි. නමුත් සරුවචාන්සේ ප්‍රශ්න කරනවා කවුද කවදද කෙනෙක් ඕක සන්තුෂ්ත වුණේ කියන්නේ. කවදාවත් නැහැ. ඒක නිකන් ඇහිදල් කෝඩයකට වතුර පුරවන්න හදනා වගේ සර්වචනංශය සඳහන් කරනවා. තමන් වහන්සේම මේ ඉතිසර ආත්මික මහා මන්දාතු නම් සක්විතර දෙකෙනෙක් කියලා ඉපදිලා කොදෙව් 700ක් සහිත මේ මහ පොළොවේ අකරාජධානි 700ක් සහිතව ඒ රාජධානි 700 මාලිගා 700ක් සහිතව එක එක රාජධානියක වැව් පොකුණු 700ක් සහිතව පුරංගනාවන් 700ක් සහිත අන්තපුර සහිතව ඇත්තස් ගිය පාබල සේන 700 700 තියේදී මුළු ලෝකෙම වශයේ පවත්තන සක්විති රජ වෙලත් මැරෙන වෙලාවේ කාමෙන් සන්තප්පණයක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මේ කරන්න හදන්නේ අර අම්බන මුවන් වගේ මිරිඟුවා බා යන මුවන් වගේ ඒක දිගේ එළවමින් අනිත් අයට ඉස්සල්ලා ගිහිල්ලා මේ මිරිඟුව අල්ල ගන්නවා කියන එක. නැත්නම් ඒ පේන සැපය පිපාසයට දාහයට හම්බෙන වතුර ටික හොයා ගන්න ඕනේ කියන ලැබිච්ච සංඥාව පරීක්ෂා කරන්නේ නැතුව සංඥාවේ හරපද්ධතියක් තියෙනවා. මේ සංඥාව නැත්තම් ඒ වතුර දැක්කේ මමයි. ඒ මම දැකපු එක මට ලොකු ලාභයක්. ඒ නිසා මම අනික් අය දකින්න ඉස්සෙල්ලා මේක අඹාගෙන යන්න ඕන කියලා මේ මම දැකපු එකේ හරයක් තියෙනවා කියලා දැකපු එක නදුවනවා. මේ දුවන ජීවමන නිසා ඒ පුද්ගලයාට වෙහෙසටපත් වුණාට පස්සේ කියා ගන්න බැරි තැනකටපත් වෙනවා. ඒක නිසා වේදනා වේදනා ස්කන්ධය අවබෝධ කරලා පස්සේ මේ සංඥාව පිළිබඳව යෝගාවචරය සැලකිලිමත් වුණොත් එහෙම නැත්නම් ලෑස්තිලා ගියේ නැත්නම් ආර්යනාථලා දැකලා ආර්යනාථලා බණ අහලා ආර්යනාථලා විශේෂ හික්මීමක් ඇති කරගත්තේ නැත්නම් සත්පුරුෂයන් වහන්සේලා දැකලා සත්පුරුෂ ධර්මය අහලා සත්පුරුෂ ධර්මයේ හික්මීමක් ඇති කරගත්තේ නැත්නම් ඒ වේදනාව පිළිබඳව විෂද භාවයක් පූර්ණත්වයක් ලබනකොට ඒ යෝගාවචරයා අන්ත සැප අන්ත දුක් විඳලා ඒ වගේ නොඇලි නොගැටි අපි මේ උපේක්ෂාව ඉස්සර කරන්න ඕනේ සතිය දිනු කරන්න ඕනේ. ඒ වගේම පැතිය යුත්තේ පතනවන්නම් නිවනයි ආදි වශයෙන් කියලා තමන්ගේ පෞරුෂත්වය වෙනස් කීම වගේක් කරගන්න වෙනවා. ඇත්තටම කරනවද, කෙරෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. එහෙම නොවි වේදනා ස්කන්ධය ඉක්මවන්න බෑ. එතකොට මේ තමන් මෙතෙක් කල් අරගෙන ආපු ජීවිතයේ එල්ලේ එහෙම නැත්නම් ජීවිතයේ ගැම්ම ගන්න ලවගාගත්තේ කාම අරමුණු වෙනුවට ඒ නිකාමලාභී කාමෙන් තොර වූ අරමුණු එනකොට ඒ ජීවිතයේ ඇතිවෙන ඒ වෙනස්කම් පෞරුෂත්ව වෙනස්කම් රුචර්ජකම් වල වෙනස්කම් ඉතාමත්ම හිමීට සිදු නොවුනොත් ඒක මානසිකට දරන්න බෑ ඒක හිමීට සිද්ධ වෙන්න දෙන්න ඕනේ කවදාවත් ඉක්මන් කරන්න නරකයි. මේක වෙනකොට වෙන්නේ අර මත්තු පිට ලෙල්ලේ ඇවිදින් තිබුණු මේ මනස ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් gediya ඇතුළට කිට්ටු කරන එකයි. කිට්ටු කරනකොට මානසික කවදාකවත් නොතිබිච්ච හැකියාවල් ඒ වගේ නොතිබිච්ච නිර්මාණශීලීත්ව නොතිබිච්ච ප්‍රගමනශීලී අදහස් ඒ වගේම අභිඥා ඒ වගේ දේවල් වලට පුදුමාකාර විදිහට දොර ඇරෙනවා. අර කාමයට තිබිලා කාමයේම මලකට කාලා කාමයේම ගත කරපු ජීවිතය දැන් ඒක අයින් කරලා ඒ නිර්ආමිෂ පැත්තට නැත්නම් ආධ්‍යාත්මික පැත්තට රුචි අරුචිකම් වෙනසක් ඇති වෙනකොට ඒක දුෂ්කරයි අමාරුයි නමුත් කලාතුරකින් කෙනෙක් වුණොත් ඒ පුද්ගලයාගේ විශාල ඒ මානසික පිබිදීමක් නිසා පුදුමාකාර හැකියාවල් වගේ මෙතෙක් කල් තිබිච්ච දේවල් නිරාවරණය වීමක් වෙනවා මෙන්න මේ නිරාවරණය වීමේදී මේ ඒ කායනුපස්සනා දක්ෂ වෙලා වේදනානුපස්සී දක්ෂ වෙලා ඒකෙදි නොසැලී බාධක තරංගේ අවස්ථා දෙකක් පැනගත්තට පස්සේ මේ සංඥා ස්කන්ධයේ වැඩ කරනකොට හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ ඔය අභිඥා පැත්තට තියෙන සම්බන්ධතාවය. ඒකට කියනවා මේ ප්‍රාතිහාරය. එද්දි ප්‍රාතිහාරය පැත්තට කවදාකවත් නැති හැකියාවල් එළියට එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දිවිච්ච හැකියාවල් මතුවෙන්න පටන් ගන්නවා. මේ මතුවෙනකොට ඇත්තට මේ යෝගාවචරයට සාධාරණ තර්කණයක් තියෙනවා. හිතා ගන්න පුළුවන් මට මේ වයින් එක වටිනවා මොකද මම දැන් මෙච්චර මෙච්චර දේවල් කරලා තියෙනවා මෙච්චර සීල් දක්ලා තියෙනවා මෙච්චර මට සතිය තියෙනවා මෙච්චර මට ආනාපාන කීකරු මෙච්චර මට වේදනා දරාගෙන ඉන්න පුළුවන් ඒ නිසා මේක අතිරේක විශේෂ ලාභයක් වෙන්න ඇති කියලා මේක ආත්මීය කරගන්න. මේ මගේ භාවනා මගේ ආත්මයේ හැටි තමයි මේක හිතා ගන්නවා. මේක ආත්මයේ හැටි තමයි මේ මගේ ආත්මය තුලින් මම වවාගත්ත දෙයක් මට හම්බෙච්ච බූදලයක් කියලා අර හම්බ වෙන හැම දෙෙම ආයසරයක් නොදැනුවත්වම ලාභයට සත්කාරයට කීර්තියට ප්‍රශංසාවට යොමු වෙන්න ඉඩ තියෙනවා. මේ පැත්තට යෝගාවචරයම අන්ධහර පාන්න ඕනේ ඒ පැත්තට හැරෙනකොටම ඒ මට්ටමේ ඉන්න පිසාච ප්‍රේතයෝ භූතයෝ යක්ෂෝ තේරම වට කරගන්න. පිසාච ප්‍රේතයෝ කියලා කියන්නේ මේ අසල්වැසියෝ. එහෙම නැතුව මේ පිටින් එන කවුරක්වත් එහෙම මේ යක්කෝ ඇඳගෙන දත්ත වියදාගෙන රතු ඇසෙනව නෙවෙයි අපි වටේ ඉන්න හරියක් ඉන්නේ පිසාච ප්‍රේතයෝ. අර මනුස්සයා ගැර පොඩි දුර්ලභක දැක්ක ගමන් වහයලා ගන්න. වහන ඇවිල්ලා වැඳලා කතා කරලා බුදු අම්මේ මෙහෙමයි මෙහෙමයි කියන අර මනුස්සයාට අන්දනවා. අර මනසකින් සාධාරණව කනවා. අයියෝ අද ඉතින් හොඳට සීලයක් රැකලා තියෙන්නේ සතිය තියෙනවා ආනාපානෙ හොඳයි. ඉතින් බොහොම උසස් තැනක ඉන්නේ. ඊට පස්සේ වැටුණාට පස්සේ කබරය පොළොව ගැහුවා වගේ තමයි කොහේ යනවද හොයන්නේ. මම අවුරුදු 20ක් මේ ශේෂ්ත්‍ර 30ක් මේ ශේෂ්ත්‍රේ මම බලහන් හිටියා මේ පුම්බර කටියට මොකද වෙන්නේ කියලා. ඒකට මුළු ලෝකෙම සාධාරණ අනියම් මේ ඇත්ත තමයි මෙන්න මැජික් කියලා ඔක්කොමල වටේ යනවා. අර මම වැටෙන්න පටන් ගත්තා ඊපස්සේ සේරම බිම දාලා පාවෙන. කිසිසේත්ම කිසිම අනුකම්පාවක් දෙතම මොකක්වත් නැහැ. ඒකට අර මනුස්සයාට මොකද වෙන්නේ බුද්ධ ශාසනයට එපා වෙනවා. මොකද්ද මේ වෙන්නේ? ඇයි මට මේක මේ සාධාරණ හම්බෙච්ච මේ අතිරේක ලාභය? ඇයි මේ විදියට මේ මේ සාගහන්නේ කියලා. මේ සංඥා ගැන නොදැනුවත්කම නිසා අර දෙන්නකොටම කනවා. බුදුජානන්සේ මෙතෙන්දි මතක් කරනවා මේ සංඥාව හොඳට දන්නවනම් ඒ පුද්ගල කවදාකවත් එක සැරයක් වුණාට මොනම දෙයක්වත් බාරගන්නේ නැහැ. මේ සාධාරණීකරණයක නම් මේක මගේ භාවනා ක්‍රමයේ හේතුඵල වාදයෙන් එකක් නෝක හෙටත් එන්න ඕන. අනිද්දත් එන්න ඕන. ඉන් අනිද්දත් එන්න ඕන. දහස් වරෙන් දානවා. ඔය අවස්ථාවාදියා එහෙම නැත්නම් පොඩි සුදුසුකමක් තියන ලොකු කුට්ටි බලාපොරොත්තු වෙන කෙනා එක සැරේ දෙනකොටම කනවා. කාපු ගමන් සංඥාවේදී කොටු වුණොත් එහෙම නැත්නම් සංඥාවේදී අහු වුණොත් සංඥා කියන බොරුවට වැටුණොත් ඒ මිනිසයාට වෙන දේ නිකන් සුනාමීට වුණා. මේකදී අපිට කෙලින්ම චෝදනා කරන්න පුළුවන් එහෙම නැත්නම් දඩමීම කරගන්න පුළුවන් ජනමාධ්‍ය. මේ වැඩියෙන්ම වැඩ ගන්න කෙනා ජනමාධ්‍ය. කොහොම කරන්නේ. ජනමාධ්‍ය බලහන් ඉන්නේ කවුරු හරි එහෙම ඔලුව උස්සනකම් උස්සපු ගමන් ඒගොල්ලෝ ගිහිල්ලා ලොකු පෙඩස්ලයක් උඩ තියලා තින්න ගන්න පටන් ගන්නවා වයිට් වොෂ් කරනවා. ඊට පස්සේ කුණු වුණාට පස්සේ කුණු කන්දල් සේරම ලෝකෙට ඉදිරිපත් කරනවා කෝකෙන් හරි පත්‍රෙ විකින්න. ඉතින් සා භාවනා කරන කෙනා නොදැනුවත්ව ගිහිල්ලා මේ මගදී හම්බෙන මේ සීනි බෝල වලට මේ හම්බෙන රසමස වලට අහු වුණොත් අර අලවටිනා සාසනට අවශ්‍ය කරන මිනිස්සේ ඒ වගේම ලොකු ප්‍රයත්නයක් සම්පූර්ණ අයලයක් වෙනවා. ඒක නිසා මේක දත යුතුයි. හැබැයි තේරුම් ගන්න අමාරුයි. මොකද තේරුම් ගන්න අමාරු අපේ රුචිකත්වයට, අපේ මනාපයට, අපේ පෞරුෂත්වයට ආවදලා නෙමෙයි මේක කතා කරන්නේ. පෞරුෂත්වයට කොනහලා. රුචි අසුකම් වලට කොනහලා. හැබැයි බුදුහාමුදුරන්ට හොඳ විශ්වාසයක් තියෙනවා. මේක මානසිකට දරන්න පුළුවන් දෙයක්. මනසකට තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒක තේරුම් ගන්න ඕනේ, තේරුම් කරලා දෙන්න ඕනේ. හොඳ හොඳ අධ්‍යක්ීම් සහිත ප්‍රතිශක්ති සහිත ප්‍රතිබල සහිත කෙනෙක් කියලා දුන්නොත් ටිකක් අහනවා. යම් හේකින් ඒ කියලා දෙන එකන අඩුපාඩුකම් සහිතයි නම් එහෙම නැත්නම් සුදුසුකම් මදි නම් අහන එකන සුදුසුකම් වැඩි නම් යා කවදාවත් ගණන් ගන්න. ඒ නිසා සරුවඥාන්සේ මේ ලෝකෙට එන්නේ ඉස්සෙල්ලා පස්මහ බැලුම් බලලා ජාතිය, දේශය, කුලය, මව ඔක්කොම බලලා සුප්‍රීම එකට ගිහින්. පුස්සස්ම කුලෙන් ආවා. රජ වුණා. දේහ පුරුෂ මහා පුරුෂ ලක්ෂණ 32කි. 108ක් ව්‍යංජන සහිතව කිසි කෙනෙකුට මොනම තාරිකමක් පස්ස දාන්න බැරි විදිහේ පෞරුෂත්වයක් ඇති වුණා. ඒ වගේම ප්‍රකාශන ශක්තිය, ප්‍රතිබල ශක්තිය අපි එක වචනයක් කතාවට වචන අටක් පිට කරන්න පුළුවන් ශක්තියක් තිබුණා. ඇත්තු 16 දෙනෙක්ගේ ශක්තිය තිබුණා. මේ ඔක්කොම තියාගත්තේ කියනකොට අය අද්විච්ච වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා. කිව්වොත් වචන දෙකක් නැහැ. හිස් වචනක් නැහැ. ඒ තරමටම ප්‍රතිශක්තිය ගත්තේ මොකද මේ සංඥා වගේ ස්ථානවලදී කෙනෙක් කැමති නෑ ඒ මේක කෙනෙක් ළඟ මිසක දමදා. ඉතින් ඒක නිසා මේතනදී තියෙන කෝ හාස්‍යයක් කියන්න පුළුවන් මේක. එහෙම නැත්නම් මේක තියෙන වංචනික ගතිය කියන්න පුළුවන්. එහෙම නැත්නම් රැවටෙන සුළු ස්වරූපෙදී බලන්න එක පැත්තකට මේක හාස්‍යයෙන් බලන්න ඕනේ. අනිත් පැත්තේ ඊටාත්ම ගැඹුරේ සර්වචනංශ මේක පෙන්නලා තියෙන හැටි. ඒකේ ඊටාත්ම ශාස්ත්‍රීය ක්‍රමයකට නැත්නම් විදුහුරු ක්‍රමයකට ලස්සන බුදුහමෝ සංന്യാස්කන්ධය අරගෙන විස්තර කරලා තියෙනවා. අනේදී ඒක පැත්තකින් තාම සීරියස්ලි මූල ධර්මානුකූලව දෙනවා නම් තවත් මේ විලෝකින් තේරුම් ගන්නවා. එහෙම කරගෙන ගොඩාක් කල් යන්න ඕනේ. භාවනාත් කරමින් කෙනෙකුට මේ සංඥා පිළිබඳ කතා කරන. එතෙන් ජෝ මිරිඟුව පිළිබඳව දෙන උපමාව නව නවපන්නේ අර්ථකථනය දෙන්නේ අපිට පේන හැමදේම තියෙනවා කියන අදහසෙන් තමයි අපි මේ විද්‍යාව ගොඩනගලා තියෙන්නේ. තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කිය. බුදුහාම කියනවා මේක 100%ක් සත්‍ය නෙවෙයි කියලා. ද්වේතානපත්තන සූත්‍රයේදී වාක කෙලින්ම කියනවා මේ මිනිස්සු ඔළුවෙන් හිටගෙන ඉන්නේ කන්ද භූතෝ මේ මේ පෘථග්ජනයා උම්මත්තකයි පෘථග්ජනයා යමහරි මොනවද තියෙනවයි කියලා කියනවනේ බුදුහාම කියනවා ආර්යනා කියලා පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නනවා ඒතර මොකක්වත් නැහැ ශූන්‍යයි කියලා. පෘථග්ජනයා කියනවා මට පේන්නේ යමක් කියලා ආර්යනාන්දට ඒක සක්සු දක්ෂේ පැහැදිලි. ඒ නිසා පෘථග්ජනයා මේ ලෝකෙම වීම සඳහා නැත්නම් ලෝකයේ ශිල්ප ඉගෙනීම සඳහා ගන්න මේ රූප ලෝකය සියල්ලම ශූන්‍ය බව ආනපනදි කියනකොටම යම් ප්‍රමාණයකට කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. අද විද්‍යාවේදීත් ඒක හොඳට පෙන්ලා තියෙනවා. ඔය හැම දෙයක්ම බිඳගෙන බිඳගෙන බිඳගෙන අන්තිමට ගියාම ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යයක් නැවෙනවා. නැත්නම් අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමනින්න පුළුවන්. එතකොට ද්‍රව්‍ය අද්‍රව්‍ය අතර අවසානයේ තියෙන ශූන්‍යත්වයක් නිකන් ශක්ති විතරයි කියලා. නමුත් පුතඥයා අන්තිමටම තමයි යෝග පිළිගන්න ලෑස්ති වෙන්නේ. එතකම්ම රණ්ඩු කරනව නෑ නෑ. මට જાතියක් තියෙනවා, මට සංස්කෘතියක් තියෙනවා, මට සීලයක් තියෙනවා, මට ඩෙන්ටිටි කාඩ් එකක් තියෙනවා, මට પાස්පෝර්ට් එකක් තියෙනවා, මගේ ෆොටෝ එක තියෙනවා, මට අහසල් ඩිග්‍රී තියෙනවා, මට අස. එන්න දිගට ෆයිට් කරනවා. ඔත් මේක හුදු සංඥා ගොඩක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදනවා මේ තේරම උඹ ඇඳපු ඇඳිල්ලක්. අපි ජීවිතේ පටන් ගන්නකොට මොනම දෙයකින් වටිනාකමකුත් නැහැ. ඔය තිබුණෙත් ඒ අපි ගාව. අවුරුදු 6 වෙන්න ඉස්සෙල්ලා ඔය සංඥාවක් කවුරුත් ළඟවත් නැහැ. මොකද ස්නායු පද්ධතිය සාම සම්පූර්ණ වෙලා නැහැ. එදා ඉඳලා මේ මෙමරි එකට මෙමරි කාඩ් එකට අපි කරන්නේ සංඥා දාලා දාලා දාලා දාලා දැන් ඒක ඝන බහල වෙලා මමයා කියලා ගුලියක් හැදිලා තියෙනවා. අර මේක හැදිලා තියෙන පුංචි පුංචි කේන්ද්‍රීය වලින් සහ අංශු වලින් කියලා අපිට මතක නැහැ ඒක ඇග්ලොමරේට් වෙලා ඒක ස්කන්ධයක් වෙලා කයක් වෙලා කන්දක් වුණාට පස්සේ අපි ඒක තමයි උපමානයට ගන්නේ එක එක දේවල් මනේ. නැවත හුදු ලේබල් ටිකක් විතරක් බව. නැත්නම් සංඥා විතරක් බව. මේක අදාහගත්තොත් මේ කෝදුව අදාහගෙන මැන්නොත් කෝදුව වැරදි නම් සියල්ල වරදින බවත් තේරුම් ගන්න එක තමයි අපි මේ සංඥාවේ තියෙන අනිත්‍යත්වයේ විපරිණාමත්වයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඒ වගේම තමයි පුතඥයට කිව්වොත් එහෙම මේ නිවනක් තියෙනවා. ඒක අනිර්වචනීයයි. අනාලම්බිතයි. ඒක තැනක් නැහැ කියලා ඕන පුතඥය තර කරනවා එහෙම තියක් තියෙනවා පෙන්නනවා. ඉන්දතින අපිට එක පාටෙන් ගදෙන් රසෙන් මොකෙන් හරි පෙන්වන්න කියලා. නමුත් ආර්යයන් වහන්සේලා කවදා කරඬු කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ දන්න මේක තියෙනවා පුතජන කවදාකවත් නැහැ. ඒ නිසා මේ යමක් තියෙනවායි කියලා කියන එක නැහැයි කියලා බාර ගන්න වෙනවා. යමක් නැහැ කියන එක තියෙනවායි කියලා බාර ගන්නවා. ඒ තරමටම මේ සංඥාවේ වෙනසක් ඇති වෙනවා. ඔය මූලික විපස්සනා ඥානයේ ඉඳලා අවසාන විපස්සනා ඥාන වලට යනකොට. මේ වෙනස, ඒ සංඥාවන්ගේ ඇතිවෙනේ වෙනස මොන්නම ක්‍රමයකටවත් එක සමීකරණයකට කොටු කරන්න බෑ. මොනම ක්‍රමයකටවත් ඒක න්‍යාය ධර්මයකට කොටු කරන්න බෑ. ඒක හේතු ප්‍රත්‍ය පෙරලීමක් කරනවා තමයි වෙන්නේ. ඒක නිසා මේ භාවනාව ගමනේදී මුලදී අපි සංඥාව හොද්දට ඝන බහල කරගන්න. හොඳ විස්තර නිච්ච සංඥාවක් ඇති කරගන්න. ඇති කරන ඒක පදනම් කරගෙන ගිහිලා මගදී භාවනා වැඩෙන්න වැඩෙන්න ඒකේ තියෙන බොරු ගතිය, ඒකේ තියෙන පුෂ් ගතිය, ඒකේ තියෙන බොල් ගතිය තමාටම අවබෝධ වෙන්න දෙන එකයි මේ විපස්සනා ඥාන කියලා කියන්නේ. ඒක සම්බන්ධයෙන් අපි මේ සති චෛතසිකේ විතරක් කරගත්තොත් සති චෛතසිකේ විස්තර කරනකොට ඒ ත්‍රිපිටකේ කොටස් අරගෙන අටු ආයුබේට එනකොට සතිය විස්තර කරන්නේ සතියේ තියෙන පැහැර නොහරින ලක්ෂණය අත්‍යන්ත ලක්ෂණය තමයි අරමුණක් අම්බිචාන් කිදා බහිනකදී. සතිය නැති හිත අරමුණේ පිට පාවි පාවි තියෙනවා වතුරට වැටිච්ච පොරොප්ප කැලක් වගේ. සතිය වතුරට වැටි ගලක් යකඩ කැලක් වගේ වැදිච්ච තනම කිඳා බහැලා ජල කඳ කපාගෙන අඩියටම යනවා. ඒ පොළාපයින් ගතියට පාළියේ තියෙන පිලාපන ලක්ෂණය කියලා. ඒ නිසා අසත්‍යමත්ිත පිලාපන ලක්ෂණේ බවත් සත්‍යමත්ිත අපිලාපන ලක්ෂණ බවත් විස්තර කරනවා. ඒ වගේම සත්‍ය කර දෙන කෘත්‍ය සතියක් හිතට වැදුනට පස්සේ සතිය වද්දාගත්තට පස්සේ සතියක් ඇති කරගත්තට පස්සේ සතිමත් වුණාට පස්සේ අසම්මෝස භාවයක් ඇති කරලා දෙනවා. අසම්මෝස කියලා කියන්නේ බොහෝ දේවල් අතර එකට හිත යෙදුවොත් ඒ දේ අනිත්‍යවයි වෙන් කළ දැක ගන්න පුළුවන්. ශබ්දක් තියෙනවා, වේදනාවක් තියෙනවා, හිතවිලික් තියෙනවා, ආස්වාසෙක් තියෙනවා. ඔක්කොම තියේදී සතිය මෙහෙවනම් සතිය අවදි වුණා නම් සතිය එළඹ සිටියා නම් ආස්වාසේ රූප වේදනා මේ ශබ්ද හිතවිලි වේදනා මැද ආස්වාසේ පමණක් දක ගන්න පුළුවන් ගතියක් එනවා. ඒකල දන්නවා මේ මේක ප්‍රස්වාසය නෙවෙයි. මේක සද්දයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේක හිතවිලක් නෙවෙයි ආස්වාසය. ඒ ආස්වාසය කොහොමද කියන්නේ? මේක සීතල ගතියක් තියෙනවා. මේක මෙන්න මේ නාසිකාග්‍රේ හැප්පෙනවා පේනවා. ඒක නිසා මේක ආස්වාසය කියලා සම්මෝසාව කියලා කියන්නේ අරකයි මේකයි ඔක්කොම අච්චාරු වෙනක රුචලන දෙකයි. අසම්මෝසාව කියලා කියන්නේ ඔක්කොම කැටිත්ත තියෙද්දී Tamanට ඕන දෙයට විතරක් සර්ච් ලයිට් එක දාලා ස්පොට් ලයිට් එක දාලා හයිලයිට් කරලා දකින්න පුළුවන්. ඒ නිසා අසම්මෝස රසයක් කතා කරනවා. එතකොට වැටෙනවා යෝගාවචරයට වැටෙන ක්‍රමය ඒක පාළියේ කියන්නේ පච්චපට්ඨානේ කියලා කොහොමද සතිය මට තියෙනවද නැද්ද කියලා වැටෙන්නේ Tamanට අවශ්‍ය කරන අරමුණට මුණට මුණ දාලා හිටිනවා. විෂයාභිමුඛ භාව පච්චපඨානා කියලා කියනවා. දැන් දන්නවා මේ පිටිපස්සේ ගොඩක් සද්ද තියෙනවා. ඒ හිතිලු කකුලයන්ගේ පය වේදනාව වගේකුත් තියෙනවා. ඒ හිතවිලි වගේකුත් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීම හැකිලිමත් පේනවා වෙන්න පුළුවන්. නමුත් මම මේ වෙලාවේ මූණ දාලා ඉන්නේ ආස්වාසයටයි කියලා. මේ ඒකට තමයි අපි මුලින්ම කිවිසගත්තේ මූල කර්මස්ථානේ කියලා. අපි ඊයට මූල කර්මස්ථානට අර කොච්චර නැලවිලි 18 කෝලම් බහුරු කෝලම් තිබුණා අවශ්‍ය විෂයට අභිමුඛ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක හරියට කියනවා හොඳට ફોકસ කරන්න පුළුවන් මයික්‍රොස්කෝප් එකක් වගේ නැත්නම් හොඳට ටෙලස්කෝප් එකක් හයි කරපු ගන්න එකක් වගේ එහෙම නැත්නම් මේ ටෙලස්කෝප් එකක් වගේ හරියට ફોકસ කරන්න පුළුවන්. ඒක නිසා ක්ලික් කරන්න ඉස්සර වෙලා තමන් කොතෙන්ද මේ බුන්න කියලා වදින්නේ කියලා දාන්න. ඒකෙන් අදහස් කරන්නේ එතන පද්ධතිය තියෙන එකක් කියන එක නෙමෙයි. පද්ධතිය කොච්චර සංකීර්ණ වුණත් අවශ්‍ය විශේෂයට තම තමන්ට අවශ්‍ය කරන දෙයට යොමු කරවන්න පුළුවන්. මෙන්න මේ සතිය ඇති කිරීම සඳහා බලපාන ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ ත්‍ීර සංඥා පදට්ටාන. ස්ථීර සංඥාවක් ඇති කිරීම තමයි මේ සතිය ඇති කර ගැනීම සඳහා යෝගාවචරය විසින් සපයාදී යුතු උපයාදී යුතු ආසන්න කාරණා. එතෙන්දී අපි සංඥාව වැඩ ගන්නවා. මේ භාවනා පටන් ගන්නකොට යෝගාචර සංඥා වැඩ ගන්න කොහොමද? ආස්වාසය එනකොට ආස්වාසය කියලා නම් කරනවා. ප්‍රස්වාසය වෙනකොට ප්‍රස්වාසය කියලා නම් කරනවා. විතක්කේ යොදනවා. එතකොට ඒක නම් කර කර කර කර ඉන්නකොට ඒකට හිත යන ගතිය වැඩි, අනිත්‍යව අයින් වෙන ගතිය වැඩි. ඒක නිසා තමන්ට ඕන දෙයට නම කියලා කතා කරනකොට ඒ පුද්ගලයාත් එක්ක අපි විශේෂ ආකර්ෂණයක් ඇති වෙනවා. අනික් කට්ටිය දන්නවා ඒ දෙන්න අතර ගනුදෙනු කරන අනික් කට්ටිය පැත්තකට යනවා. දැන් මේ පිරිසේ ඉන්න කෙනෙකුට මම නම කියලා කතා කරොත් මේ පුද්ගලයා දන්නවා හරියට මේ කතා කරන්නේ මටමයි මම කිව්වොත් යෝගාවචරෙක් පෙතෙට්ටෙන්ද නැත්නම් උපාසකම්ම කෙනෙක් ඉන්නේ කියලා ඔක්කොම මුණ බලා ගන්නවා කවුද යන්නේ කියලා මම කිව්වොත් අසවලයින්දී කියලා මේ පුද්ගලයා ඉන්නවා අන්න ඒ වගේ තමයි හරියට අරමුණේ නම කියලා කතා කරන්න පුළුවන් නම් ඒ අරමුණත් එක්ක විශේෂ බන්ධනයක් ලබන්දියාවක් ඇති කරලා දෙනවා ඒකයි සතිය වඩන්න උදව් කරගන්න. එතනදී සංඥාව ප්‍රයෝජන ගන්නවා අපි. ඊට පස්සේ අපි තෝරන සත්‍ය පිහිටවගෙන අපි ආනාපානදී ආස්වාස් ප්‍රසවාසයෙන් මෙනෙහි කරලා කරලා කරලා කරලා ඊට විදි පැත්තකට දාලා සත්‍ය පැත්තකට දාලා වේදනාව පැත්තකට දාන ආනාපානෙත් අපි සුවදතාවයක් හිත මිත්‍රකමක් ඇසුරක් ඇති කරගත්තයි කියන්නේ. ඊට පස්සේ සක්මන් කරනකොටත් රූපත් පේනවා සද්දත් ඇහෙනවා ඒත් අපි වම වම වම දක්ම දක්ම දක්ම කියලා නම් කිරීම තුලින් එතන එලකිරීමක් ඇති කරගනවා. අර ආනාපානී ගත සතිය යම් යම් විචල්්‍ය සාධක නැත්නම් විචිත්‍රතා මැද මෙනෙහි කරන්න ගන්න. ඊට පස්සේ මේ මේ සංඥාව දිගීම කතා කරනවා නම් අපි ඒ ජීඳා ජීවිතේ කතා කරනවා මේ සාමාන්‍ය භවන මධ්‍යස්ථානයේ තොරව සත්‍ය ගැන උනන්දුයි නමුත් රස්සා ස්ථානයේ මේ එහෙම නැත්නම් වෘත්තිය කරන තැනක ඉන්නකොට ඉන්නකොට අපිට තේරෙනවා නම් දැන් මේ කර භාවනා මධ්‍යස්ථානයේ තිබුණු මේ ආරසාව මෙතන නෑ. ඉන්න හරියක් ඉන්නේ කාමභෝගී මුනක්ෂයෝ කතා කරන හරියක් කතා කරන්නේ ඒ කාම වස්තු ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන දෝරේ ගලනවා. ආ මේ වෙලාවට මම මේ කියන විවේකී ගන්න බෑ. නමුත් කොහොමද අරසා වෙන්නේ කියලා. එතනදී සරුවචනන්සේ මේ ඒ සංඥාවම අනික් පැත්ත දාන්න කියලා. චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති. යත්වාදි කරන මේ තන් අසංගතම් විරන්තං උපජ්ජති පාපක අකුසල ධම්මා තත්ත්ව සංවරය ආපජ්ජති. මුද්‍රජනන්සේ කියනවා දැන් මම ඉස්සරහටපත් වෙලා කියනවා එක්ක ද්වේෂය දනවන එහෙම නැත්නම් රාගය දනවන රූපයක්. ඒ කියන අපි ඉතින් වැඩ කරනකොට. අපිට ඒකට අවධානය යොමු කිරීම අවශ්‍ය නැත්තම් එහෙම නැත්නම් ඒකින් මත් නොවෙන්න රාගයෙන් රාගයෙන් දෙත් නොවෙන්න ද්වේෂයෙන් පළහෙන්නේ නැති වෙන්න ඕනේ නම් යම් ආකාරයකට හැසිරෙනවද ඒ ආකාරය විස්තර කරන්නේ න නිමිත්තක් ගායෝති නාන ව්‍යංජනක් ගායෝති ඒ බලන දේ නිමිත්තක් ගන්න එපා ව්‍යංජන අනු ව්‍යංජන බලන්න එපා ව්‍යංජන අනු ව්‍යංජන බලන්න ගිය ගමන් එකත් එක්ක අනවශ්‍ය සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒකෙන් නිමිත්තක් ගත්තොත්. ඒක නැවත මතක් කිරීම සඳහා සලකුණක් ගත්තොත්. ඒක හිතේ බැඳීලා. ඒක බැඳගෙන වද දෙනවා. ඒ නිසා දැක්කට මතක මොකද පොට්ටෙක් වාගේ, අන්ධෙක් වාගේ එහෙමම හලන්න දානවා මිසක මොකද ඒක වෙල්පොර ආශ්‍රය කරොත් එක්ක රාගෙට එක්ක දේශයට යනවනම් එතන නිමිති නොගැනීම මතින් ව්‍යංජනල් ව්‍යංජන නොගැනීම මතින් හිත අරස කරගන්න. ඊටසේ භාවනා කරන්න කියලා ආස්වාස ප්‍රසවාසයේ ගන්න පුළුවන් තරම් නිමිති ගන්නයි කියලා කියනවා. ව්‍යංජන අනුව්‍යංජන පුළුවන් තරම් බලන්න කියන. එතකොට ආස්වාස ප්‍රසවාසත් එක්ක ගන්න දෙනුව එහෙම නැත්නම් ඇසුර එහෙම නැත්නම් සමීප භාවය උච්චන්න ආසන භාවය වැඩි කරනවා. මේ සංඥාව තමයි මේ වැඩ කරන්නේ. සංඥා තමයි මේ වැඩ ගන්න. අපිට ආශ්‍රය කරන්න ඕනේ නැත්නම් එහෙම නැත්නම් අපේ හිත කෙලසෙනවා දන්නවනම් අපේ හිත නතු වෙන බව දන්නවනම් ඒ දේවල් නැවත සිහිපත් කරන්නත් එපා. ඒක නිමිති ගන්නත් එපා. ව්‍යංජන ව්‍යංජන බලන්නත් එපා. නමුත් අපේ හිත ඔය කියන දඬ මේකේට යටලයි. එයා යන්නේ ඉඳුරම් පිනවීම කියන රුචි රුචි දේ හොයාගෙන. ඉතින් ඒක නිසා එතන ඉන්ද්‍රිය සංවරය කියලා විශේෂ සීලයටත් වැඩිය ප්‍රාථමික මට්ටමක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයේදී තේරෙනවා යම් දෙයක ප්‍රධාන කර්මස්ථානෙන් තොරව යම් දෙයක ව්‍යංජන අනුව්‍යංජන ගත්තොත් නිමිටි ගත්තොත් ඒක මතක තියාගන්න ඒක දිගින් දිගටම දිගින් දිගටම තමයි හිතේ රැව් පිළිරව් දෙනවා නාද නින්නාද පවත්නවා හේනෙමුත් පේනවා ඊට පස්සේ අපිට කෙලස්පතු කරනවා එහෙම නිමිටි ව්‍යංජන අනුව්‍යංජන ගැනීම අනිවාර්යයෙන්ම සංසාරයට බඳිනවා ඒ වෙනුවට අපි උදාසීන අරමුණක් තියාගෙන ඒකේ ව්‍යංජන අනු ව්‍යංජන ගැනීමෙන් නිමිති ගැනීමෙන් අපි හිත ආරක්ෂාකාරී තැනක ශේස්ත්‍රයක ඒකට බුදුසංශ ගෝචර භූමිය කියලා සඳහන් කරලා තියෙන්නේ. ගෝචර භූමිය පුළුවන් තරම් අදම දෙකටම පාවිච්චි කරන්නේ නිමිති යංජන අනිව්‍යංජන තමයි. අනවශ්‍ය දේ ව්‍යංජන ගැනීම නිමිති ගැනීම නතර කරනවා. අවශ්‍ය දේ ව්‍යංජන අනිව්‍යංජන ගන්න. මේ තුලින් පුළුවන් මනසිකාරයේ අවශ්‍ය ඒ කියන්නේ අරසාකාරී එහෙම නැත්නම් භාවනා ජීවනට බලපාන දේ දිහාට යොමු කරවන්නත් අනවශ්‍ය දේ අයින් කර ගැනීම සඳහා කරගෙන යන්න පුළුවන්. ඒක මේක හිතනද මේක පුළුවන් වේද කියලා හතරවන් හන්දික බණ කියලා ඔක්කොටම බණ මේක තේරුම් ගන්න. එකම එක තත්ත්වක විතරයි මේක තියෙන්නේ මට දැන් මෙතනදී විතරයි මට හෙට පුළුවන් වේද කියලා විශ්වාස නැහැ. දැන් පුළුවන් වේද කියලා විශ්වාසකුත් නැහැ. පුළුවන් නම් මම දැන් මෙතන විතරයි. ඒ නිසා මේ ධර්මයේ පොදු නැහැ. රේඩියෝ එකකින් බණ කියලා ඔක්කොටම ජනතාවට කියලා මේක තේරුම් ගන්න හදනවා කියලා කියන්නේ ධර්මයට කරන අගෞරවයක් වෙනවා. මේක වෙන්නේ ඒ වෙනුවට කායන ප්‍රශ්නාවේ දක්ෂ වෙච්ච වේදනාවේ යම්බම් ප්‍රදේශයකට අධ්‍යක්ෂින් සහිතව දියුණුවක් කැමැති එහෙම නැත්නම් නෛර්යානිකත කැමැති කෙනාට මේක කනට මී පැණි දැම්මා වාගේ රසයක් තියෙනවා. අනික් කෙනෙකුට කොහෙන් පටන් ගන්න ගන්නද මොනවක් කරන්නද මොකද්ද මේ කරන්නේ කියන එක තේරුම් ගන්න අමාරුයි. ඒ මොකද ඒ තරම්ම ලෝකේ තියෙන්නේ මේ සංඥාවල් වලින් පටලවලා ඔටිම කියනනම් වෙළඳ ප්‍රචාරක වෙළඳ දැන්වීම වලින් අපි මත් කරවලා අපිට සම්පූර්ණ කල යුත්තේ මේකයි කියලා ඒගොල්ල අපි වෙනුවෙන් කොන්ත්‍රාත් එක අරගෙන අපිට ෆැෂන් පුරවනවා. සමාජශීලී කියන්නේ මේකයි කියලා උගන්වනවා. જાතියක් දිනුනේ මෙහෙමයි කියලා ඒගොල්ලෝ දෙන උපමාන අපිට. උඹ දිනුනේ නම් නැද්ද කියලා ඒගොල්ලෝ අපිට උපමාන දෙනවා. ඒකල්ලේ උපමාන හැටියට අපිව දක්වනවා. ගහන ගහන බෙරේ හැටියට පදේ හැටියට නටන එකයි තියෙන්නේ. කවදාකවත් ස්වාධීන කෙනෙකුට තනියෙකුට ගැලවුමක් නැහැ. හරීම කනගාටුයි ඉස්සරහට උපදින ජනතාව පොඩි උන්ට. උන් අනිවාර්යයෙන් මේ මකරට යටයි. ජනමාධ්‍යෙන් ගලවන්න බෑ මොනම જાතියෙන් කරුවත් ගලවන්න බෑ. මොකද ජනමාධ්‍ය තමයි මේ ව්‍යංජන අනුව්‍යංජන දක්වමින් අංග ප්‍රත්‍යංග දක්වමින් අවශ්‍ය දේට අවධානය යොමු කිරීම. ඒකට ඇඩ්වර්ටිං කියලා සඳහන් කරනවා. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියනවා. අපි සිංහලෙන් කියන්නේ ඒකට මානසිකාරය කියලා. මේ මානසිකාරයේ හසුරුවීම අන්තිම දක්ෂයි. ඒ මොකද බොහෝ දෙනා ආර්යනාථලා දැකලා නැහැ, ආර්යබණ අහලා නැහැ, ආර්ය ධර්මයේ හැසිරලා නැහැ. සත්පුරුෂයන් දැකලා නැහැ, සත්පුරුෂ ධර්මයක් අහලා නැහැ, සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැහැ. ඒ නිසා රැල්ලට යන තොගේට ඔක්කොමලා ජනමාධ්‍ය විසින් හසු වුණ තැනකට යන නිසා ਸਰුවචන සඳහන් කළා තියෙනවා පුළුවන් තරම් කැලයකට ඵලයක්. පුළුවන් තරම් ගහක් මුලට ඵලයක්. පුළුවන් තරම් ශූන්‍යාකාරගත දෙයක්. එහාට රේඩියෝ සිග්නල් නැහැ. ගන්න ගියත් බෑ. ඒක තමයි කැලේ තියෙන වටිනාකම. ඒ නිසා කාටවත් විශේෂී තලයක විදලවත් ඈත ඉඳලා විදින්න බෑ. මොකද ඒට ඊතල යන්නේ හැබැයි හරි පාළි. හරි හරි දල්. හරි කම්මැලි ඒ නිසා සරුවත් chance කියනවා කාම භෝගෙන් කවදාකවත් වනේ රමණීය නෑ කියන. මොන් සත්පුරුෂයන් ආර්යයන් වහන්සේලාට ඒක තමයි පටන් ගත්ත තැනත් ඒක තමයි යොර වෙන තැනත්. සරුවත් chance ඉපදුනේ ගහක් උඩ බුදුනේ ගහක් උඩ පිරිනොම් පෑවෙත් ගහපොත්. හැබැයි රජ පැටියක්. රජ කුලේ. ඒක නිසා මේ සංඥාවෙන් ගැලවෙන්න නම් අපි ඒකාන්තයෙන් මේ සංඥා ජාලය කියන කොන්දට තේරුම් අරගෙන අපිට ඕන වෙලාවට අපිට ජාලයෙන් ගැලවීමේ හැකියාව තියෙනවා මම හිතන එක තමයි ප්‍රධාන මානවයිතිවාසිකම කියලා අපට තියෙන්නේ. එනච උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ජනමාධ්‍ය ජාලය යට වෙලා ඉන්නවනම් එච කොච්චර භවනා කරත් <coughs> සාධාරණ සැකයක් තියෙනවා <coughs> ජීවණයකට යන්න පුළුවන්. ඒ නිසා අපි ඔය අපි ඔය පැවිදිලා ඉන්න ලංකාවේ තියෙන ඔය යෝගාසම සංස්ථාව පිළිබඳව විවස්ථා හදනකොට ලොකු සාංශ ලියලා තියෙනවා යෝගාවචරය මොනම හේතුවක් නිසාවත් අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගතියි. මොනම රේඩියෝ එකක්වත් නැහැ මොනම ටෙලිවිෂන් එකක්වත් නැහැ. ඒකෝට හරි ලීසි වැඩි. ඔකෝ ලංකාවේ මේ 1977 මං හිතන්නේ ඉස්ලාම ලංකාවට ඔය ටෙලිවිෂන් එක අඳුන්ලා දුන්නා. ඒකෝට ජාලේ තිබුණේ නැහැ. ඒ වෙනකොට තිබුණ ඔය නොබදී ජාතින්ගේ සමුළුවට ලෝකේ විවිධාකාර ජනමාධ්‍ය කට්ටිය ආවා. එක මිනිහෙක් ඇවිල්ලිවලා ඇමරිකාවේ ආටිකල් එකක් පබ්ලිෂ් කරලා තියෙනවා ලංකාව කියලා රටක් තියෙනවා. හරීම හොඳයි. මිනිසුන් අතර හොඳ සભ્યත්වයක් තියෙනවා. පෞල් සංවිධානයේ පෞල් අතර හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා. හරි ලස්සනයි. මම හිතනවා ඒකට ප්‍රධාන හේතුව ටෙලිවිෂන් එක නැතිකම කියලා. කියලා ලස්සන නිදර්ශන පෙන්නවා ඇමරිකාවේ ටෙලිවිෂන් සංඥා නැති කඳු පරිසරයක ඒ ගෝත්‍රික වගේ ජනතා කොටසක් ඉන්නවා ඒ කොටසක් ටෙලිවිෂන් සංඥා තියෙන ප්‍රසිද්ධ පැත්තේ ඉන්න ළමයි අතර කරපු සමීක්ෂණයකදී අර ළමයි හැමදාම හැන්ද වෙනකොට දිමෝපියන්ගෙන් පරණ කතන්දර අහගන්නවා දෙමාපියන්ගෙන් තමයි මේ කටයුතු සම්බන්ධ කරන්නේ නිසා පවුලේ අයත් එක්ක දරුවා අම්මලා තාත්තත් එක්ක එකට ගත කරනවා ඒ නිසා එයාට වෙන මාධ්‍යයක් නැති නිසා පුදුමාකාර සමගියක් තියෙනවා ඒ ටෙලිවිෂන් තියෙන කට්ටිය තම තමන්ගේ කාමරවල තම තමන්ගේ ටෙලිවිෂන් තියෙනවා. මොනව බලනවද කියලා අම්මලා තාත්තලා දන්නෙත් නැහැ. අනිත් එක අම්මලා තාත්තලා පෙන්වන්නත් බෑ ළමයිට. නමුත් ඒ මා ඒ ඒ ආටිකල් එක ලංකාවේ පළ කරනකොට කාලයක් ගියා පළ කරනකොට ලංකාව විශාල ආරවුලක් කරලා ටෙලිවිෂන් එක අත්‍යවශ්‍යයි කියලා ටෙලිවිෂන් එක ගෙනල්ලා. කෝකේ ආර්ථික විමසුම සංකර සංග්‍රහයේ එක කලාපයක් තිබුණා මායානලය කියලා. ඒකේ ආටිකල් එක පළ වෙනකොට ලංකාවත් ජීවුන වෙලා. ඒ කියන්නේ මායනාලේ ගෙන්දලා. ඒ තරමට මේ සංඥාවන් නිතර නිතර නිතර නිතර වදින්න ගියාම හිත දූෂ්‍ය වෙනවා. ඒ දූෂ්‍ය පරිසරයේ කියන අපි කොච්චර මේවා ගලවන්න හැදුවත් කොච්චර මේ මේ සතියෙන් හෝ වීර්යයෙන් හෝ ගලවන්න හැදුවත් එළියට දානකොට වැඩි වේගෙන් මේකට ඇතුළට එනවා. ඒ නිසා යෝගාවචරයට ඔය වේදනාන පසනාවේදී තමයි තේරුම් ගත්තට පස්සේ ඒ රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙනවයි කියලා කාලයක් යනවා Tamanda සුදුසු සප්පාය කරුණු ටිකට අනුව ජීවිතය සකස් කරගන්න. මේකට කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ බිහේවියරල් මෙඩිසින් කියලා. දැන් දන්න බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන බෙහෙත් වලින් ලෙඩ සුව කරාට සෑහෙන සයිඩ් ඉෆෙක්ට්ස් ආෆ්ටර් ඉෆෙක්ට්ස් එනවා. ඒ කියන්නේ පසු ප්‍රතිඵල තියෙන නිසා අන්තිමට විශාල හිතා ගන්න බැරි ලෙඩ එනවා. ඉතින් බෙහෙත් අඩු කරලා ඒ ස්වභාවික ක්‍රම වලින් හදන්න යනකොට ඒගොල්ලෝ විශේෂයෙන් පෙළලා තිනවා රෝගියා පත්‍යම් ගන්නෙ නැත්නම් ඒ කියන්නේ බෙහෙතට ගැළපෙන දෙඩේට ගැළපෙන විදියට ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන තුර වෙනස් කරේ නැත්නම් මොන බෙහෙතින්වත් කවදාකවත් වෙනසක් වෙන්නේ නැහැ වෙන්නේ හොතෝ තමයි දානක විතරයි රෝගියා දැනගන්න කැමති නම් මේ ලෙඩේ ආවේ මේ ආහාරේ මේ විහාරයෙන් ඒ කියන්නේ ගත කරන දවසේ ඉරියව්වලින් මේ මනෝ ව්‍යාපාරේ මගේ මානසික தත්ත්වය මේකයි මම රෝගී නැති කරන්න ඕන මේ ආහාර විහාර මනෝ ව්‍යාපාරම විනාශ කරනවා මිස බෙහෙතෙන් ලොකු වෙනසක් කරන්න බෑ කිය. ඒක සිංහල වෙදකම කියන්නේ පත්‍යං කියලා. ඒකට බටහිර කට්ටිය ඉස්සරව පෛත්‍යං කියනකට තමයි බෙහෙත දුන්නේ. දැන් පෛත්‍යං පත්‍යං වෙන්න වෙලා තියෙනවා. ඒ මොකද ඒ පරිසරය සකස් කරන්නේ නැතුව කොහොමද මේ මේ සත්‍යයෙන් විතරක් මේ දේ කරන්නේ? ඒ නිසායි සරුවචනසේ සංඝ සමාජයක් ඇති කරේ. ඒ නිසායි සරුවචනසේ භික්ෂුණී සමාජයක් ඇති කරේ. උපාසක උපාසිකාවන් කියලා වෙන් කරගෙන ඒ භික්ෂුණී වංශයකට කට්ටේ ගාලා සිවුරක් ඇඳලා පැත්තකට දානවා. උපාසක මහත්තයා උපාසක කම්මලාට බාපණයක් දැම්මා. දැම්මම ඊපස්සේ ඕන කෙනෙකුට පේනවා මෙයාගේ මොලේ වෛරක මාරු වෙලා තියෙනවා කියලා. මිනිස්සු දන්නවා මේ වෙලාවට ටිකක් අප්සෙට් කට්ටිය තමයි භාවනා කරන්නේ ටිකක් අප්සෙට් තමයි භාවනා වෙන්නේ කියලා. ඒ මනසෙන් ටිකක් සාමාන්‍ය ලෝකෙ පිස්සු කියලා කෙනෙක් ඉන්න පුළුවන්. මොකද කොහොමඩක් පිස්සු ලේබල් එක වැටිලා ඉවරයි. මට නම් ඒක පුදුමාකාර සම්න්නතයක් සන්නාහයක් වුණා. මේ කොහේ ගියත් එක්කමටම කණ්ඩ දීලා එළවනවා. කොහේ ගියත් පැත්තකට කළ ආසනයක් පනවලා ඇහෙන්නේ නැති වෙන පැත්තකට. හරිද? මම ඉස්සර දන්නම් ඇත්තට ওই 36 නකන් ඉන්න කලින් පැවිදි වෙනවා. ඒක ප්‍රිවිලේජ් එකක් වගේ පෙන්වන්නේ ඇත්තටම සමාජය කැමති නෑ. ඒ හාමුදුර කෙනෙක් කියන තැන පිස්සු ගෙලින්න. ඒ නිසා හාමුදුරුව පැත්තකට කරලා ඉක්මනට පයින් කරනවා. හරි ඊලේසි. ඉතින් ඕගොල්ලන්ට ඒවා කිව්වම ඊර්ෂ්‍යා හිතනවා. මොකද මොකද මේ බනහන ඔක්කොම ගියෝ ඉඳලා. නමුත් හොඳට මතක තියාගන්න ඒ සංඥා පිළිබඳව අවශ්‍යතාවය මතුණාට පස්සේ ඒකෙන් හැසිරීමට ඒ තමන්ගේ ආහාර විහාර මනෝව්‍යාපාර කියන දේවල් නැවත සලකා බලන්න කැමති නැත්නම් ඒක නිකන් හොදෝට මඩේ දෙමිලක් තමයි. ඒක නිසා ඒ භාවනා කිරීගෙන යනකොට යෝගාවචරයට විශේෂයෙන්ම කායන පස්සනාවේ අර කියන විදිහට ආනාපාන හොඳට සංසිඳිලා තමන් නොදන්නා එහෙම නම් විස්තර කරගන්න බැරි ඒ විවේකය ලැබුණට පස්සේ අවස්ථාව හම්බ වෙනවා ඒ මතුවෙන වේදනාවල සැප දුක් වශයෙන් සහ අදුක්කම සුඛ වේදනා වශයෙන් තුන් පැතිකට පැතිකට තුනකින් බලන විශේෂ මාතික්කම සුඛ වේදනාව කියන එක සාධනීය පැත්තෙන් තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ ඔය මෙතෙක් කල් අපි සැපයි කියපු දේවල් නැත්නම් අපි සුබයි ගත්ත සංඥා, සැපයි ගත්ත සංඥා, නිත්‍යයි ගත්ත සංඥා, ආත්මයි කියලා ගත්ත සංඥා නික්‍රමට වගේ අභියෝග වෙන්න පටන් ගන්නවා. මොකද එක පැත්තක කාම ලෝකේ අපි ගත කරන්න ඕනේ. අනිත් පැත්තේ භාවනාදී ගත කරන්න ඕනේ. ඉතින් මේක එහාට මෙහාට යනකොට හොඳට පේන්න පටන් අර ගන්නවා. මේ සංඥාව වෙනසක් වෙනවා. ඉතින් ඒක එකවර වෙනස් කරන්න ගියොත් මනසකට දරන්න බෑ. ඒක ටික ටික ටික ටික ටික ටික හැඩ ගැහෙනකොට යෝගාවචරය ඉතාමත්ම සාමාන්‍ය බුද්ධියෙන් කල්පනා කර ගන්න ඕනේ දැන් මම කාටද අත දෙන්නේ. ඒ කාමී වැඩෙන නිත්‍ය සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, ආත්ම සංඥා කියන පැත්තට මම ධෛර්යය දෙන්නේ එහෙම නැත්නම් 199ක් ජනතාව මගේ හිතේ 199ක් ඒකට අනු ඒකට අනුග්‍රහ කරද්දී මම මේ නෛර්යානික පැත්තට බුදුහාමර පැත්තට ධර්මයේ පැත්තට සංඝයා පැත්තට සීලේ පැත්තට අනිච්ච දුක්ඛ අනාත්ම සංඥාවට යනවාද කියලා ඒ යෝගාවචරයට එනවා රබර් පටියක් දෙකට ඇද්දා වගේ දෙතවර ගතිය. ඉතින් මෙතනදී නොකිය කියවෙනවා මේ විනිශ්චය කවදාකවත්ම යෝගාවචර තනියම ගන්න බෑ. ආර්යයන් වහන්සේලා දැකීම ආර්ය බණ ඇසීම සහ ආර්ය ධර්මයේ හැසිරෙන්න ගන්න උත්සාහය. සත්පුරුෂයන් දැකීම සත්පුරුෂයන්ගේ බණ ඇසීම සහ සත්පුරුෂයන් ධර්මයේ හැසිරෙන්න ගන්න උත්සාහය තුල තමයි මේක ඒ පැත්තට යයිද මේ පැත්තට යයිද කියලා කාරණාව සිද්ධ වෙන්නේ. ඉතින් අපි නිකමට හිතමු බුද්ධ ශාසනයක් නැති කාලේ අපි ඉපදුණා. ඇත්තටම කියනවා බුද්ධ ශාසනයක් නැති කාලේ අපිට කායනපසනාව සම්පූර්ණ කරන්න හම්බ වෙන්නේ නැහැ. වේදනාව වශයෙන් සම්බන්ධ කරන්න හම්බ වෙන්නේ නැහැ. අපිට තපත් පැවිද්දෙන් තමයි පැවිදි නම් පැවිදි වෙන්නේ වෙන්නේ. නමුත් අපි හිතමු යම්ම ක්‍රමයකට දැන් අපි කියමු කොටිම පසිපුත්‍රයන් වහන්සේ නමක් කියලා. පසිපුත්‍රයන් වහන්සේ මේ ජාම බේරගන්න. තේරුම් ගන්න මේ සඳහා කැපකිරීමක් කරන්න වෙනවා. එහෙම නැත්නම් මේ පත්‍යම් වෙන්න වෙනවා. ඒ පත්‍යම් වෙලා උන්වහන්සේ ජය ගත්තට පස්සේ උන්වහන්සේ ගොළු වෙනවා. බණ කියන්නේ යන්නේ කොහොම කියන්නේ? ඒක කියන්නේ ගොළු බුද්දයි කියලා කියන පචේ බුදුරජාණන් වහන්සේට Tamanට නම් හොතටම පැහැදිලි. නමුත් කියන්නේ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි ඊටාත්ම දුෂ්කර වුණාට උන්වහන්සේ නැවත නැවතත් දසදහස්වර කියලා කියලා කියලා කියලා අර කාමයට අදින නිත්‍ය සුඛ සුභ සංඥාට අදින හිත හොඳටම පෙන්ලා දෙනවා ඒක වෙන්නේ හේතු සහිතව කියලා. ඒ හැම එකක්ම වෙන්නේ හේතුඵල ධර්මානුව. හැබැයි ඒක අනිවාර්යයෙන්ම සංසාරේ බවත් කරන කෙන හැම දෙයකටම අදාළ ප්‍රතික්‍රියාව සිදු වෙන බවත් සෛරෝචන වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මේ අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ සංඥාව අපේ පද්ධතියට හඳුනා දෙන්න අමාරු බවත් ඒක ගඟ දිගේ ඉහළට පීනීමක් බවත් ඒක කළොත් කොච්චර සංසාරයට අදින 199 ගාන හිටියත් මේක අනිවාර්යයෙන්ම Tamanට ගැලවමක් කරන්න පුළුවන් බවත් බොහොම ලස්සනට පෙන්නනවා. ඒක නිසා මේ සංඥාව තේරුම් ගැනීම සඳහා අපි මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දෙන තවත් ඉංගියක් ගත්තොත් වඩුවා උපකරණයක් දී බඩු උපකරණයක් ලී උපකරණයක් රූපාණ්ඩයක් හදන්න වෙච්චාම එයා ලී මොලට ගිහිල්ලා ලී විලාලි ටික දෙනල්ලා ඒක ඇඳ ගන්න. ටික පල්ල සහිත ඇඳ ගන්න. ඒ ඇඳගත්තට පස්සේ යාර තව දුරටත් අය ලීබඩුව බල බල ඉන්නවනම් ඇඳගත් එක දිගේ වැඩ කරලා ලීබඩුව හදන්න පුළුවන්. දැන් කාන්තාවන් ඇඳුමක් කපනකොට පතරමක් කපා ගන්න. පතරමක් කපාන රෙද්දේ ඇඳ ගන්න. ඇඳගත්තට පස්සේ ඒක මේ ඒ අනුව පුට්ටු කරගත්තට පස්සේ ඉස්සලා බොරු නූල් ගහලා පුට්ටු කරලා බලනවා. ඒ අඳින ඇඳගන්න සංඥා ඒ තබන සංඥා වගේ තමයි අපි මේ ලෝකයේ රූප දැකලා ශබ්ද අහලා ගඳ බලලා රස බලලා ගන්න සංඥා ටික. අපේ මතකයේ තැම්පත් වෙලා තියෙන ඒ සංඥා මිසක් ඔය දකින්න රූප නෙවෙයි. අපේ මතකයෝ එහෙම නැත්නම් අපි දේවල් සඳහා හසුරුවන්නේ ඔය ගත්ත නිමිටි ටික ඒවට කියනවා ආරම්මන කියලා නිමිටි කියනවා සංඥා කියලා කියනවා ඉංග්‍රීසි කියනවා ලේබල්ස් කියලා ඔය ලේබල් තමයි අපේ මේ මොලේ තැම්පත් වෙලා තියෙන්නේ අපි නැවත මේ වස්තුව මතක් කරනකොට අපි මතක් කරන අර සංඥාව අනුව තමයි සංඥාව අනුව මතක් කරනකොට අපිට පේන්නේ ත්‍රිමාන රූපේ කර දැකපු එක වගේ කවදාකවත් සත්‍යයේදී මතකෙට යන්නෙත් නැහැ. නැවත දකින්නකොට ඒ මිනිස්සයා හිතේ මවාපෑමක් කරගත්තේ නැත්නම් ඒ පරණ දේ එන්නේත් නැහැ. ඒක නිසා මෙතනදී සංඥාව පටලවලා ගත්තොත් ගන්නකොටම ඊට පස්සේ මතක් වෙනකොට දිගටම මතක් වෙන දැකපු දෙ නෙවෙයි ඒ අනුවට ගත්ත සංඥාව. ඉතින් ඊට පස්සේ විශාල පටලවිලක් වෙනවා. සත්‍යය දැක ඒ කවුරු හරි කිව්වොත් නෑ නෑ ඔයාට පැටලිලා තියෙන්නේ මේකයි කියලා. එයා කියන්නේ නෑ මම අත්ගාලා බලලා කියන්නේ මම දැකලා කියන්නේ. එහෙනම් මට වරදින්න බෑ කියලා. නමුත් දන්නේ නෑ මේක ඩිකෝඩ් වෙලා කෝඩ් එකයි මතක් වෙලා තියෙන මේ කෝඩ් එක රීකෝඩ් කරනකොට ඉතින් මාපු සංඥා මේක අපි බලන්නේ. ඒ විතරක්ම නෙවෙයි ඇහැ ඇහි ආන්ත්‍රණය දඬ විද්‍යාව හඳුනාගෙන තියෙන විදිහට බැලුවත් ඇහි දෘෂ්ටි ප්‍රතාණයට වැටෙන්නේ ඉස්සරහා තියෙන රූපේ ඡායාවක් විතරයි. ඒක වුණත් උඩු උඩුකුරු වෙලානේ පේන්නේ. උඩු යටිකුරු වෙලානේ. ඊට පස්සේ ඒක ස්නායු අරගෙන යන්නේ එතනින් ඇති කරගත්ත විද්‍යුත් චුම්බක ශක්තියක් විතරයි. ඒක ගියාට පස්සේ ෆැකල්ටි එකට ගියාම ඇහි ඒ ලැබෙන සංඥාව අනුව අනිකුත් ස්නායු වලට මෙන්න මේක දැක්කයි කියලා ඉතේ පෙන්නන අභ්‍යන්තරගත sannivedana ස්ථානට ගියාම මේ සංඥාවෙන් මෙන්න මේකයි දැක්කේ කියලා මවලා තමයි අපි මේ කටයුත්ත කරන්නේ. ඒ වුණාට අපිට මතක තියෙන අපි ඇත්ත දේ දැක්කයි කියලා. අපි ඒ තිබුණ ස්වරූපේ දැක්කයි කියලා. ඉතින් මේ ඇත්ත දේ මතක තියන්න නම් දකින්න දේ වෙනස් වෙන සුළු දෙයක් වෙන්න බෑනේ. වෙනස් සුළු දෙයක් වෙච්චාම මතකට යන සංඥාව නිශ්චලයි. නිශ්චල නැහැ. ඒක නිසා අපි දකින දේ නිට්ටයයි. දකින දේ දකවික සුභයි. දකවික සුඛයි. ඒක නොසැලෙන ගතියක් ඒකේ තියෙනවා කිව්වොත් පමණයි එවැනි දෙයක් මතකෙට යන්න පුළුවන්. ඒ නිසා කියනවා යම් කිසි රූප ධර්මයක් චිත්තක්ෂණ දෙකක්වත් දැක්කේ නැත්තම් මතකෙට යන්නේ නැහැ. එක සැරයක් චිත්තක්ෂණ දැක්කම ගමනට මතකෙට යන තරම් අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැ කියන්නේ. මේක විස්තර කරලා ඒ මහසි සයිඩෝ සඳහන් කරනවා අඩු ගන්න චිත්තක්ෂණ හතරක් පැන්නට පස්සේ තමයි දෙයක් මතක තබා ගන්න පුළුවන් තරමේ බලපෑමක් ඇහැට කරන්නේ කියලා. ඒක විස්තර කරන්නේ අර චිත්ත වීජයක් විස්තර කරලා අභිධර්ම ක්‍රමයේදී එහෙම නැත්නම් ඒ අටුවා යුගයේදී ඒ චිත්ත වීදියක් විස්තර කරලා තියෙනවා ඒක ඇත්තම ත්‍රිපිටකයේ තියෙන කන්නේ පසු කාලීන ඇති කරගත්ත දෙයක් ඒ කියනවා භවංග භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර අවජ්ජන සම්පටිච්චන සම්තිරණ වොත්තපන අපේ හිත ඇහැට යොමු වෙලා නැහැ ওই මැදට වෙලා ඉන්නවා ඒක හරියට කියනවා නම් මකුළුවා මකුළු දල අටවලා මැදට වෙලා ඉන්නවා කොහෙන් හරි ඇවිල්ලා සතෙක් වදිනවා මකුළුදාට. වදිනකොටම මකුළුවා ඊ ගහක වේගේ ඒ වැතිච්ච සතා ඉන්න දිහාට දුවනවා. මොකද ඒක තමයි එයාගේ කොටුව. ඒ වගේ තමයි අපි මකුළුවා වගේ අපේ විඥානයේ මැදටලා ඉන්නවා. ඒකේ ගරාදි හයක් තියෙනවා. ඇහැ දිහාට දුවන්න පුළුවන්, කන දිහාට දුවන්න පුළුවන්, නාසයට, දිවට, කයට, මනසට. ඒ අරමුණු හැම වෙලාවෙම හයටම වදිනවා. නමුත් ප්‍රකට අරමුණක් අපි තුම ඇහැට වැදුණයි කියලා. වැදිච්ච ගම විඥානේ චක්කු විඥානයක් බාඩපත් වෙලා ඒ රූප වැලිල්ල පිළිගන්නවා මිස එලා යත් දහන්න ගඳ බලන්න රස බලන්න ඔක්කොම පුංචි කළ සලකන. සලකලා අර රූප ඒකේ වටිනාකම නිසා ප්‍රකට භාවය නිසා අදාළ භාවය නිසා එහි ටැග් ගහනවා. වශී වෙනවා. වශී වෙලා යා නිරීක්ෂණය කරන්න ඕනේ මේක ගහක වැටිච්ච කොළයක්ද නැත්නම් කන්න පුළුවන් ගොදුරක්ද කියලා විනිශ්චය කරනවා වගේ අර චක්කු විඥානය පවංග චලනය වුණාට පස්සේ පවංග උපච්ඡේද වුණාට පස්සේ ආවර්තනය කරලා බලනවා පංචද්වාරයෙන් කොයි එකටද සංඥාව ආවේ කියලා. මේ මේ කියන්නේ මේ ප්‍රකට සංඥා. සංඥා නම් හැම වෙලාවෙම තියෙනවා. හැම එකටම තියෙනවා. නමුත් අපිට ජීවිතේට බලපාන වැදගත්යක් ඒකට තමයි දුවන්නේ. ඒක ආවේ ඇහෙන්ද කනින්ද නාසයෙන්ද දිවෙන්ද කියලා බලනවා. ඊට පස්සේ උපමාවට ගන්නවා ඇහෙන් කියලා හිතලා ගත්තොත් චක්කු විඥානේ පහළ. ඊට පස්සේ ඒක පිළිගන්නවද එහෙම නැත්නම් ඊගාවට කනේ තියෙන එක බලනවද නාසයේ තියෙනවද බලනවා කියලා පොඩි සමාලෝචනයක් සිදු වෙනවා. ඊට පස්සේ අර තේරුනොත් මේ ඇහෙන් වැටිච්ච එකයි වැදගත් මේ වෙලාවේ කියලා එයා ඒක පිළිගන්නවා. සම්පටිච්ඡනේ කරනවා. ඊට පස්සේ සම්තිරණය කරනවා මේක සතෙක් මේක කොලයක් මේක දහුලකට හෙල්ලිලා කියලා ඒ වගේම අර පැහැට රූපයක් වැදිච්ච එකම ඔන්න තේරෙන්න පටන් ගන්න මේක ස්ත්‍රියවද පුරුෂයේද කහද නිල්ද දිගද කොළද කියලා ලාවට ලේසියක් ගන්න. ඇනුලේකේ ආයෙ සීල් එකක් ගන්නවා ස්ථාපනය කරනවා මේක අහවල් දැකපු අහවල් කෙනා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා පරණ මතකෙන් ඇවිල්ලා ඒක සාධාරණීකරණය කරනවා. කෙරුවට පස්සේ මාවිට ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන මම අසවලා දැක්කා. අසවල් දෙය මට වුණා. ඒක තමයි මතකෙට යන්නේ. එතකොට අර සංතිරණ වොත්තපන අවස්ථාවල මතකයට යන තරම් තාම සීද්ධියක් වෙලා නැහැ. ඒවෙන් කවදා කෙලෙස් උපදින්නේ නැහැ. කෙලෙස් උපදින්නේ අර වොත්තපනේ උනාට පස්සේ වොත්තපනේ වෙන්න අඩු ගන්න චිත්තක්ෂණ හතරක් එක දිගටම ඒ අරමුණම බල බල ඒ අරමුණ බල බල ඉන්නකොට ඒ ඒ වෙලාවේදී චිත්තක්ෂණ හතරෙම නිමිත්ත ගන්නේ මේක නිත්‍ය භාවය කියන මූලික අවශ්‍යතාවය තිබුණොත් විතරයි. ඒකේ වහා චිත්තක්ෂණ චිත්තක්ෂණ වෙනස්න කිසිම දෙයක් අපිට අරමුණු වෙන්නේ නැහැ. දිගට පවතිනවා. මේක තිබුණ නැතත් අපිට ආසයි නම් අපි චිත්ත රූපයක් පවල හරි ඒක හතර සම්පූර්ණ කරන අපි ඒක හිතට ගන්න. මේකද හොඳ කායික ජීවිතයේ නිදාස මේ නිදර්ශනයක් ගෙන හරපාන්න පුළුවන්. අපි හොඳට හොඳ ක්‍රමානුකූල හදපු සක්මන් වලෝක සක්මන් කරනවා කියලා හිතමු. හොඳට සක්මන හිතලා අල්ලලා තියනවා කියලා හිතමු. එහෙම සක්මන් කර කර කරගෙන මේ යහ කොළවරට ගිහිල්ලා යහ කෙළවරට ගිහිල්ලා දැන් අපි බොහොම සතියෙන් මේ ගෙනාවු සතිය කඩා ගන්න නැති වෙන දැන් හැරෙන වෙලාවේදී කවුරු හරි ළඟින් යනවා. අපි සිංහල ක්‍රමයට කියනවා මම යන්තම් සුද දැක්ක විතරයි මන් දන්නේ ගෑනු කෙනෙක් පිළිම කෙනෙක්ද කියලා මම කය පායට ආපහු හිත යෙදුවයි කියලා. ඒ කියන්නේ හිතට ඇහැට රූපයක් වැදිලා තියෙනවා. ඒත් එක්කම සත්‍යමත් වෙලා තියෙනවා. ඒක නිසා රූපේ දිහාවට හිත යන්න දෙන්නේ නැතුව අපි නැවතත් ඒ කාය ප්‍රසාදයට පායට හිත තිබ්බා. ඒකට ඒක අපි කාට හරි sannivedanaya කරන්නේ කොහොමද? මම සුද දැක්කා. හැබැයි මන් දන්නේ කරා පැමිණුවාද ගියාද ස්ත්‍රියවද පුරුෂයෙක්ද කියලා. ඒ කියන්නේ උච්ච සතියක් තියෙනවා නම් අපිට තේරෙනවා ඒ වෙලාවේ ඕනේ නම් අපිට කාය ප්‍රසාදේ හිත පවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රූපේ දිහාට යන්න පුළුවන්. හැබැයි රූපෙට ගියොත් කාය ප්‍රසාදේ පාවා දෙන්නේ. කාය ප්‍රසාදෙට ගියොත් රූපේ පාවා දෙන්නේ. ඉතින් මේ දෙකේ කොයි එකට කොහොම යයිද කියලා හිතන සතිය නැති මනුස්සයයි. එහෙම නැත්නම් බණක් අහලා නැති කෙනා. එහෙම නැත්නම් මේක හසුරන නැති කෙනාට සම්පූර්ණ කර්ම වේග අනුව සම්පූර්ණ අහඹයක් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ පුරස්පරයක්ම හිද්ද වෙන මරණ මොහොතදී ඒක පාඩේ චිත්‍රපට ශාලාවක බල බල ඉන්නේ ඒක පාඩ චිත්‍රපට ශාලාවේ දොරවල් ජනෙල් කවුරු සේරම ඇරුණා වගේ. ඒක තිරේ තියෙන අර වර්ණවත් ගතිය අන්ධකාරය නැති වෙනවත් එක්කම චිත්‍රපටිය බොඳ වෙනවා. ඒක පාඩට මේ මනසට හැරෙන්න පටන් අර ගන්නවා. අයියෝ කවුරු හරි ඔක්කොම බාධා කරලා චිත්‍රපටිය බලා ගන්න හම්බෙන්නේ නැහැ කියලා ඔන්න ජීවන සීනෙන් වැටිලා අම්මරෙන්ඩයි යන්නේ කියලා ඔන්න මතක් වෙනවා. ඒගොල්ලෝ කොයි මගුල අල්ලගෙන කියලා කවුද හරි. උයි එකත් එන්නේ ඉතිචිය. ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ එල්ලුණා වගේ වැඳිරියගේ බඩක් අල්ලගන්නේ. ජපංකාරයේ අම්මා කෙනෙක්ගේ බඩක් අල්ලගන්නේ. එතන යක්ෂ බඩක් අල්ලගන්නේ කවුද දන්නේ? කාටද කියන්න පුළුවන් ඉතින් අහනවා අනේ ස්වාමීන් වහන්සේ භාවනා කරපේකනා මරණයන් මැත්තේ කොහෙට යයිද කියලා මගෙන් අහන. ඉතින් මන් දන්නවා යවුවා. මේ මෙච්චර කරන්න දහක්මන් කරපන් මෙච්චර භාවනා කරපන් කියදී ඒකදී අනම්මනම් කල්පනා කරගෙන ඉඳලා මේ වෙලේ දුවලව දිනන්න බැරි එක ඔලිම්පික් වලින් ගහන්න ආවා. කවදාකවත් ගහන්න බෑ. ඒ නිසා මේ වෙලේ දුවල දිනන්න ඕනේ. ඊට පස්සේ දිස්ත්‍රික්ක මට්ටමින් දුනා. ඊට පස්සේ ජාතික මට්ටමින් දිනුවොත් විතර කඩුවාන ඔලිම්පික් යන්න පුළුවන්. දිනයිද නැද්ද කියන්න බෑ. ඒ වෙලාවේ මේ ඔක්කොම තක්කම ඔක්කොස්සේ කෙලින්ම ඊගාට මනුසාත්ම භාවයක් හම්බ වේවා මට බුද්ධෝත්පාද කාලයක් ලැබේවා කියලා කල්පනා වෙයි කියලා හිතනවා. මට කියන්නේ ඒ තරම්ම සම්පූර්ණ වාෂ්පශීලී අවස්ථාවක මේක තියෙන්නේ ඒ වුණත් ਸਰවඥාන්සේ කියනවා සතිය පිහිටවිය යුතු මූල කර්මස්ථානයේ විශේෂයි ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංගේ ගැනීමනොත් සතිය පිහිටිය නොයුතු අදාළ නැති අරමුණේ නානු ව්‍යංජනක් ආයෝති නානු න නිමිත්තක් ගායි හොති නානු ව්‍යංජනක් ගායි. ඒකේ නිමිති ගණ්ඩත් එපා ව්‍යංජන ව්‍යංජන ගණ්ඩත් එපා. ඒ මතින් අපිට පුළුවන් පොඩි හැසිරීමක් කරන්න බොහෝ දේවල් දීපුවම වර්ණාව ශෝෂණය අවශ්‍ය දේ පමණක් ගන්න. ඒක කවදාකවත් මරණ චිත්තක්ෂණේ පුරුදු කරන්න බෑ. කවදාකවත් වයසට ගියාම පුරුදු කරන්නත් බෑ. ලෙඩ වුණාට පස්සේ පුරුදු කරන්නත් බෑ. ඒ නිසා පුරුදු කරලා තිබුණොත් ඒ වෙලාවේදී වැඩ ගන්න පුළුවන්. ඒ තරමටම මේ වෙලාවේදී මේ සංඥාව කොයි එක වැඩ කරාද කියලා කියන්න බෑ. ඒ වගේම තමයි අපි දැක්කා, අපි ඇහුවා, අපි ගඳ බැලුවා, රස බැලුවා කිව්වත්. ඒක නැවත සැරයක් එක මතක් කරනකොට අපි සංඥාව හරහා තමයි ගන්නෙ. අර පුටුව හදන්න පුටුවේ ලී ඇඳ ලී ඇඳගත්ත වඩුවා අර ඇඳගත්ත ලකුණු ටික වගේ ටිකක් තමයි මේ මොලේ තියෙන්නේ. ප්‍රകൃතිය නෙවෙයි. ඉතින් අපි ඒක ප්‍රകൃතියයි මම දැක්කා මමයි දැක්කේ කියලා කියන හදන එක තමයි ඒක ආත්මයේ වශයෙන් ගන්න හදනවා. එහි නැත්නම් මගේ මතකයේ තුල මගේ ආත්මය තියෙනවායි. මතක සංඥා තුල මගේ ආත්මය තියෙනවා. සංඥාව ආත්ම ආත්ම ශීලී නැත්නම් ඒ සංඥා වෙහි ආත්මය තියෙනවා කියන මේ තේරම අපි මේ කබර ගොයක් කණ්ඩ උනාට තල ගොයා කරගන්න වැඩක් තියෙනවා. භාවනාවේදී හොඳට බලන්න. දැන් මෙතෙක් කර භාවනාව නැවත කරලා ආස්වාස ප්‍රස්වාසයේ මම මේ උදාහරණයක් වශයෙන් ගන්නෙ කොයි අරමුණක් ප්‍රශ්නයක් නැහැ විශේෂයෙන්ම විපස්සනා කරනකොට කායන පස්සනාව මම මේ කතා කරන්නේ ආස්වාස ප්‍රස්වාසයේ ගන්න පුළුවන් තරම් නිමිටි අරගෙන ගන්න පුළුවන් තරම් ව්‍යංජන අනුව්‍යංජන අරගෙන මෙන්න ආස්වාසි ප්‍රස්වාසයේ නෙවෙයි මේක සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා ආස්වාසිය තියෙන පුළුවන් සෑම ස්වභාවික ලක්ෂණයක්ම අරගන්න ප්‍රස්වාසියත් අරගන්න මේක ਸਰවචනාංශය මතක් කරනකොට කියනවා ආස්වාසේ ගත යුතු පැති 11ම බලන්නේ. ප්‍රසවාසයේ ගත යුතු පැති 11ම බලන්නේ. පැති 11 කියලා කියන්නේ ආස්වාසයේ අනාගත පච්චුප්පන්න අතීත වශයෙන් තුන් ආකාරයකට බලන්න කියන්නේ. මේක හරි අමාරුයි. ප්‍රායෝගිකව කියලා දෙන්න එක පැත්තක් තමයි ආනාපානේ එන්නත් ඉස්සෙල්ලා ගිහිල්ලා ඉඳලා සතියෙන් ඉඳලා කොහොමද ආනාපානේ පටන් ගන්නන්නේ කියලා අනාගත ආනාපානේ බලන් ඉගෙන ගන්න. ආනාපානේ නෙවෙයි ආස්වාසිය. ඊට පස්සේ මේ දැන් හොඳට හුස්ම නාස්පුඩු පුරවාගෙන යනවා පච්චුප්පන්න වශයෙන් ඔන්න ආනාපාන තියෙනවා. ඊට පස්සේ ආනාපානේ ආශ්වාස. ආශ්වාස සම්පූර්ණයෙන් ගෙවුණත් සතිය පව දෙන්න එපා. ගෙවිච්ච ආනාපානේ ගෙවෙමින් පවතින ආනාපානේ අවසාන ආනාපාන හොඳට බැලුවත් අපිට කියකි ආනාපානේ මුල මැදාක දැක්ක නැත්නම් අතීත නාගත පච්චුප්පන්න දැක්කා. ඉතින් ප්‍රශ්වාසයත් එන්න තිස්සරලා එලඹ සිටි සීයෙන් බලන කොහොමද ප්‍රශ්වාසය පටන් ගන්නේ? ඊට පස්සේ හොඳට නාස්පුඩු පුරවාගෙන මැද දක්න. ඊට පස්සේ ප්‍රශ්වාසී සම්පූර්ණයෙන් ගෙවිලා යනවා බලනවා කියන එක තියෙනවා. ආනාපානේ මුල මැදට බලනවා. ඊට පස්සේ තව මේ කාලය අනුව බලන ක්‍රම තුන. දේශේ වශයෙන් ළඟ දුර අජත්ත බහිද්දා කියලා උපමාන දෙකක් මේකේදී සමානට ආනාපානේ හොඳටම තමයි පටන් අරගත්ත තැන වම් නාස්පුඩුවේ අග කියලා හරියටම ශරීරේ කොනක් තැනක් සම්බන්ධ වෙනවා. ටික වේලාවක් යනකොට මේක නිකන් දුරට යන දුරට යනවා වගේ පේනවා. බම්බයක් දෙකක් එහයින් කොහෙද හුස්ම වැටෙනවා. අර කයට සම්බන්ධ නැහැ ඒක ඈතට යනවා. ඒ සමානට නාසයෙන් පටන් අරගත්තා ඒක මොළේ ඇතුළට ඇතුළට යනවා වගේ. එහි මේ බලන ඉන්නකොට ඉන්නකොට බොනපද විපරිණාමයක් වෙනවා. සමහර වෙලාවල් වලට කය කියන මම කියන සීමාව ඇතුළත සිදුවෙනවා. අනිතික ඔක්කොම දිය වෙලා ගිහිල්ලා ඇතුළත අපිට සම්මුකුත් නැහැ. අජත්ත බහිද්දා වෙනස නැතිලා යනවා. ඉතින් හුඟ දෙනෙක් අහලා නැත්තම් බන දන්නේ නැත්තම් හිතනවා මේ මෑතට යනකොට මේ සීමා මරියදාවල් කරනකොට භාවනාව කැඩලා සත්‍යය කැඩලා සමාධිය කැඩලා කියලා ඇස් දෙක අරලා බලන්න යනවා. හයියෙන් හුස්ම ගන්න යනවා. නමුත් සර්වචනංශ මේක කල්ැතෝ කියලා තියෙනවා. මේක මේ වගේ පොල්මම් වගේක් තියෙනවා. ආයේ තියෙන හොඳට ගොරෝසුවට තීලා තියෙන වෙලාවක් තියෙනවා. අන්තිමටම සිුම් වෙන වෙලාවක් තියෙනවා. ආයෙ තියෙන ආනාපාන පේනවා හොඳයි හරි වටිනවා මට නම් භාවනාවට හරි ගියයි කියලා ප්‍රනීත වෙන වෙලාවක් තියෙනවා. සමහරලාට ආනාපානෙ තියෙනවා අර අදුක්කම සුඛ වගේ වේදනාවක් ආවම ඉක්කින් හුස්ම ගත්තයි කියලා කාටද හරි ගියේ. ඕක භාවනා කරලා වැඩක් ඇති වැඩක් තියෙනවා තමයි ඉතින් ඛණ්ඩයවක කියලා හුස්මත් එපා වෙන වෙලාවක් මේ එක ගැටුවක්ක තාරාතිරම් දෙන්න යන්න එපා. මේ 11 ආකාරයෙන්ම දකින්න ඕන. මෙන්න මේ විදිහට හොඳට දැක්කොත් ආධුනිකයා මේ හුස්ම අල්ලගෙන හුස්ම දකින්න ගන්න පුළුවන් තරම් හැම අංජන අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුයන්ත බලන්න හිටියොත් ඒ පුද්ගලයාට ඉස්සරළම ආස්වාද ප්‍රසවාස දෙක අතර සපේලා උත්තර දෙන්න පුළුවන් විදියට තොරතුරු ප්‍රදේශයක් ලැබේ. මේක කහ කුඩු මේක හාල් කුඩු කිය. මේක කහ පාට මේක කහ කුඩු. මේක සුදු හාල් කුඩු මේක පිටි. දෙක ලස්සනට කියන්න පුළුවන්. නමුත් මේකම බලබලා හිටියොත් යෝගාවචරය මේ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනසට හිත මෙහෙවපු යෝගාවචරයට නැතුව බැරිව දැක ගන්න වෙනවා ආස්වාසෙන් ආස්වාසයට මොනවද වෙනස්කම් වර්ගයක් තියෙන්නේ ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනස්කම් වර්ගයක් තියෙනවා ඒ නිසා අඛණ්ඩව ඒකාකාරයෙන් නිරන්තරව දිගට පවත්වනකොට එක්ක ආස්වාසයෙන් එන්න ගොරෝසු තැනල එක්ක සියුම් වේගන සියුම් වේගන සියුම් වේගන යනවා නැත්නම් බොහොම ප්‍රිය තැනක ඉඳලා අප්‍රිය තැනකට යන්න පුළුවන්. මෙන්න මේ වෙනසෙන් ආස්වාස් ප්‍රසවාස දෙක අතර වෙනසට වඩා එයින් ඇති කරගත්ත මේ සංවේදී භාවය ආස්වාසෙන් ආස්වාසයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට කාලානුරූප බලන්න හිටියොත් අර විචිත්‍රව එකතු කරගත්ත අර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග එන්නේ එන්නේ එන්නේ දෙක කලවම් වෙන්න පටන් ගන්නවා කළු පාටයි සුදු පාටයි වෙනුවට දැන් දෙකම අලු පාටට පේන්න පටන් ගන්නවා. මේක භාවනා පාරිභාෂික ශබ්දමාලාවේ කියන්නේ පෞද්ගලික ලක්ෂණ વિશે විශේෂඥතාවය දිනු කරගෙන කරගෙන යනකොට දෙකටම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මෙතනදී යෝගාවචරයේ සංඥාව අන්න අංජබජල් වෙන්න පටන් ගන්නවා. ඔන්න අවුල් වෙන්න පටන් ගන්නවා. මම ඉන්නේ ආස්වාසයෙන් දන්නෙත් නැහැ ප්‍රසවාසයෙන් දන්නෙත් නැහැ. හොඳට බැලුවොත් පේනවා සතිය තියෙනවා. හොඳට බැලුවොත් පේනවා පණ කියනවා. හොඳට බැලුවොත් පේනවා සීහි නිඳ ගිල්ලත් නැහැ. සීහි විකල් වෙලත් නැහැ. හැබැයි අච්චර ලස්සනට ව්‍යංජන අනුව්‍යංජන ගත්ත ආස්වාස් ප්‍රසවාසයේ දෙක සම ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නකොටම සංඥා විපල්ලාසය සංඥාවේ තියෙන වෙත්මාරුව කලින් දැනගෙන ගිය කෙනෙක් නම් සතුටුට ගන්න. දන්නේ නැති කෙනෙක් හිතනවා එක්කෝ සතිය කැඩිලා. එහෙම නැත්නම් හිත පිට ගිහිල්ලා. ඒ නිසා සමාධිය නැති වෙලයි කියලා තමන්ගේම භාවනාවට දෙස් දෙනවා. සැක කරනවා. එක්ක හයියෙන් හුස්ම ගන්න හදනවා. නානා ප්‍රවිජිත අර අනාකූල ප්‍රවාහය ආකූල කරනවා. මේක නෙවෙයි ඇත්තටම අභියෝගය. මෙහෙම තුනී වෙච්චාවයි. සම වෙච්චාවයි. නමුත් සතිය තියෙනවනේ. නමුත් සමාධිය තියෙනවනේ කියලා දැනගෙන සත්පුරුෂ ආශ්‍රේ ආර්යයන් ආශ්‍රේ බණ අහලා හැසිරීම ඇති කෙනා ඒ ගියයි කියලා හිතමු. ගියාට පස්සේ මේ ආසල් ප්‍රසාද මීටත් වඩා ඉතාමත්ම තුනී තත්තරපත් වෙච්චාම තියෙනවා කියන එකවත් නැතුව යනවා. අල්ලගන්න බැරි වෙනවා. අල්ලගන්න බැරි වෙච්චාම ඒ සංඥාවක් ගන්න දෙයක් නැහැ දැන්. ඒ කියන්නේ ආසල් ප්‍රද්දික සම වුණා විතරක් නෙමෙයි සූක්ෂම තත්ත්වයටපත් වෙනවා. මෙතනදී අර තරම්වත් කඟේ ගහගෙන මෙතන ළඩ පිටුරු ගහක් නැතුව මේ සංඥාව අසරණ මේ අසරණ වීම බුදුරජාන් වහන්සේ විසින් ප්‍රාර්ථනා කරන ලද්දා. මෙතන තමයි අනගහන යන්න ඕනේ. මෙතෙන් ගියාට පස්සේ යෝගාචරය හොඳට ඉසු බුලාලා විවේක වෙලා මේකට හොඳට අවදි වුණොත් යෝගාචරයට තේරෙයි එතනදී නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී සාමාන්‍ය ලෝකේ සංඥාවේ සංඥාවකුත් නැහැ එතන මේ ආස්වාස මේ ප්‍රසවාස මේ ශබ්ද මේ හිතවිල්ල මේ එව්ව නැහැ. නැ විසඤ්ඤ සංඤ්ඤ තමයි විසඤ්ඤ වෙලත් නැහැ. ඒ මොකද සීන ඇති වෙලා ඉඳ කිල්ලත් නැහැ. නෝපි අසඤ්ඤී මම අසඤ්ඤ සත්‍යයට ගිහිල්ලා චතු අට හත්වෙනි ධානයේ අටවෙනි ධානයේ නේව සංඥාන අසඤ්ඤාචන අකින් සංඥාචන නෙවෙයි. සංඥාවක් නැත්තේමත් නැහැ. බුදුසසුන කියනවා මෙන්න මෙතන තමයි යෝගාවචරය ඉස්සල්ලාම අර සැප දුක අයින් කරලා දුක්ඛම සුඛය අඳුරගත්තා වගේ කවදාකවත් නොගිය අලුත් සංඥාවක් පුරුදු කරනවා ඒ සංඥාව භාෂාවට ලක් කරන්න බෑ වචනෙට දාන්න බෑ හැබැයි අත් දකින්න පුළුවන් අත් දකින්න දකින්න අසරණ වෙනවා ගොළු වෙනවා පච වෙනවා කවුරු කිව්වක්වත් විශ්වාස කරන්නේ කවුරු කියනවා ඒක ඔබට නිින්ද කියලා කියලා පැනින්න කියලා නැහැ. ඒක දවසක් සර්වචනාංශේ මේ ලෙවල් යායක විදුරු මඩුවක පරියන්කේකදීලා ඉන්නවා. ඒ පාළු තැනකට කියලා පරියන්කේකදී. පරියන්කේ පැද්දා කියලා බලන මොළු වෙල් යාය පෙරලා එක පෙත්ත කවල සිරගයි. ජීතනාංශ බානකොට විශාල සෙනඟක් කුබරට ඇවිත්. ළඟින් ඉලන්දාරයව කතා කළාම මොකද මිනිස්සු මෙච්චර සෙනඟක් කියලා. ඊට පස්සේ කියනවා දැන් නැත්නම් මහ විශාල වැස්සක් වැස්සනේ අකුණක් ගැහුවා මේ නියුන් සහෝදර දෙන්නේ කුබරහායි කිය දෙන්නම් මැරුවා හරක් බාන් දෙකක් මැරුවා ඉතින් මේ ගමේ ඔක්කොම කලබල වෙලා මේ ඇවිල්ලා ඉන්නේ කියලා ඉතින් බල්ලහුවා මේ ඔබ වංශේ කොහෙද කියලා මම මේ පිටුරු මඩුවේ තමයි හිටියේ කිව්වා නිින්ද ගියාද කියලා නෑ නිින්ද කියලා නෑ බුදුහාමරට එන ගහව කර්මතෝගේ අරමනසට එහෙණියක් ගැහුවා වගේ මේක මේක ඇතුළෙත් ඉඳලා ඇහිලා නෑ ඔය හිත අතෙන්ද ගියාට පස්සේ අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයෙන් අපි සම්පූර්ණ සමුගන්න. ඒලා රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගන්ධ නැහැ, රස නැහැ, පහස නැහැ. නමුත් මොකද්දෝ සංඥාවක් අපි අම්මා මුත්තලවත් අඳුරපු නැති. අපි දන්නේ නැති සංඥාවක් පුරුදු වෙනවා. මේක පේන්නේ අපිට නුහුරු තනක් වගේ. කොටු වුණා වගේ, තනි වුණා වගේ, පාළු වුණා වගේ, අසරණ වුණා වගේ, නුරුස්නා ගතිත් එක්ක ඉන්නේ. නමුත් බුදුජානනාංශ කියනවා ඒවං සමේතස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංකා. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ අර රූපයාගේ තියෙන රූපණ ගතිය සියල්ලම සංසිඳනවා. රූප නැති වෙනව නෙවෙයි රූප සංසිඳනවා මේ වෙලාවේදී බුදුන් අදාගෙන සීලය අදාගෙන මට මේකේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය අර මුළු ලෝකෙම දන් දෙන්න ලෑස්ති. සංඥා පොදියම දීලා දාලා මේකේ විස්රාම වෙන්න ලෑස්ති. ඉතින් අර කාමභෝගී පුද්ගලයාට නිත්‍ය සංඥාව ඉන්න කෙනාට කුමර කුමරි සැප විඳපේකනාට මේක වෙන්නේ මහා කාල කන්නේ මුස්පේන්තු නොදකින් නොපතන් කියන පාළු ගතියක්. හැබැයි හොඳටම සැරයක් වෙලා දෙසරක් වෙලා තුන් සැරක් වෙලා වැරදිලා කොහොම හරි මේකට ගිහිල්ලා ඒක හොඳට පදන් වුණොත් තේරෙන්න පටන් අර ගන්නවා හරියට තද්ද බල යුද්ධයක් තියෙන වෙලාවේදී ඒ යුද්ධ තමන් පරදිද්දි සෙබලේ බංකරයක් ඇතුළට ගිහිලා අරසා වුණොත් යුද්ධෙ මොන තරම් ආවුද බෝම්බ උණ්ඩ මොනිසම් ගනුදෙනු උනත් මේ මොනස අරසයි. ඒ වගේ හරියට Tamanට මේ ලෝකේ කොච්චර කෙලස් තිබුණත් මෙතෙක් කල Taman කොච්චර අකුසල් කරලා තිබ්බත් මෙච්චර ගම් ලෝකේ Taman කොච්චර කාමභෝගී වුණත් මෙච්චර කල් ලෝකේ Taman කොච්චර ද්වේෂ චර්චයක් වුණත් මෙච්චර කාල ලෝකේ තමන් කොච්චර මෝඩයෙක් උනත් මෙතෙන් ගියාට පස්සේ තේරෙනවා මට දැන් ඕන දෙයක් අලුතෙන් පටන් ගන්න පුළුවන්. හරියට කළු ලෑල්ල මැකුවා වගේ. ඕන දෙයක් ලියන්න පුළුවන්. ඉතින් මේ මෙතෙන් පුරුදු කරපේ කරන්න විතරයි තේරෙන්නේ අපි මේ වගේ දෙයක් අත්දකින්නේ මිනිස්සෙන් අතරක් කීයෙන් කී දෙනායිද? ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අත්දකලා මේකයි මැදමාවත කියලා කවුද තෝරන්නේ? හරියට සැප දුක දෙක අයින් කළා අදුක්කම සුඛය මැදමාවත කියලා තෝරනවා වගේ මේක ඉතින් හරියට කන කැස් බෑවා වියසිතුරින් අහස බලන්නා වගේ බුද්ධෝත්පාද කාලෙක manussාත්ම භාවයක් ලැබලා ඒ ක්ෂණ සම්පත්තියත් ලැබලා හරියට බුදුහාමුදුරු කියපු ක්‍රමවේදයට ගිහිල්ලා මෙතනදී මේ තියෙන්නේ නසඤ්ඤ සංඤීනෝ පිවිසඤ්ඤීන විසඤ්ඤ සංඤී න විභූත සංඥේ මෙතෙන්ට ගියේ නැත්තම් ධර්මයේ තහවුරුවක් නැහැ. මේකට බුදුහාම කියන්නේ ධම්මට්ඨිතිය කියලා. මේක හම්බ වෙන්නේ ඉස්සර වෙලා මොන හැකියාවක් ලැබුණත් මොන මැජික් එහෙම නැත්තම් ඉර්ධි ප්‍රත්‍යාර කොයි එකත් මේ මනසට අහෙන්නට යනවා. අඳුරට වැලිපිය හම්බුණා වගේ. කටුසය කරේ රත්තරන් බැඳා වගේ කියලා අපි පැත්තේ කියනවා. මේක අවබෝධ කරාට පස්සේ තමයි මේ මනුස්සයා ඕනම සාර ධර්මයක් ලබන්න භාජනීය සුද්ධ කරගත්ත වෙන්නේ ඊට පස්සේ තියෙන මුළු ලෝකෙම ඉන්නේ මේ සංඥා විපල්ලාසෙක මේ ලෝකේ රජ වෙනවයි කියලා කියන්නේ පිස්සන් අතර රජ වෙන එක තමයි මේකෙන් ගැලවිලා මනුස්ස මනසකට යන්න පුළුවන් මේ සම්දිස්ථානට ධම්මච්චිතියට එහෙම නැත්නම් මේ සංඥාවට ගියොත් විතරක් යෝගාවචරයට අලුතින් මැරිලා උපන්නා වගේ එනතම මේ ජී තමන්ගේ ජීවිතේ මනුස්ස මනසක තිබිච්ච නැති හැකියාවන් අසීමිත බවත් මේ එක දෙයකට කෑදර වීම නිසා වටිනා සේරම නැස්ති වෙන බවත් වෙන විදිහකට කියනවා නම් එක දෙයක් තෝරනවායි කියලා කියන්නේ අනිසේරම ප්‍රතික්ෂේප කිරීමක් බවත් කිසි දෙයක් තෝරන්නේ නැති මනුස්සයට ඔක්කොටම වාසනාව තියෙන බවත් මේ සංඥාව තේරුම් ගත්ත මනුස්සයට තේරෙනවා ඒක නිසා මෙතෙන්ට යනකම් වැඩ පිළිවෙල කියන්නේ අපි මෙතෙක් කරන දන්න තේරම අමතක කරනවා පුළුවන් වෙයිද අපිට පුළුවන් වෙයිද අපි මේ තියෙන තහන්න වානකම් දෙහෙරම නම්බු නම්බු කාරකම් අමතක කරන්න. අමතක කරනම ඇති. නමුත් අපිට වෙන එක ව්‍යසනයක් විතර. අපිට තියෙන ආයෙත් අර ලෝගුව කරේ දා ගන්නකම් තමයි හදිස්සිය තියෙන්නේ. ඒ නිසා මේක පුරුදු කරනකොට කරනකොට කරනකොට තේරෙනවා මේක පුහුණු වෙන්නත් ඒ සඳහා ඇති අගයන් ආඩම්බරිනොත් ඒක කරලා ඒ සැනසීච්චේ පූර්ව දර්ශ දැකලා බණ අහලා මෙතන ගියාට පස්සේ තේනවා මේ සෙල්ලම නම් සංසාරේ කවදාවත් කරලා නැහැ. කවම කවදාකවත් මේක කරලා නැහැ. දැන් වුණත් ඒක අහම්බෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ਸਰවචන්සේ සඳහන් කරනවා ඒ සංඥා විරත්තසන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තසන සම්ති මොහා. සංඥාවන්ගෙන් විරත් වෙච්ච කෙනාට ඒ සංකයන ওই වගේ මධ්‍යස්ථ සංඥාවට ගිය කෙනාට කිසිම ධර්ම ගැටලුවක් පහළ වෙන්නේ නැහැ සමාජීය ගැටලුවක් පහළ වෙන්නේ නැහැ ආර්ථික ප්‍රශ්නෙන්නේ නැහැ දේශපාලන ප්‍රශ්නත් නැහැ සමාජ ප්‍රශ්නත් නැහැ මේ සංඥාවල තමයි සේරම ගැටලු තියෙන්නේ සංඥා විරත්තස්ස අර විභූති සංඥාව කරබනක්වත් නැති මූලික සංඥාට ගියාට පස්සේ ප්‍රධාන වශයෙන් ප්‍රථම වශයෙන් ඉස්ලාම ජීවිතයේ තියෙන ටෙන්ෂන් එක එහෙම නැත්නම් ජීවිතේ තිබිච්ච මානසික ආතතිය අසහනය සම්පූර්ණයෙන්ම නැති හිස්තැනකට යනවා. පඤ්ඤා විමුක්තසන සම්ති ගන්තා. වෙන සම්ති මොහා. මේ වාගේම තමයි අපිට ප්‍රඥා විමුක්තිය ලැබුණා නම් අපිට මෝහාන්ධකාරයේ කද්දාකත් බාධා කරන්නේ. යේ සංඤ්ඤංච දිච්ඡින්ච යේ අග්ගහේසුම් තේ ගඨයන්තා විචරಂತಿ ලෝකේ. යමෙක් මේකමයි සත්‍ය මේ ලකුණ තමයි හරිය කියලා සංඥාව දැරි කරලා ගත්තොත් ඒ වගේ මේ මිනිස්සයා ප්‍රඥාව නැතිකම නිසා දෘෂ්ටියක් ඇති කරගත්තොත් හැමදම ගැටි ගැටි ලෝකේ ජීවත් වෙනවා කියන්නේ. තේ කට්ටයන්තා විචරන්ති ලෝකේ. ඒ නිසා මේ වාද වැඩි, ගැටුම් වැඩි, ශක වැඩි. ඒ සෑම දෙයකට මෙහෙචලා තියෙන මේ අවබෝධ කිරීම සඳහා අපි ගන්න මේ සංඥා ටික, ලේබල් ටික සත්‍යයක්, ආත්මයක්, මම, මාගේ කියලා බාර ගන්න. නිසා භාවනා කරගෙන යනකොට සමහර වෙලාවට අපායවල පේන. සමහරලාට දිවි ලෝක පේන. සමහරට ඈත ඉන්න ඥායයෙන්ගේ පණිවිඩ ටෙලිපති වලින් හම්බ වෙනවා. සමහරට අරවල් දෙයට අහවල් දෙය කෙරුවොත් කියලා හොඳටම තේනොත් කරපු ගමන් හරියන. අහා නිව එනකොට පුළුවන් තරම් පරිසං වෙන්න ඕනේ. අර සංඥාවේ අර මූලික தত্ত্ব ධම්මට්ටි කියලා ලබන්න ඉස්සෙල්ලා මේවා කිසි දෙයක් ලබන්න අපිට සුදුසුකමක් උත්තේ අපිට ඒව හසුර ගන්න ශක්තියකුත් නැහැ. එيشා මායя කරන්නේ මොකද්ද? භාවනා කරන අයට මොනවා හරි ලාභ සත්කාර ටිකක් දෙනවා. ඒගොල්ලන්ට ඥානෙ පහන පෙර විසු කඳ පිළිවෙත කියන්න පුළුවන්. ඇයි තියෙන ලෙඩ සනීප කරන්න පුළුවන්. নানা ආකාර දේවල් දෙනවා. මම දන්නේ මේ පහුගිය අවුරුදු 20 30 විතර ලංකා ජනමාධ්‍යයේ එහෙම තිබිච්ච යුගයක් කවදාකවත් නැහැ. පුදුමාකාර සෙල්ලම් තියෙන්නේ මේ ටෙලිවිෂන් එකේ පත්‍රේ රේඩියෝ එකේ මේ සුව සේවාවල් අර මැජික් මේ මැජික් බුදුරජාණන්සේ කියලා තියෙනවා මේ ලෝකයේ ධර්මයක් පැතිරෙන්න ඊර්ති ප්‍රත්‍යාරය ආදේශනා ප්‍රත්‍යාරය අනුශාසනා ප්‍රත්‍යාරය කියලා ප්‍රත්‍යාරය තුනක් තියෙනවා ඊර්ති ප්‍රත්‍යාරය කියලා කියන්නේ ওই මැජික් තමයි ආදේශනා ප්‍රත්‍යාරය කියලා කියන්නේ සුවසිරිය සුවසේවාවල් අනුගේ හිත බල්ල, ළඩේ බල්ල ඒව සනීප කරන්නේ. අනුශාසන ප්‍රත්‍යාරය කියලා කියන්නේ ඉතින් උගුර කටලේ වෙනකන් කියලා දෙන්නේ. අනුශාසන කරන බුදුහාම කියන කියන්නේ අනුශාසන ප්‍රාත්‍යාරය අනිත් දෙකම අනාර්යයි කියන. ඒ වගේම පවතින ශාසනය කල්යන්නේ මැජික් පෙන්නලා හෝ සුවසේවාවල් වලින් හෝ ශ්‍රාවකයෝ බඳවගත්තට කවදාකවත් ඒක හරියන්නේ ඇත්තට මේ ඒ උගන්නන මනුස්සය පිළිගෙන. තමන්ගේ භාවනාවෙත් පිළිගෙනවා සමාජික ආර්ථික පැතුමක් පිළිගෙන. ඒ නිසා ඔක්කොම පැත්තකට දාලා අර අනුශාසනා ප්‍රාත්‍යහාරිතික යනවනම් සංඥාංශ දිට්ඨිංච යේ අග්ගහෙන්සු තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ මේවා අල්ල බදාගෙන මේක මගේ හැකියාවක් මගේ දක්ෂකමක් කියලා අල්ලගත්තොත් ඒකෙන්ම අල්ලලා පොළේ ගන්න. එනිසා මේවා නෙවෙයි අපි ප්‍රාර්ථනා කරන්නේ නිවනේ මේ පිට මොකක්වත් එපා. මොනව ලැබුණත් ඔක්කක්. මොනව ලැබුණත් ඒක බාධාවක්. ඒක නිසා භාවනා ලෝකේ ඒ මැජික් කතාව අනිවාර්යෙන් හැම කෙනෙක්ම කාලා තියෙන ළඟම. මට මම ළඟදී ඊලන්දාරියක් හම්බුණා අහම්බෙන් වගේ හම්බුනේ. එයා කියනවා එයාට පුළුවන් කියලා මේ වේදිකා මැජික් නෙවෙයි වීදි මැජික් වෙන්න. මේ සෙනඟක් එකතු වෙච්ච ගමන් මැද ඉඳගෙන එයා ඉඳගෙන ඉන්න ආසනේ උඩට ගිහිල්ලා ආසනේ පැත්තකට කරලා ඕන කෙනෙකුට කියන්න ඕන අතගාලා බලලා අහසේ ඉන්නේ කියලා. ආය ආසනේ අරන පාඩි වෙන්න පුළුවන්. මම දැනගත්තා ඉතින් වයර් මාරු වෙලානේ ඕක කියන්න නැත්තම් ඉතින් කියන්නේ හැබැයි මනුස්සයෙක් වෙන මට ශිෂ්‍යෝම 100ක් ඉන්නවා ටෙලිවිෂන් එකේ පැය තුනක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ඉතින් මම කෝ මාව හම්බෙලා මොනවද කියන්නේ කියලා නෑ ස්වාමීන් වහන්සේ මම කරන මේ වැඩේ හරිද කියලා මයින් අහනවා මම කමස උඹනේ කෙරුවේ මම දැකලත් නෑ මම මොකද කියන්නේ නෑ මම මේකම හම්බ කරගෙන කනවා දැන් මම හරි ප්‍රසිද්ධයි මිනිස්සු හිතනවලු මම දත්ත බල භවනාකාරයේ මට අභිඥා තියෙනවා කියලා මම දන්න ඔබ වහන්සේ භාවනා කරනවා. ඒ ඔබ වහන්සේ මොකද කියන්නේ? ඔබ බොහොම කාලයක් ඉඳලා හම්බෙලා තියෙනවා. මම කිව්වා මට දැනුම හැදෙන මේ ආජීවයේ වැරද්දක් නෑ. අම්බ කරන කන්න කරන වැරද්දක් නෑ. මොකද කොයි එකක් බොරුවනේ කරන්නේ අම්බ කරන්න ගිහලා. ඒකේ ආයි මොයි කොයි ජොබ් එකෙත් බොරුවනේ යන්නේ. ඒකෙත් නිසා බුදුරජාණන් වහන්සේ කිව්වේ අපි ඉති රජපෞලේ නෙවෙයි නම් මොන බොරුවක් හරි කළා කන්න එපායි. ඒකේ ප්‍රශ්නයක් නෑ. ගොවිතැන් කරන්න ගියා සත්තු මැරෙනවා. නොකරන්නේ. ඒ නිසා ආජීවීය ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියාගනින් කුණු බණුවන් ගහලා තමයි මැරෙන්න වෙන්නේ. මට ඒක හොඳට තේරෙනවා සාංශ මොකක් හරි පටලවිලක් තියෙනවා කියලා. මම ඇහුවා උඹට පුළුවන් ද කෙනෙක් රවට්ටන්න උඹ රැවටෙන්නේ. ඒක ලෝකේ ප්‍රධානම ධර්මතාවයක් අපිට කවුරුත් රවට්ටන්න බෑ. Taman රවට්ට ගන්න නැතුව. ඒක නිසා බහුතරේ රවට්ටන්න පුළුවන් බහුතරයක් රැවටෙනවා. මේ හුස්ම බලනකොට ආස්වාද ප්‍රසආස වැටෙනවා කියන්නේ ප්‍රත්‍යක්ෂේ නැවතිලක් නැහැ. අස්පනා පිටනේ ඔච්චරයි බුදුහාමුදුරු කියලා අදහස කියලා. ඔයින් එහාට ගිය ගමන් ওই සංඥා පැටලවිලක් එනවා. සාර්ථක වෙනවයි කියන්නේම වැටෙනවා. හැබැයි වැටෙන මිනිසුන්ගෙන් උගත්තු දක්ෂයෝ කුලවන්තයෝ ධනවන්තයෝ ඔක්කොමලා ඉන්නවා. කිසිම කෙනෙකුට බේරුමක් නැහැ මේ සංඥා ප්‍රශ්නේ. අන්නැසීමේ කිසියම් දෙයකට අඳින්නේ නැති ප්‍රත්‍යක්ෂය අදහන නිවන ප්‍රාර්ථනා කරන සතියට යට කරන මනුස්සයට සෑහෙන ආරසාවක් තියෙනවා මේ 100 100ක් ආරසාවක් නැහැ. ඒ මොකද? සරුවචනන්සේ බුදු වුණාට පස්සේ සරුවචනන්සේ බුදු වුණාට පස්සේ මාරය ඇවිල්ලා බුදුහාමුදුරන්ට අභියෝග කරනවා. වෙනම තියෙන සංයුත්තනිකායේ මාර මාර සංයුත්තේ කියලා එකක්. ඒකෙදි පෙන්නනවා බුදුජානසෙ මේ සෙනඟට ඉතාමත්ම අර සාරාංශයේ කල්පලක්ෂයක් පිරුම් පුළ දසපාරමිති පුරලා සම්පූර්ණ හේතු සහිතව ඉපදිලා බුදු වුණාට පස්සේ මාරයට අභියෝග කරන බුදුහාමුදුරන්ට ඔබට මගෙන් ගැලවෙන්න බෑ කියලා. බුදුහාමුදුර කියන ඔබ දැනගනින් මාරය මම ගිය තැනක හුලඟක්වත් ඔබට අල්ලන්න බෑ. එහෙමනම් මේ සාමාන්‍ය අපි වගේ මේ ඉතිමයිලා භාවනා කරනකොට මාර්යාගේ වොලන්ටියා මේක ඇති. මාර්යා වෙන්න ඕනේ නැහැ රෙගියුලා මේක වන්න ඕනේ නැහැ. මොකද ඒ තරම් කන ලෝකයක් මේක. ඒ දෙන්න ඉස්සලා පදාගෙන කන ලෝකයක් තියෙනවා. ලාභ සත්කාර එනවනම් අම්මා අප්පා හරි විකුණනවා. මං හිතන්නේ මේක භාවනා ශේෂ්ඨය අඩුයි කියලා. භාවනා ශිෂ්ටී තරමට මේ කියන්නේ. මේකට හොඳටම උපහාරාත්මකව බලන්න ඕනේ මමත් මේ භාවනා කරන්නේ. මම සිවුරු පෙරේ මමත් මේ තට්ටේ ගෑවි. මේ ලෝකයා නටන නාටකපතම නැත්තම් ඒ ගහන පදේට නටන්නද එහෙම නැත්නම් සරුවත්නාංශෙ පෙන්නපු මේ යෝනිසෝමනසිකාරයෙන් එහෙම නැත්නම් කියනවා මේ රැඩිකල් වාදීව මේවා දිහා අභියෝග කරන්නද කියන එක මම හිතනවා අපේ ජීවිතේ බරපතල අභියෝගයක් කියලා. අපේ ජීවිතේ නෙමෙයි මගේ ජීවිතේ. මෙතෙන්දි දෙන්නේ නැහැ. මෙතෙන්දී ඔය සભ્યත්වයේ සංස්කෘතිය හරි වැරදි ජනමාධ්‍ය මොකක්වත් නැහැ. තමන් ගන්න තීන්දුවනෝ පිටා ගන්න හැටි තමයි කරන්නේ. එනිසා මේ සංඥාව පිළිබඳ යන්න නම් මං හිතන්නේ නෑ බුදුබණ අහන්න නැතුව ගොඩේමක් කියන්නේ. කොච්චර භාවනා කරත් ගොඩේ ඉන්න බෑ කියලා අභියෝග කරලා කියන්න පුළුවන්. අහලා තියෙනවා. මෙන්න මෙහෙම මේ බාධක තනගයක් තියෙනවා මත්තට බොරු වරක් තියෙනවා මත්තට ඒකෙදී හරියනවාමයි හරියනකොට හරියට ඒක අභියෝග නොකර නැවත නැවතත් ඒක වෙන්න ඇරලා ඒක ප්‍රත්‍යක්ෂයට ලක් කරන්නේ නැතුව කොතැනක තියරි විනිශ්චය ගත්තොත් විනිශ්චයට ගවන්නේ විනිශ්චය කරන්න එපා ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ආශේවති භාවේති බහුලී කරෝති කියලා බුදුචාන්සේ නිතර සම්බන්ධ කරනවා මේ කරණයට මේව ඇසුරු කරන්න හම්බ වෙයි. ලෝහාන්තරම් අමතර බල ශක්තිය එතනින් ගියාම හිතාපු නැති කරදර එන්න පටන් ගන්නවා. ඒක ඇසුරු කෙරුවට පස්සේ අපි ඒක අපිට හොඳ දෙයක් වෙනවනම් අපි ඒකට අවශ්‍ය පාදක සාධක කරනු අනුග්‍රහ කරලා ඒක භාවිත කරලා බලන්න ඒකට අවශ්‍ය තත්ත්ව දීලා ඒකට අවශ්‍ය කරන්නා වූ සප්පාය කරනු දීලා වෙන්න ආරිනවා වෙන්න ඇරියට පස්සේ අපිට තේනවා මේකේ තියෙනවද හේතුඵල ධර්මය ඒ වුණත් බලන් ගන්න එපා ඊට පස්සේ බහුලීගත කරන්න කියනවා දස දහස්වර ලක්ෂ වාරයක් ඒකම කරනකොට අහුවෙන්නේ නිසා අවස්ථාවාදී වුණොත් මේ පොඩි පොඩි සුදුසුකම් ටිකක් තියාගෙන මට ඔක්කොම පහසුකම් ලැබේවා නැත්නම් මට මේ මේ ප්‍රතිඵල ලැබේවා කියලා ඒ අවස්ථාවාදයමයි මේ කොක්ක වදින තැන. එහෙම නැත්නම් මේ ලාභයට සත්කාට අපිව වගලා ගන්න පුළුවන්, වට ගන්න පුළුවන් තැන. අපි දැනගන්න ඕනේ නැත්නම් මම දැනගන්න ඕනේ හේතු තියෙනවා නම් ඵල ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. හේතු තියෙනවා නම් ඒක වළක්වන්න පුළුවන් జగතෙත් මේ ලෝකෙත් නැහැ නිසා හේතු සම්පාදනය වග බලා ගත්තොත් ඵල අපේක්ෂාවක් අවශ්‍ය කරන්නේ. ඉවුයි හේතු බල ධර්මයෙන් වෙයි. එන හේතු සම්පාදනයට අනේමට සෝවාන් වෙන්න ලැබෙව අනේමට ධ්‍යාන ලැබෙව අනේමට ඉවුවා නිකම් බයිලා විතර. ඒක තමයි මේ ලෝකෙති. විපස්සනාදී මොකක්වත් නැහැ එකට එක. කරපු හරියට හම්බ වෙනවා වැඩියක් බලාපොරොත්තු වෙන එක සංඥාවෙන් පටලවා ගන්නවා කරපු දේ හේතු තියෙනවා නම් මේ ලෝකේ මොන්නම බලවේගයක්වත් නැහැ ඒකට අදාළ ඵලෙ නොදේ ඒක නිසා මේ මේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා ප්‍රත්‍යක්ෂ ඉස්සරකට යනවයි කියන එක කායානුපස්සනාවේ විතර මොනම එක දීවත් පරීක්ෂා කිරීමේ බැරි හැකියාවක් නැහැ වේදනා පස්සන චිත්ත මේ වේදනා සංඥා සංස්කාරය වලට යනකොට ඒවා නාම ධර්ම නිසා හරි අමාරුයි අදහන්න. අපි ඒවා සැකේට අයින් කරමු. එල නැවත නැවතත් ආනාපානට දාලා නැවත නැවතත් අක්කෝ ඉන්නේ ඉරියව්වට දාලා නැවත නැවතත් සක්මන්ට දාලා අපි අර ප්‍රත්‍යක්ෂයෙන් මේකත් එක්ක ගලප ගන්න. ප්‍රත්‍යක්ෂයට මේකේ තියෙන සම්බන්ධතාවය බලාගෙන ගියොත් පටලැවෙන තැන ඉඳාගන්න. එදි මේ සඳහා හරියට නිහතමානී වෙන්න ඕනේ. හරියට දැනගන්න ඕනේ මේ අකුරු ගන්නත් ගුරෙක් ඕනේ. එහෙම නැත්නම් මේ ධර්මයේ බුදුචානන්සේ මේ 84000ක් ක්‍රමයට දේශනා කළේ ඒ කට ගන්නවා කොටවත් නැත්නම් කරන දෙයක් නැතිකමට නෙවෙයි. මේක කියන්නේ මේ සංකීර්ණතාවය මත. ඒ නිසා හොඳට ඇත්තම ඒක හැබැයි ඔය අපේ සිංහල ඉතිහාසයේ සිංහල බුද්ධ බෞද්ධයාගේ ඉතිහාසයේ අපි අවුරුදු 1000ක විතර කාලයක් තන්නේ කර අන්ධකාරය ගත කළා. ඒ නිසා අර ගුරුකුලෙන් පැවතිච්ච මේ කටවචනේ සම්පූර්ණයෙන්ම අපෙන්න තියලා. ඒ නිසා ඇත්තටම සුද්ධ අපිට හානියක් කරලා තියෙනවා. විදේශ ආක්‍රමණයට ලක් වෙලා අර තියෙන ඕජාක්‍ර ඕජාව ගුරුවරුන් ඉන්න එක නැති වෙලා. නමුත් මේ මේ පහුගිය අවුරුදු 20 ඒ කියන්නේ හොඳට හොයාගෙන යනකොට පේනවා අතනින් මෙතනින් ආයෙසර බිම්මල් පිපෙනා වගේ එක්කෙනෙක් දෙන්නේ ධර්ම ගෞරවයෙන් යුක්තව ඒ පිහිටලා නිහතමානීව අඳුර පාන්න නැතුව පරිශන කරනවා. ඉතින් අපිට ඒවත් එක සම්බන්ධ වෙන්නේ අපි දන්නේ නැහැ කොහෙද මේ network එක වැඩ කරන්නේ කියලා එකයි අවශ්‍ය කරන්නේ සත්‍යමත් වෙන්න. සත්‍යමත් වෙනකොට ඒ සෑම ඒ බණ භාවනා කරන කට්ටියත් එක්ක ඒ සම්බන්ධකමක් ඇති කරලා දෙනවා. ඒක නිකන් මේ ඉන්ටර්නෙට් එක වගේ. මොකද්ද network එකක් යනවා. හැබැයි ඒක ගියාට සම්බන්ධ වුණාට මේක අවබෝධ කිරීමේදී සෑහෙන පාවාදීමක් කරන්න ඕනේ. මොකද්ද පාවා දෙන්නේ? රුචි අරුචිකන්ති. තමන්ගේ පෞරුෂත්වය ධර්මයේ නාමයෙන් බුද්ධ නාමයෙන් සංඝයාගේ නාමයෙන්. සීලේ නාමයෙන් අන්නේම කරගෙන කරගෙන යනකොට අර සති වැඩෙන්න වැඩෙන්න හැවැහෙලෙනවා වගේ මේ සංඥා අවස්ථාවේදී ගොඩාවට පස්සේ කියන්නේ ගොඩ ඉන්න බෑ මේ මාර්ග ඥානයක් ලබන්නේ නැතුව. නමුත් මේකේ තියෙන මේ ෂටගති මායාවී ගති සහ වංචනික ගති බලනකොට වෙස්ටර්න් සයිකොලොජි කියලා කියන්නේ මොන්න තරම් වනු ගන්න බබෙත් කියලා තියෙනවා. උන්දලට මේක තේරුම් ගන්න මේ හිතේ අපි ඒකවල හිත හදන්න හදන හිත හදන්නේ හිත තමයි ප්‍රධානම ආකාරය. ඒක හදනවයි කියලා කියන්නේ පෝරකයක් හදනවයි කියන්නේ. හිතම යොදන්න ඕනේ හිතේ සංඥාව අල්ලන්න. හිතම යොදන්න හිතේ මායාව අල්ලන්න. ඒක නැත්තම් නතර මේ හොරා ගැම්මෙන් පේන හිලක් වෙනවා. ඒ නිසා රූපත් අවබෝධ කරගන්න. වේදනත් අවබෝධ කරගන්න. සංඥා, සංස්කාර, විඥාන එක සැරයක් නෙමෙයි. දහස්වර කරගෙන කරගෙන යනකොට මේවා එකිනෙක අතර අන්තර් සම්බන්ධතාව තේරුම් අරගන්නකොට තමයි අපේ මනසේ කවදාකවත් අපි ආශ්‍රය කරපො නැති ඒ දැනුම් සම්භාරයට නැත්තම් මේ ලෝකෝත්තර ඥාණයට අපි කිට්ට වෙන්නේ. නමුත් මේ කාමයටම ගෙවිලා ගෙවිලා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකේ ගත කරනවා නම් එහෙම කෙනෙකුට මේකට යන්න අවකාශ නැති වෙනවා. විස්්‍රාම නැති වෙනවා. විවේකේ නැති වෙනවා. ඉතින් විවේකේ නැති වුණාට දෙවන්නේක් බග කියන්නේ. ඒ විවේකේ නැහැ කියන කෙනාමයි ඒකට වග කියන්නේ. ඒ නිසා අපිට මේ සුළු කාලෙදී කළ යුතු වැඩ රාජකාරි ගොඩක් තියෙන නිසා අමා වෙලා අස්සර දාලා මේ වැඩේ කරන්න අමාරුයි පමණ නෙවෙයි අප්‍රමාද වෙලා ඉක්මන් වෙලා ගියත් මේක බරපතල වැඩක්. ඒ නිසා ධර්ම දේශනාදී චතර ලොකු කොටසක් මට අවබෝධ කර දෙන්න උනාද කියලා මට සැකයි. නමුත් අපි මේක දහස්වර අහමු. නැවත නැවතත් කරමු. භාවනාවත් සක්මන් එදිනදා ජඩස් කරන ගමන් මේක එකතු කරගෙන කවදා හෝ දෙන්නෙකුට එකවර සිද්ධ වෙන්නේ නැහැ මේ කටයුත්ත. අහම්බෙන් වගේ මේ බුදුහාඳුරු කියන හදන මේක තේරුණොත් අපි අපි කියන්නේ දැන් මම ජයගත්තා වෙන්නේ. ඉතින් එවැනි දෙයකට ධෛර්යයක් පිණිස මේ ධර්මයත් හේතු මේ වීර්යයක් ශක්තියක් ධෛර්යයක් ඵලයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකයි කාලක් පැයකයි 45ක් විතර අරගෙන තියෙනවා. ඉතින් මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා මේ සම්බන්ධව කිව යුතු කළ යුතු විවේචන ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා කරුණාකරලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා try my best with the full of doubt. So today we were talking, we used to talk and try to talk about the perception. Uh, according to the teaching of the Buddha, there are five aggregates, namely the materiality, feelings, perception, fabrication or mental formation and the consciousness. The perception is the one today's topic and that is uh, nothing but communication. What we perceive is not the reality. What we keep in our mind is what we perceive, not the reality. Therefore, whenever we remember, we remember not the reality. What we remember is what is in our memory. Ultimately, when that the perception become an agglomeration, a body, we used to believe it, this is me, this is mine, and this is my soul. And therefore, whatever going to happen, we are going to measure through this perception without knowing that perception is just a label. It is just a sign. And then whenever we are going to make measurements and arrive at a decision, definitely it is misleading. Because it is coming through our perception. So therefore, in this sutta, Buddha is asking someone to challenge one's own perception. Don't wait till you come to the deathbed. Don't wait till you go to the old age don't take till you become seriously sick. So when you are at the prime age, you are in this thing, try to understand it. So this is the theoretical prompt. And then the Buddha gave a technique. You take one single neutral object like in-breath and out-breath and see the chronological changes in the in-breath and out-breath. Then you will understand whenever you are successful, of course not at the first shot, you will understand how quickly this perception is changing. Anything to recognize, you have to cognize. Cognition is completely ad hoc, completely electric. Uh, at a given time, you have visual objects, you have sounds, taste, smell, touch, and the thinking. Which one you cognize is a rational, rational selection no one knows, we cognize according to whose agenda. It's a completely free. So therefore cognition ultimately recognizes the recognition, that is what we call the perception. If the cognition is uh, luck by chance, you have to understand never our mind can understand totality. Our mind is naturally reductionist. So therefore whatever the decision we are going to take is questionable. It is not a challenge. It is not uh, undermining or inferiority. Buddha says, see the mechanism. So therefore, main obstacle for us is we are so sensually biased. We spend our whole day, whole night, whole week, whole month, whole year just to indulge sense, sense sensuous gratification. We don't find no time to get solitude, to be with oneself, to be here and now. And even being here and now, have an object to face-to-face, -face, it its a hill of a change. And then, through the changes, through the evolution of the uh, object that is you have selected, chronologically, that will be very critical. That will be very sharp observant, and there you will understand if you see one object once, if you see one object twice, if you see one object three times, four times, each time you see the perception changes. Which one you are going to select as the norm? That is what who you are. Therefore, wherever you go, there you are. What you see, that you are. So now science has really understood. John Kabat-Zinn has written a book, Wherever you go, there you are. Wherever we go, we go with our perception and we see according to our perception. So therefore, irrespective of the thing, phenomena outside in your mind, you see what is your perception. So such a hallucination, such a, uh, how do you call it, daydreaming we are in, in the night, in the day. So Buddha is the one awakened. The first person awakened, Buddha is Prabuddha. Then he says, please, get up. Be mindful. Be vigilant. Be diligent. But the thing is, we have no time because of the sensuous gratification. So one has to make a critical decision. Are we to end up our life only in the sensuous pleasure, on the sensuous sphere, or are we ready to take this challenge and go into the spiritual side, or the, or the uh, religious side, uh, natural law, popular idea, the cheap popularity is for the sensuous pleasure. So I started in the age my 26. It took me up to the 36 just to experiment it, just to do my meanwhile in a very busy academic life, uh, just to keep that side open. And lucky enough, uh, I had a chance to jump out. And now 30 years trying and still I see I am just at the seashore in front of the huge deep sea because of the teaching of the Buddha and the amount of the knowledge. So therefore, young people, mind your own business. That's a simple message. Otherwise, what we do is, we are minding others' business. We never live in the present moment. We either live in the past or future, thinking it is a must. But the Buddha says, you miss the bus. Come here and now. It's a challenge, therefore, but it is not a must. It is not a regimentation. It is not a commandment. But it's, a, it's an open challenge. Then only you will really explore the whole totality of the human. This is, this is a kind of a summary I can give. It is not a translation. තමයි නිමිත්තක් ගායී හොති නාන ව්‍යජනක් ගායී හොති යක්වාදිකරණ මේතන් අසංගතම් වේරත්තන් උපජිත පාවක අකුසල ධර්ම. මේ මෙතන පුද්ගලෙක් ඉන්නවා දකින්නවා ඒ විදිහ පිරිමියෙක් ගෑණියෙක් තමයි දිහා බලනවාද ඒ නිමිති මොකක්ක ගන්න බෑ කියන්නේ දැක්ක පමණින් නතර වෙනවා හරියට කැමරා එක. දැන් කැමරා එකට ඉමේජ් එක ගත්තට පස්සේ කැමරා එකේ ඒක නරක දෙයක්ද හොඳ දෙයක්ද කියලා මම නැහැ. කැමරා එකේ එහෙම සෙන්සර් එකක් නැහැ නේ එතික්ස් නැහැ නේ. අපි ඇහෙත් නැහැ. අපේ හෙත් මොනම එක අපේ ඇයට අපේ ඇය තමයි ලෝකෙ තියෙන හොඳම කැමරාව. සෙන්සර් එක ගන්න. ඊට පස්සේ ඔක ඩීකෝඩ් වෙලා බ්‍රේන් එකට ගියාට පස්සේ අනේ මේක ලොකු ෆොටෝ එකක් ගන්න වෙනවා අපරාධ ගත්තම ලොක් කරලා කාමරේ ගහන ඉන්න කිව්වනේ මේ නොදකින් උදේ පාන්දර ගමනක් කරන මේක ගුණ හරි ප්‍රයදක් කරන මේ කොත්ම කම්මැල මුසාවින්ගේ අර දකින්න දේවල් වලට මේ වක් කරන්නේ ක සුභෝ අසුභ වශයෙන් කැමරාවක් කරන්නේ නැහැ කවදා කැමරාවේ අතින් හරිම සීලාචාරයි ටක් ගාලා දිත්තේ දිත්ත මට්ටම්. මේ මේ ශබ්ද රෙකෝඩ් කරන මැෂින් එකත් සුතේ සුත මට්ටම්. අපි හිතනවා මේ කැමරාවට වැඩිය අපි දියුණුයි මොකද අපිට ඒක සෙන්ස් කරන්න. නමුත් ඒ සෙන්ස් කරන එක යෝනිසෝමනස්කාරට අහු වුණොත් නිවන් දකින්නවා. අයෝනිසෝමනස්කාරට අහු වුණොත් කැමරාවටත් වැඩිය පහත් තත්වයකට ගිහිල්ලා අපාගයි. සංඥා වෙවිලා ඊට බව දන්නවා. දැන් දැන් ඇවිල්ලා කවුරු හරි බඩුවක් පුපුරන නැතම එයා දෙනවා එන මේ ප්‍රොපගන්ඩා එකක් ඇඩ්වර්ටයිස් කරනවා. ඉතින් අපි දන්නවා මෙයා මේක සෙල්ලම් කරන්න හදන මේ මගේ සුභසිද්ධියට නේ උඩ තියෙන කට් එකට. එහෙමනම් අපි අහුවෙන්නේ නැහැ. එහෙම නැතුව අම්මෝ මේ මනුස්සයා ඔච්චර දුර ඉඳලා ආවා අම්මේ මටත් මේ මමත් නැතර කරන මට දෙන්න හදන්නේ හොඳම ප්‍රොඩක්ට් එකක් තමයි කියලා කෑවොත් ඒ බුදුහාම කියලා කියනවා කිසි කෙනෙක් උඹේ සුපසිද්ධියට කවුරුත් කරන්නේ ඔය කරන්නේ කාර්යය කරන තුරු කාගෙත් පැවති. මුළු ලෝකෙම ඔයගොල්ලෝ කොච්චර කිට්ටුවන්ත කිව්වත් කොච්චර මේ මේ මේ ප්‍රේම සම්බන්ධ කිව්වත් බුදුහාමකේ දුක එන්නේ කිට්ටුවන්තෙන් ගෙම්ම. ප්‍රේමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති රූප ඉති මේ වගේම මට ගිහියෝ බනිනවා මේ පවුල් කඩා හිරවන අය මට එහෙම වකක් ඕනේ මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරනේ කියලා කියනවා. මම කොටේෂන් එක දෙනවා අන්න අවල් පොතේ අවල් තැන තියෙනවා. ඉතින් මේක හරිය ලොකු අභියෝගයක්. අභියෝගය මේ සදාචාරය සලකන අයට, ethics බලන අයට ඒකත් ලොකු අභියෝගයක්. ඒක නිසා කියනවා මේක against the grain. විශේෂයෙන් මේ විජිටේජිට මතන් ඒකම කියනවා දැක්කට රූපේ අන්ධෙක් වගේ ඇති කියන්නේ. එහෙම නැත්නම් මේ අනික් වෙලාවට කියනවා චක්කුණ රූපං දිස්වා න නිමිත්තක් ආයෝති නානු ව්‍යංජනං කායේ එකමයි එකම දේ තුන් පැත්තකින් වෙන්නේ. ඒක ඒක විශිෂ්ටයි. ඒ කියන ක්‍රමය හරිම විශිෂ්ටයි. මොකද ලොකු දෙයක් පොඩි වචන කිපින් කියන හරි පොයටික්. අපි කියන එක තමයි ඒ රජ කෙනේ හාමුදුර කෙනෙක් ඉඳලා තියෙන කැලේ මොනම තාලකින්වත් මේ එළියට එන්නේ. එළියට නෑ. ඒ කියන්නේ ඒ ශාංශ දන්නව එළියට ආවොත් පිරිනව. ඒක නම් මටත් තේරෙනවා හොඳට. නම මොකද කරන්නේ? ඉතින් කොහොම හරි අරහාමුදුරෝ එන්නේ නැති නිසා රජුරෝ රජුරෝ දැනගෙන තියෙනවා කොහොමයි රජුරෝ බලේ තියෙනවානේ. ඥානුන්ට තනකොටයක් බදලා සීල් තිබ්බලු එකම දරුවෙකුට කිරි දෙන්න බෑ. හාමුදුරුවෝ ගමෙන් එළියට ආවොත් නගරෙන් එළියට ආවොත් විතර තනපොට ගලවන්න තහන අවසර දෙනවා කියලා තනපොට සීල් කරනවා. එයින් දවස් දෙක යනකොට රටේ විශාල කලබගැනියක් ආවලු අර පොඩි දරුවන් කිරි නැතුව අඬනවා. පස්සේ හාමුදුරුවන් පණිවිඩ ගිල තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ රජුතුමනි විධානයක් කරලා තිනවා ඔබ වහන්සේ රජමාලිගාවට යනකම් මේ තාංචේ පන. ඉතින් යහමතුරු ඊට පස්සේ ඉතින් අර නිසා මාලිගාවට වයි. වැඩි වෙලා ඉතින් එදා ධනපටවල් ඔක්කොම කියලා දරුවන්ට කන්න දෙනවා හාමුදුරු දානයක් දීලා. රජුරු ඇවිල්ලා වඳිනකොට සූපත් වේවා මහරජා කියලා කියන ඒ හාමුදුරුත් එක පොඩි හාමුදුරු කෙනෙකුත් යනවා. පස්සේ ඇවිල්ලා බිසුන් වහන්සේ වයි. සූපත් වේවා මහරජා කියලා කියලා හාමුදුරු නැගිටලා යනවා. කොඩිය අඳුරන මොකද්ද ස්වාමීන් වහන්සේ රජුරෝ වන්නේ කොටත් මහානාරාජය කියලා කියනවා බිසුණාංශ වන්නේ කොටත් මහරජා කියලා කියනවා අනේ නම මේ ගෑණි දෙපිරිත මන් දන්නේ මම මගේ හිත අරසක මට වැඩක් නැහැ ගෑණි වෙන්දත් එකයි විරුණුණත් අපේ යුනිවර්සිටි එකේ ගහලා තියෙනවා මේ විත්තියක නෝනා වුණත් එක විදියයි මැනිකේ වුණත් එක විදියයි නෝනා වුණත් මැනිකේ වුණත් අපට වැඩේමයි කියනවා එච්චර තමයි. කොයි වෙෂයෙන් ආවත් මැනික කෙනෙක් ඔක ලියවනම් කොහොමද ලියද වන්දන කොල්ලේ කීප එකක් වගේ. මේ ලෝකෙ මේ නාඩගම් ටික දැන් මේ කාට කියන ඇඩ්වර්ටයිස්මන්ට් දිහා බලන්න. ඇඩ්වර්ටයිස් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ ජනමාධ්‍ය විශ්වම සබ්ජෙක්ට් එකක් තියෙනවා එක්ස්පර්ට්ලා. උන්ගේ ඥාන පිළිබිඹු පෙන්නයි. දැන් තියෙන ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එකේ ඕනම දෙයක් ඕන දෙයක් වඩපත් කරන්න. ඉතින් ඒ ලෝකේ අපි කොහොමද මේ ප්‍රත්‍යක්ෂය කියන එක පච්චත්තං වේදිතබ්බෝ කියලා අල්ලන්න තියෙන්නේ මේ ශරීරයේ සීමා වෙච්ච කොටසේ පමණයි. මේ හැමෙන් එහාට ගිය ගමන් මායාව. මායාව කියන්නේ වෙරිෆයි කරන්න දෙන්න. මේක වෙරිෆයි කරන්න. බුදුන් කියන කායानुපස්සනා මේ කය උපයා ගන්න, මනුෂ්‍ය කයක් ගන්න, ඔබ සංසාරේ කොච්චර දුක් විඳලා. දැන් ඕකත් අල්ලගෙන සත්‍තිරෙනෙක් වගේ කාමසප්ප විඳලා මැරෙනවා නම් මේ මේ ශරීරෙට ඒක වාස විලියච්චාවක් කරේ. ඒක නැත්නම් වාස නින්දාවක් මනුස්සකට. මේ එහෙම කියන්නත් හොඳ නෑ මොකද වැඩි හරියක් එහෙම වෙන නිසා. එතකොට අර කෙනෙහෙනවනේ කාට හරි. Taman කල්පනා කරගන්න මේ ආත්මෙන් මම වෙනදා වගේම කාලා බීලා ජොලි කරලා නටලා මැරෙනවද? එහෙනම් මේ යන්ත්‍රය. ඒක වැඩ කරන මෙකැනිසම් එක බලනවා. එසකට ඔය සංඥාවේ ඒ මායාව මේ ඇස්පෙන්දුම කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ ඇස්පෙන්දුම දිහා බලනකොට අපි මේ මොකක් පිටිපස්සේ සම්භාගෙන යන්නේ? අර මුයේ මිනිගුවක් දැකලා එහෙනම් රිලෙවේ කණ්ණාඩියේ මූණ දැකලා ඒ පිටිපස්සේ ඉන්න රිලවල්ලන් හදන. ඒ සිල්ලක තමයි දෙන්නේ. ඉතින් මේක හරියම ත්‍රිලි. හරියම ත්‍රිලි මේක තේරුම් ගත්තට පස්සේ මුළු දවසම ටෙලි ඩ්‍රාමා එකක්. එක එකන එක එක නාටකම් වල හැටියට රඟපානවා. ඩබල් ඇක්ෂන් කරන කට්ටිය ඉන්නවා. නානා ප්‍රකාර රෝල්ස් වල රඟපානවා. එක එක්කත් නෑ ජීවත් වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ නිසා මාත් රඟපාන. නැතු බෑනේ ඉතින් ඒ ඒ ඒ මොකද්ද මේ ආරෝපණය නෙවදින්නේ. ඉතින් අන්තිමට ඉතින් නාටකම එළි වෙන වෙන්නේ මරණ වෙලාවේදී හා. ආ එතකොට හැල්ලා බලනකොට කුමන නැටුම් කිලි කවට සිනාදා. ඒකයි බුදුහාමගෙන එච්චර ප්‍රමා වෙන්න එපා. දැන් මම පොඩ්ඩක් නාටකම පොඩ්ඩක් නතර කරලා උඹම බලපන් උඹේම නාටකම. ඒක තමයි විපස්සනා කියන්නේ. ඉතින් අපි බලන්නේ අනුන්ගේ නාඩගම්. කවදාකවත් අපි තමන් දිහාට බලන එක කරන්නේ මොකද ඒක බැලුවොත් පේන තියෙන්නේ පාළු නිසන්න කම්මැලි එපා කරන මොනවද කියන්නේ කාල කණිගතිය. ඉතින් ඒ නිසා අපි වෙනකොට අනින්ගේ දේවල් හොයාගෙන බල බල බල බල ඉන්නේ. ඒක නැත්නම් මේ eh, escapeism තමයි. බයිට් outwardly තමයි යන්නේ. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ ඒක ඒ කියන්නේ ලාවට හරි තේරුම් ගත්තට පස්සේ මේ insight කියන වචනේ තේරුම තේරෙනවා. ඉන්සයිඩ් කියන්නේ අවුට්සයිඩ් නෙවෙයි. එච්චරකල් පිටපැත්ත බලපේක පොඩ්ඩක් කැමරා එක එක්ස්ට්‍රා හරව ගත්තට පස්සේ සම්පූර්ණ shifting of the paradigm. ඒක ඒක එක සැරේ වුණොත් කාටවත් දරන්න බෑ. ටික ටික ටික ටික කඩ කඩ යනවා. මට තේරුන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂයට අර ප්‍රකාශය වැරදි. සංඥා වෙනකොට වැඩි වෙනකොට සංඥා වෙලා ඉවරයි කියලා. චක්කුච්ච පටිච්ච රූපේ චුප්පතේ චක්කු විඥානං චින්නංගච්ඡවස පස්සෝ පස්සපච්ච වේදනා. වේදනාවේ අල්ලතයි. වේදනා යම් වේදේති තං සංජානාති. වේදනාවට පස්සේ වින්දට පස්සේ ඒක හඳුනා ගැනීම කරනවා. කොග්නයිස් රිකග්නයිස් කරන්නේ වින්දට පස්සේ අපි ඇටෙන්ෂන් එක දාන්නේ පස්සේට නෙවෙයි වේදනාවට. නිසා වේදනාව කරන හොඳටම ශාප්තම් සංඥාවෙ ඉඳ ඉස්සලම තල්ලතයි. ඒ කියන්නේ සුද්ධ දකින්න පුළුවන්. සුද්ධ දැක්කට පස්සේ ඥානෙ දෙමිනියන්ට දන්නේ නැහැ. ඒ නැත්තම්จิตේจิตමත නැත කරලා. ඒ නමුත් හුඟ දෙනකොට පුහුණුව නැති නිසා අපි සංඥාවෙන් පස්සේ තමයි පටන් ගන්නේ. සංඥාවෙන් පටන් අරගත්තට පස්සේ අපි හිතන්න මෙහෙම. නිදර්ශනයක් වශයෙන් කියනවා අපි හීනෙක හීනෙක අපිට ඕන සියල්ල සැප ලැබිලා තියෙනවා. හැබැයි පිටිපස්සේ මොකද්ද තියෙනවා මෙතන මොකද්ද අප්සෙට් එකක් තියෙනවා වගේ පේනවා. හීනෙක ඉන්නේ. එතකොට අපි මේ අහසෙත් පියාඹනවා පොළොවේත් කිවිසන රජ වෙලා රෙන්නේ. නැගිටලා පස්සේ බලනකොට මොකද වෙන්නේ? ඊටදී වෙරිෆයි කරන්න බෑනේ. දැන් ඊට පස්සේ ඔන්න අපි ජීවිතේ වැඩේ කරනකොට අපි හිතුවට විදිහ සූත්‍රයක් කරලා නැත්නම් විභාගයක් හිතුවට පාස් වෙනකොට අපි නිකමට කියන වචන දෙනවා මාසිනා මේක හීනයක් වගේ. මගේ පිටට එකක් ගහපකෝ බලන්න මේක ඇත්තද කියලා. අහලා තියෙන මේ කතාව. කියන්නේ මේක උනාට මට සැකයි මොකද වෙන්න බැරි දෙයක් වෙලා. ඒක කියන මට එකක් ගහපන්. ඒකට ප්‍රත්‍යක්ෂයෙන් මට කීයගේ මේ පණ කියනවා. ඒක සී නෑ මේ නිින්ද කියලා නෑ. මේකට රෙඩ් ඉන්ඩීස්ලා කරනවලු රෙඩ් ඉන්ඩීස්ලා කරනවා මෙක්සිකෝල පල්ලේ හතුන මායා ශිෂ්ටාචාරය. මාය නෙමෙයි උංගකට ඇට්ලැන්ටික් ශිෂ්ටාචාරය. ඒකේ මේ ඔය කාලොස් කස්ටනින්ඩාගේ පොත්වල සඳහන් කරලා තියෙන්නේ ඒකේ කණ්ඩායම් නායකයා තෝරන්නේ ඌට මැජික් පවර්ස් තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ තෝරන ක්‍රමය. මැජික් පවර්ස් කියලා කියන්නේ හීනට අවදි වෙන්න පුළුවන් ශක්තිය තියෙන. ඒක තමයි ඒක ට්‍රේන් කරන්නේ. ඒක පුරුදු කරනවායි කියලා කියන්නේ එයා ඒ මිනිස්සුගේ ක්‍රමයේ සතිය කියලා දෙන්නේ. ඒගොල්ලෝ කියනවනේ යම් තමයි බැරි යනවා නැති හිතා ගන්න බැරි අවිශ්වාස කටයුතු දෙයක් වෙච්ච ගමන් අත් දෙක මෙහෙම කරලා හරියට සම්බර කරලා මේ රේඛා දිහා බලන්නේ. මොන වෙලාවක හරි සැක කටයුතු දෙයක් නැත්නම් කීර්ති කියා රාජයක් මත උනා පාලනයෙන් තොර වෙච්ච ගමන් පුරුතක් කරගන්න මෙහෙම බලන්න. ඒ හැම වෙලාවෙම මොන හරි වෙච්ච ගමන් එයා එහෙම බල බල ඉන්න ගමන් හීනෙකදී හරි Tamante හිතුනොත් මට මේක ඇත්තද හීනයක් දන්නේ නැහැ කියලා අද්දක මෙහෙම කරලා බලන්න කියලා. ඒකෝලට කනෙක්ෂන් එකක් ගන්න පුළුවන් මේක හීනයක්ද නැද්ද කියලා. සමහරෙකුට පුළුවන් හීනේදී හීනට අවදි වෙන්න. හීනට අවදි වෙනවා කියලා කියන්නේ ඕපොසිට් එක්සර්සයිස් එක පර්සෙප්ෂන් පැකට් එක පිටින් හම්බ වෙනවා. දිබ්බ චක්කු දිබ්බ දෝත ආසෙන් යන්නේම තේරම හම්බ වෙනවා. ඒක උනාට පස්සෙලු ඒක ප්‍රූව් කරමින් යවිතලු මේ නායකත්වයට ගන්න. ඒ වගේ අපි මේ මේ මේ මේකට ලස්සන කතාවක් කියලා තියෙනවා නිකන් උපමා ස්වරූපේ උපමා නෙවෙයි. රූපක මාර්ගෙන් මේ චීන සංස්කෘතියට බලපාපු කන්ෆියුසියස් නෙවෙයි ලාවුචු ලාවුචු ලාවුචු දවසක් කියලා තියෙනවා මේ අවුරුදු 5000කට විතර ඉස්සලා ලියවිච්ච මම ගන්න එක්ක අඩු ගන්න 3600 කට ඉස්සලා බුදුරජාණන්ගේ සමහොයිට කරේ. මේ විශේෂම මම දවසක් ඉතාම සජීවී හීනයක් දැක්කා. ඒ හීනේදී මම සමනලේ. මම කොච්චර ලුසිඩ් කොච්චර මේ විචිත්‍ර වශයෙන් දැක්කද කියලා මට දැන් සාධාරණ සැකයක් තියෙනවා. මිනිස්සෙක් කියන්නේ සමනලෙට දැක්කද නැත්නම් සමනලෙක් මිනිස්සෙක් කියන්නේ දැක දැක ඉන්නවද කියලා. එමය. ඒක නිසා චීන අර පටලවන්න බෑ. චීන වටන්න බෑ. චීන ඒ ෆිලොසොෆි එකක්. ඌට සැකයි මේක හිණයක් කියලා. මේකද හිණේ ඒකද හිණේ අපිට නම් ඒක අනිවාර්යයෙන්ම හිනේ මේක නම් ඉතින් අම්මේ ඇහි මේ අල්ලලා බලන්න පුළුවන් සත්‍යයක් නේ තියෙන්නේ. ඒකනම් මේක ෂෝ. ඒක ෂෝ. කවදද අපි මේ මේ නාටකෙමේ මේ කැඹිරිල්ලෙන් මේ අදපන් වෛරෝ බරභාගය කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් සඳුදා ඉඳලා සිකුරාදා වෙනකන් පුදුමාකාර චක්‍රයක් නේ කරකේ. පුළුවන් දෙයක් නෙවෙයි. අමාරු නෙවෙයි බෑ. මං අභියෝග කරන පුළුවන් නම් අමාරු නොකරලා දෙන්න. බෑ. කාටද නම්බුව? මාරමස්නා. එයාගේ ප්‍රෝග්‍රෑම් එක තමයි මේ දුවන්නේ අඬ අඬ බෑ කිය කියා බුදුරජාණන් මෙච්චර ලස්සන කියලා දෙදී අනේ ඉතින් මොකද කරන්නේ ඉතින් අපිට වෙලා නැහැ. වෙලාත් නැහැ වෙන්නත් තියෙයි. තව ගොඩක් දේවල් ඔහොම යනකොට ඒක නිසා ගන්න කරනවා නම් දැන් නැත්තම් කවදාවත් නැහැ. කරනවා නම් දැන් දැච්චර තමයි. ඒ තරම්ම මේක රැඩිකල් වාදී. ඒ තරම්ම මේක විප්ලවවාදී. ඒක නිසා උඟ දෙවිග් කියනවා මේ බුද්ධ ආගම නිකන් මේ සාන්ත දාත තීන්ත කුඩු කියලා මේ මාත් එක පොරවගෙන ඉන්න එකක් කියලා. බුදුහාමුදුර කෙනවත් පරදෝලා හිතන්න එපා. ඇත්තු 16ගේ ශක්තිය තියෙනවා. ඔය මෙහෙම කරගෙන හිටියට ගාන රූපම අවල තිබ්බට දැක්කරන් දෙදරනවා මං. අනිකුත් කෙනෙක් ඇත්තට දැක්කා. ඔය මේ මවල තියෙන අවුදුහමර බෑන්ක්. පිරිමම් බල අවුරුදු 1000කට පස්සේ මේ කලාකාරයෙක් දැකපු එකක් ඔය. බුදුහමර අප්පටිමයි. දකින්නකොට මේ ভাইබ්‍රේෂන් එකෙන් පේන මනසට තේරෙනවා මිනිස්සෙක් වුණාට මේ මනස දෙයක් තුළ කියන්න බැරි තරම් ලොකු ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඉතින් මේ ශක්තිය අපි ළඟත් තියෙනවා. අපි විහිං අනේ බෑ අනේ නෑ අනේ මං හරි කාල කන්නේ කියන්නේ මොකද කරන්නේ බැරනම් බෑ තමයි ඒකට කරන්නේ දැන් මොකද බෑ කියන එකගේ ඒ සාපේ විතර තව සාපයක් පිටින් බෑ කියවනම් බෑ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරි මලේ බෑ බෑ බෑ කියලා මේ දවස්වල ටෙලිවිෂන් එකක් තියෙන නිසා බෑ කියලා බෑ ඉතින් මොනවා කරන්නේ කරන එකයි තියෙන්නේ ඇයි වදේ යන්නේ? ඉතින් මේ ඉන්න අකමංශය අර මනුස්සයන් මම කතා කරන්නම්. ඒ මනුස්සය ඇවිල්ලා කිව්වා මටත් කිව්වා ඉන්නේ කියලා. කවුද යන්නේ කිව්වේ? මොකෝ මම කිව්වද එහෙම නැත්නම් අර අයිතිකාරය ඇවිල්ලා කිව්වද නැත්නම් මේ ලංකා කියනවා. බොරු කණ්ඩෝන වෙච්චාම කබර ගෑ තල ගෑ කරගන්න. ඒ වයි කම්බයි මම ඉන්නකම් කියන්නේ. දැන් වෙන කවුරු හරි කියවන කියේ අනික් ආන්දරා කියලා ඇත්ත ඇත්ත මේ සමාජය වල කියන්නේ ලොකු දෙයක් සදාචාරය පවත්වන්න ඕන ළමයි හම්බ වෙන්න ඕනේ ගෙදර යන්නේ. මම නම් කියන්නේ දැන් කෑව ඇති. සංසාරේ කෑව ඇති. දැන් ඔච්චර කලුත් කෙරුවේ ඕකමයි. ආයෙත් ගිහිල්ලා මොනම වෙනසක්වත් ඕකේ ඔය පිටුන වෙච්ච බතමයි කන්දාලා. මේක ඒ අදින් හරි ටේස්ටි, හරි නවවිති, හරි රැඩිකල්, හරිම against the grain. මම කියන්නේ මේක දෙලක්කාරයි. මේක මේක බොයි බොයි ස්කවුට් ගර්ල් ගයිඩ් වගේ ඔක්කොම සැපතියදී කලෙට ගිහලා කැම්ප් එකක් ගන්න. ඒකල පදක්කම දෙන්න. සැප නැති නිසා නෙවෙයි සැප දන්නේ නැති නිසා නෙවෙයි. මොකද්ද ඔය ඇති සැපේ ඔක ගලවා ගන්න බැහැ. එනිසා ඔයගොල්ලන්ට බනින්න වටින්නේ ඔයගොල්ලෝ කොහොම හරි දවස් 7කට 8කට හරි ගලවගෙන තියෙන්නේ. ඉතින් අනික් කට්ටිය ගැන කතා කරන්න ගියොත් ඒක මට ගුටි කට්ටයි. දැන් මේගොල්ලෝ ඉතින් අඳුරන හින්දා ආනන්දය ඔයගොල්ලෝ අනුකම්පා කරනවා. පිට එහෙම කියනලා ප්‍රසිද්ධිය කිව්වොත් මේකයි බුද්ධ ධර්ම කියලාවල්ලා මට කී දෙනෙක් බයි. කුඩිස්පිනෝදි කෙනෙක් කිව්වා මේ මං හිතුවේ නඩුවක් දාන්නයි කියලා මට විරුද්ධ. මේ පවුල් කඩා හිරුණා. ඉතින් මට ඇතුලේ කිකි කිකි කිකි ගාලා හිනාවක් කරනවා. <laughs> ඒ කියනකොට බුදුහාමුදුරන මොන තරම් බැන්නද? මොන තරම් බැන්න. මුළු ශාක්‍ය වංශෙම ඉවරයිනේ බුදුහාමුදුරන්ගේ. දන්නවද ඒ කතාව? මුළු ශාක්‍ය වංශෙම ඉවරයි. සාවුල කුමාරට දුන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයත් නැහැ. සුද්ධෝදන රජුරුවත් නැහැ. ඔක්කොම එකලම කියලා. ඉතින් ඒක නිසා කවුරු හරි නිවන් දකින්නයි කියලා කියන්නේ මහා විනාශයක්. ඔක්කොම ඉවරයි. ඒ නිසා ඒකට යන්නේ ආයේ මේ මදුරු වගේ දෙමින් එනකොට පවුලට කියලා එනවලු චටස්කාර හදයක් આવොත් කෑ රැයට කැම කියන්නේ. යෝගාවචරයත් ඉච්චර තමයි. අය මං ගිහිල්ලා එන්නම් කියලා එනවනම් බොරුනේ තනි කර බොරු නෑ. දිල දානිකයි තියෙන්නේ. මේ කවුද කරවලා කියලා එනවලු උන් කළ දේ හඬක් නැගී උන් කළ දේ දුමක් නැගී මං කළ දේ අඬක් නැගී කියලා පවුලට කියලා දෙයි. මම කෑවොත් මිනිස්සු කෑ ගන්න සද්දය ඇහි. මම ආවුනොත් මරලා පුච්චනකොට දුංගා දෙයි. එනවා රැයට කැම තියන්න එපා. අපි එව නෙවෙයි නේන්නේ හරියටම මේ ෆ්‍රිජ් එක ඕෆ් කරලා ඉන්න දවස් හතකින් ගිහිල්ලා ආයෙ ඕන් කරලා හරියටගෙන යනවා. මම දන්නේ මම මේක මේ නිඳා කරනවා කියලා මම හිතන්නේ මම මේ කියන්නේ මිනිස්සු වෙච්ච දවසට තේරෙයි. තාම අපි මේ කරන්නේ අර මේ සෙල්ලම් කර කර සෙල්ලම් කර කර ඉන්න සෙල්ලම් ගමන. හැබැයි මේක මේ මම පැහැදිලිවම කියනවා මේ ටික තමයි ඕගොල්ලන්ගේ ජීවිතේ තියෙන සුන්දරම කෑම. කවදා හරි පිටිපස්සට බලනකොට තුම සතුටක් ඇති වෙනවා. මෙච්චර ලෝකයා මේ කාමයට අදිද්දි අපි මේ එක තැනකට ඒක තියලා මේ දවස් දෙකක් හරි ඉඳලා තියෙනවා. මම අවුරුදු 8ක් තඩමාරුවේ හිටියා. මගේ ජීවිතේ හොඳම කෑල්ලේ. පුදුමාකාර විදිහට මම හම්බ කරා. පුදුමාකාර විදිහට ඉගෙන ගත්තා. පුදුමාකාර විදිහට සමාජ සේවල් අනම්මන කරා මම කොහොමද දැනට කවදා හරි මේකට ගෙවන්න වෙනවා මට. අකර්ප දවසින්ම එහෙම කරකට හිටපු ටිකේ තමයි මේ දෙකටම අවශ්‍ය කරන හොඳ හෝජාව. ජීවිතේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ ඒක රස විඳිනවා කියන්නේ ඒකට මත් වෙලා කපුරන එක නෙවෙයි. මේක අතාරින්න වෙන බව දැනගෙන ඒක කරනවා. ඉතාලම ගෞරවයෙන් කරනවා. අන්න එදාට හම් වෙනවා උතුම් විදිහේ මේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එක. මේ හම්බ කරන්නේ අතාරින්න බව දැන. ඒක ඒක ඒක නෝබල්. ඒ නිසා මේ මම පහසට කතා කරාට කවදා හරි කවදා හරි ඔයගොල්ලෝ ඉඩක් වෙලා කැන්සරයක් ඇවිල්ලා මැරෙන්න ගිහිල්ලා හරි බලනකොට මේක තමයි බ්‍රයිටස්ම ස්පොට් එක ජීවිතේ තියෙන මෙච්චර වගකීම් කියද්දී අපි කොහොම හරි දවස් දෙකක් අසාරටම කහි කියන්නේ කියලා. ඔච්චරයි වෙන මොකුත් නෑ ඔයගොල්ලන්ට තියෙන එකම ජීවිතය අතරින් තියෙන ප්‍රශ්නේ රැයට කන්න හම්බෙන්නේ. ඒක වෙන මොකක්වත් නෑ. මම දන්නවා ඒක හොඳට. අනික ඕනම දෙයක් කරන්න දක්ෂකම් තියෙනවා. මේක රැයට කන්න නැති එක තමයි ප්‍රධානම කැපකිරීම. මන්දර දැනටත් කී දෙනෙක් රැට හොරෙන් කනවාද කියලා මම. ඒ ඒ නිසරණ වනේ එකම ප්‍රශ්නේ ඉච්චරයි. ආජීවත්වම සීල සමාදන් වෙලා දෙනවා টොප් එකට වැඩි. ඉතින් මං හිතාගන්න කමක් බක්කියාවට මැරෙන්නේ නැහැ නේ උන්නේ කාලා හරි කමන්නේ. ඊට පස්සේ හැබැයි දැන් ස්ට්‍රෙස් කරනවා. ටිකටම ස්ට්‍රෙස් කරනවා. ඉතින් පද ඇරගන්න කඩා ගන්න එපා. එතකොට අමාරුයි. එහෙම නැත්නම් එන්න එපා. ඔය ගීගය තාන්නවා කියලා වෙන මොකක්වත් නැහැ. ඩිනර් එක තමයි ප්‍රශ්නේ. ඔව් මේ ප්‍රශ්නයක් කියලා තියෙනවා. ආනාපාන සති භාවනා කරන මොහොතක යම් වේදනාවක් දැනෙන විට මේ වේදනාව ඇති ස්ථානයේ මේ වේදනාව දකින්න හිත ලෙස මෙනෙහි කිරීම ආනාපාන සතිය පාවා දීමක්ද ගෞරවයෙන් පහදා දෙනවා. මේකෙදි කියන්න තියෙන්නේ ආනාපානයත් එක්ක කරනකොට වේදනා જાති තුනකට නම් කරන්න වෙනවා. ආනාපාන සංඥාව හා සමාන වේදනා ආනාපාන සංඥාට අඩු වේදනා සහ ආනාපාන සංඥාට වැඩි වේදනා මේක මේ අරමුණේ තීව්‍රතාවය අනුව මම කතා කරන්නේ ආනාපානයට හා සමාන අඩු වේදනා ගණන් ගන්න තු වෙන එකයි කරන්නේ කෙලිම ආනාපානේ බලන්න ඒක දණියෙන් පල්ලය ආනාපානයත් එක්ක සමසම ඉන්නවනම් තාම ආනාපානට ප්‍රමුඛතාවය දෙන්නේ මේක නබේ ප්‍රධාන කර්මස්ථාන යම් තන කාණාපානට වැඩි වේදනාව වැඩි වුණා නම් මේ මූල ධර්ම යොදන්න. එතකොට ආනාපානි කරන්න බෑ. ආනාපානි තුන හිත ගලවලා වේදනා තුන තන අලවලා වේදනා වේදනා වේදනා කියලා මෙනෙහි. ඒ වේදනා දැනගන්නා සුළු අදහසෙන් මිස වේදනා නැති වේවා දුරු වේවා කියන අදහසින්. ඊට පස්සේ යම් වෙලාවක වේදනාව අඩු වුණොත් ආයෙනවා ආනාපාන. වැඩි වුණොත් වේදනා දිගේම කරගන්නවා. එනිසා පොදුවේ මේකට උත්තර දෙන්න අමාරුයි. ඒ වගේම ආනාපාන සංඥාවත් ආරම්භයේදී ලොකුයි එන්නේ ඉන්නේ සිව්. ඒ වගේම ආධුනිකයයි ටිකක් කල් ගිරගෙන ගිය එකනගේ ආනාපාන පිළිබඳ හැඟීමක් වෙනස්. නමුත් අර අර මුලින් කියපේකේ යම් වෙලාවක ආනාපානය සමාන වේදනා ආනාපානට අඩු වේදනා සානාපානට වැඩි වේදනා කියන හැටියට පිළිපදින ක්‍රමය වෙනස්. අපි ඇවිල්ලා තියෙනවා 9:45ට. චක්‍ර දීපයක් කරකිනවා ඒක පරියන්ඛයක් ඇතුළත මේ විදිහට කියතයි ආනාපාන ගොරෝසුල ආයෙ ශීම වෙනවා ටිකලක් ආයෙ ගොරෝසුල ආයෙ ශීම වෙනවා ආයෙ ගොරෝසුල ආයෙ ශීම වෙනවා ඒ ශීම වෙන හැම වෙලාවෙදීම ඔය නුහුරු සංඥාවට යනවා හිත ආයෙ සිර කානපාන යපම ආනාපාන සංඥාවට ඊට පස්සේ ඒක ගෙවම් කරපුවා ආයෙ ওই සංඥාවට එහෙම චක්‍ර කිහිපයක් යනකොට තමයි ඒකේ මාස්ටර් මාස්ටර් එකේ ඉන්නේ ඒ චක්‍ර වල ආරයක් තියෙනවා පළවෙනි චක්‍රය ලොකුයි ඊගාව චක්‍ර ටිකයි එහෙම මේ මේ නිකන් මකුළු දලක් දිගහැරියා වගේ චක්‍ර යනවා. ඒ නිසා එක සැරයකට එනවා ආයසර සාමාන්‍ය ලෝකේ තර්ක ඥානට යනවා. ඒක ගෙවක් කරන ආය ඔය සංඥාට එනවා. ආයසර තර්ක ඥානට යනවා. එහෙම එහෙම එහෙම වෙනකොට තේරෙනවා මේ දෙක ප්‍රති පටිච්ච සමුප්පන්නයි කියලා. මේ සංඥාට සාපේක්ෂව ආස්වාස් ප්‍රසවාස දැනගන්න සංඥා වෙනස්. ඒ දිගින් දිගට මේ විදිහට නෑ ඇත්තට මේ ඔය මේ අපි මම ඔය බ්‍රිස්බේන් වලදී කිව්වේ මතක නෑ සූත්‍රේ නම් මොකක්ද ඒකෙයි ඒ සූත්‍ර දෙකකම ਸਰවචනන්සේ සඳහන් කරලා තියෙනවා ශාසන ප්‍රතිෂ්ඨාවක් ලබනවා කියනවා ඒ ධම්මටිචේ ගැන කතා කරනවා ධම්මටිචේට ආවට පස්සේ තමයි මනුස්සයා දන්නේ විපස්සනා ගමනට සාධක මොනවද බාධක මොනවද එතකන් අපි ළඟ තියෙන්නේ කාම ලෝකේ සංඥා ඒක හුඟක් වෙලාට මිශ්‍රීදී ඒ ධම්මටිචි ලබන්න නම් මේ වේදනාවල් වල තියෙන අදුක්කම සුඛය අල්ලන්න සංඥාවල් වල තියෙන ඔය විස්තර කරන්න බැරි සංඥාව අල්ලන්න සංස්කාර වල චේතන නැතුව වෙන දේ වෙන්න හරලා බලන්න ඉන්නවද තමයි ලක්ෂම එක කියලා ඒක අල්ලගන්න විඥානේ හැඩි දැඩි විඥානේ දේවල් තෝරන හැදිච්ච විඥානයේ සියල්ලම සමගතිය ගන්න. මනුෂකම දකින්න. අන්න ඒ වගේ රූපවලත් පටවියාපෝ තේජෝ වායෝ අයින් කළා අවකාශය දකින්න. හැම හැම ස්කන්ධෙම කියනවා මේ ඒක මැද ට්‍රිකි පොයින්ට් එකක් තියෙනවා. ඒ නැත්තම් මේ මායාකාරීකමක් තියෙනවා. අනේ මායකය දකින්නකොට තමයි මනුස්සය ශාසනය කියන්නේ මොකද්ද විපස්සනා කියන්නේ මොකද්ද යෝගාවචර කියන්නේ මොකද්ද රාත්‍රියේ ජීවන කියන්නේ මොකද්ද කියලා තේරෙනවා ඊට පස්සේ යාට ඕන දෙයක් හැන්ඩල් කරන්න පුළුවන් ලේසියෙන් රිමෝට් කන්ට්‍රෝල් එකෙන් වටන්න බෑ නිසා ඒකෝසේ රවට්ටන්න බෑ මේක දන්නේ නැතුව මොන පහසුකමක් දුන්නත් පැයක් දුන්නත් දාපු දිවෝම කයි ලාභ සත්කාරයට අහුවෙලා වැඩේ ඉතින් යනකොට මේ මනුස්සය දන්නා ලාභ සත්කාරය තමයි භයානකම දේ ඒ සාර්ථකක වශයෙන් පෙනුනට මාර උගුලක් කියන ඒ නිසා ඒකට ධම්මට්ඨිය නැත්නම් ධර්මයේ ප්‍රතිෂ්ඨා ගාදති කියන වචනේ පාවිච්චි කරන ධර්මයේ ප්‍රතිෂ්ඨාව ලබනවා පීඨාධාර ලබනවා ඊට පස්සේ තේිනවා මේක මේ සාසනික වැඩ කරනකොට මමතෙන් අල්ලලා කරන්න එපා කරනවා නම් දෝතෙම කරන්න part time කරන්න බෑ කරනවා නම් full time දාලා ඒ කියන්නේ ධර්ම ගෞරවය කියන එක බුදුහමරණ කරන ගෞරවය නෙමෙයි මේ ධර්ම ගෞරවය කියන එක ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට රෙස්පෙක්ට් එක ඉබේම එනවා ඒක ස්වාමීන් වහන්සේ සංඥාව දීර්ඝ කාලයක් මතකයේ පවතින්නේ කෙසේද? කුඩා කල දැක්කත් ඒ අප තනාගත් ලේබල් අවුරුදු ගණනක් ගියත් තිබෙන්නේ කුමන ආකාරයකද? හේතුන් නිසා සකස් වුණු සංඥාව හේතුන් නැති විට නැතුවන්නේ නැතිද? එසේ නම් මේ අනිච්ච නැති කර්මයන් පාදා දෙවි. සංඥාව ගොඩක් කල පවතින එකම තැන ගොඩක් ඉන්ක්‍රීඩ් වුණොත් තමයි. එකම දේ එකම තැන ඇඳි ඇඳි ඇඳි ඇඳි ඇඳි ඇඳි තිබුණොත් සංඥා මේ ඉච්ඡිත භාවයකට යනවා. ඒකනේ මකන්න අමාරුයි. ඒ නිසා අපි බොහෝ කල් පුරුද්දක් කෙරුවොත් ඒ පුරුද්ද ඊගා සංසාර සංසාර ඊගාවත්තට යනවා. මේ මේ මේ විදිහට පුරුද්දට සංස්කාර කියන වචනේ පාවිච්චි කරා. ඇබ්බැහිය කියන එක. මොන දෙයක් ඇබ්බැහි වුණත් ඒක හරිනම් හොඳක් හොඳ ප්‍රතිඵල දෙනවා. වැරදි නම් හුඟක් නරක ප්‍රතිඵල දෙනවා. හැබැයි හැම කෙනාම ඉන්නේ ඇබ්බැහිය. කුඩු කාර්යය විතරක් නෙවෙයි. සූදුවන්තුව විතරක් නෙවෙයි. හැම කෙනාම ඉන්නේ ඇබ්බැහියක. ඒගොල්ලෝ හිතනවා ඒ ඇබ්බැහිය හොඳයි කියලා. මොකද තමන්ගේ රුචිය නිසා. හැබැයි වැඩියෙන් වැඩියෙන් කරන්න බෑ. ඒක හොඳට ඉන්ක්‍රීන් වෙනවා. ඉන්ක්‍රීන් වෙච්චම සංඥාව තාවු. ඊට පස්සේ ඒක ආත්මය කරගන්න. ආත්මයක් පාඩපත් වෙනවා. ඒ නිසා සර්වචන්සි කියනවා හැබැයික් නැතුව අපේ ජීවිතය යන්නේ නැහැ. මම මොකේද හැබැයි වෙලා ඉන්නේ කියලා දැනගන්න එක ලොකුම ලොකු ඩයග්නොසිස්. භාවනා කරනකොට මම මගේ හිත වැඩියෙන් දුවන්නේ හිතවිලි වලටද, ශබ්ද වලටද, වේදනාව වලටද කියලා කියන්නේ මගේ හැබැයි දැන ගැනීම තමයි. ඒක අපිට වෙන්නේ වැරද්දක් කියලා. නමුත් ඒක ලොකු ඩයග්නොසිස් එකක්. ආනපන ඉන්නවා නම් හොඳයි. නැත්තම් බලන්න ඕනේ මං මොකේද වැබ්බැහි වෙලා තියෙන්නේ. හිතවිලට වැබ්බැහි වෙච්ච කෙනා කියන විතක්ක චරිතය. වේදනාවල සැප වේදනාවල කැමති කෙනා කියනවා රාග චරිතය කියලා. ඉතින් රාග චරිත විතක්ක චරිත හොයන්න වෙන මීටරයක් දැකලා තියෙනවද ලෝකේ කොහෙවත්? චෙක් කරලා බලන්න. බ්ලඩ් බ්ලඩ් චුක බලන්න. තමන්ම තමයි දකින්නේ. ඉතින් ඒක අපි දකින්නේ වැරදිලා කියලා. වැරදිලා නෙමෙයි ඒකෙන් තමයි අල්ලගන්නේ. ඒක වැඩියෙන් වැඩියෙන් පාවිච්චි කරොත් ඒකේ තියෙනවා සංකදම කියලා සූත්‍රයක් යම් යම් යම් යම් දයක් බොහෝ කොට කරන්න ගත්තට පස්සේ ඒක යාගේ ඊගාවචි චිත්තක්ෂණේ කීකුද යමකට අපි අබ්බැහි වුණාට පස්සේ ඒ අබ්බැහි යන තමයි ඊගා චිත්තක්ෂණේ කීකුද ඒ අර ගැම්ම ඉතින් ඒ නිසා එතනදී සංඥා කවුරු වෙන එක ඉතින් මේ කුඩා කල දැක්කත් දෙයක් අපේ තනාගත් ලේබල් අවුරුදු ගණන් කියත් තිබෙන්නේ කුමනයි. ඒකට ලෝභ කරපු නිසා. ඒ ඒ සංඥාට ලෝභ කරපු නිසා ඒක බොහෝ කල් පවතින. ඒ වෙන වෙන ධර්මයක් ලෝභ කරපු එක අපි නැවත නැවත ඇසුරු කරනවා. ආශේවනය කරනවා, භාවිත කරනවා, බහුලීගත කරනවා, ඇලි ගලි වාසය කරනවා. එතකොට වැඩියෙන් ඉන්ක්‍රීම් වෙනවා. ඉන්ක්‍රීම් වුණාට පස්සේ අයින් කරගන්න බැරි වෙනවා. හේතු නිසා සකස් වුණු සංඥාව හේතු නැති විට නැතිවන්නේ නැද්ද? ඒක තමයි කියන්නේ. සංඥාවට හේතු වෙන ස්පර්ශය ස්පර්ශය ආනාපානේ නැති වෙනකම්ම බලන්න. ඒකට සංඥා නැති වෙනවා. මේක මේ බොහොම විනාඩි ගානකින් පෙන්වන්න පුළුවන්. ආනාපාන ස්පර්ශය හොඳට ස්පෙෂලායිස් කරලා බලන්න. බලනකොට ගෙවිගෙන යනකොට යනකොට මොකද වෙන්නේ බලන්න සංඥා. සංඥා නැති වෙනවා. එතකොට හිත මොකද කරන්නේ වෙන දෙයක් හොයනවා සංඥාවට. සද්ද රූප. අපි ඒක හොඳට අවබෝධ වෙලා ගියොත් ඒ නාම රූප දෙක මේක ගෙවිලා ඉවර වෙලා නෙමෙයි. නාම රූප දෙක කම්පන චංචල අඩු වෙගෙන යනකොට ඒ දේ කාටවත් කියා ගන්න බැරි වෙනවා. මොකද සංඥාව ගිලිනවා. ඉතින් එතකොට අපි කියන භාවනාව කැඩිලා මං නිින්ද ගියාද දන්නේ නැහැ මොනවා වුණාද දන්නේ නැහැ ආනපානතු වෙන අරමුණක් කරලා හරියන්නේ නැද්ද කියලා අහනවා ඒක. එහෙනම් ඒ වෙලාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනේ කරොත් හරිය නැද්ද කියලා. අසුභ භාවනා කරොත් හරිය නැද්ද කියලා. මෙතන අර පෑදී දෙයට ආය පොරතියක් දාගත්තා පස්සේ ආය අනාගත. කවදාවත් අනාගාමි වෙන්න වෙන්නේ නැහැ. අනාගන්න නම් පුළුවන්. ඒ නිසා අර ගොරෝසු සංඥා ඉඳලා නාම රූප ගෙවීමේ යනකොට සංඥාවට වෙනදී බලන්නයි බුදුහාමුදුර මේ අපි අඬ ගන්න යන්නේ. එතෙන් ඊට පස්සේ ඒක සීසන් කරන්න ඕනේ. ඒක ඒක ඇබ්බැයි ඒක බහුලීගත කරන්න. සිද්ධි කරන්න. කරන්න බෑ කම්මැලි. නීරසයි, විචිත්‍රයි. මොකද කාමයට දිච්ච හිතක් නේ. ඉතින් ඒ හේතුඵල වලින් තමයි මේ සංඥාව ඇති වෙන්නේ. සංඥාව අනිවාර්යයෙන්ම අනිත්‍යයි. මොකද අපි කණ්ඩෝන නිසා අපි ප්‍රේමයක් තණ්හාවක් නිසා යම් යම් සංඥාවල් අල්ලපදා. මේ අල්ලපදාගත් දේවල් ඊට පස්සේ ඒගොල්ලෝ අපිව අල්ලපදා. ඒකයි ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ කියලා මේ තණ්හා ප්‍රේමය කියලා කියන්නේ වෙන මොකක්වත් ඒ තමන්ගේ ඊගෝ එක බූස්ට් කරන දෙයක්. ඊගෝ එක බූස්ට් කරන දේ දරුව වෙන්න පුළුවන්, වස්තුව වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මේ දරුවන්ට කැක්ක වෙලා තන්නේ පචේ තමන්ගේ තණ්හාව තමන්ගේ සක්කාය දිට්ඨිය දින කෑදකම්. ඒකයි අය කතා දෙකක් නෑ බුදුරජාණන්සි කියලා තියෙනවා උච්චින්ද සිනිය මත්තනෝ අත්තානං උච්චින්ද සිනිය මත්තනෝ උදුකං සාරධිකංම පාන වතුරට බහලා නෙළුමල කතින් කඩන්න දානසේ ඔබේ ආත්ම ස්නේහ ගලවලා දාපන් එතකොට ඔය තණ්හාවක් නෑ ඔය ප්‍රේමෙත් ඉතින් ඒක කියනකොට උඟ වේදනේ කියනවා මේ චවුත්තක් නැතුව කතා කරනවා කරුණාවක් නැතුව කතා කරනවා මේ ඉතින් දරුවෝ ලොකුයි මම නෑ කියන්නේ මට බයක් නැති මට දරුවෝ නැති හින්දා දරුවෝ ලොකු වුණාට ඔය ඔක්කොටම ගියාත්නේ 70ක් ඉන්න ඇතිනේ කොහොමද? දැන් ඒගොල්ල ගැන කල්පනා කරනවා. දැන් මේ ඉන්නේ කල්ලාගෙන ඒකෙන් තොරන් ගන්න. දැන් මේකට ඇල්ල ගියාට පස්සේ ආයේ මේ පැත්ත හැරලා බලයිද? මම එකක් කියන්නේ. දැන් ඕගොල්ලෝ මේ ප්‍රේමයෙන් ඉඳලා ගියාට පස්සේ ආපහු ආවොත් දරුවෝ මොකද කරන්නේ? ඕගොල්ලෝ මන්ත්‍ර ජප කරලා ගැට ගහලා බෝතලයක දාලා මොහොතේ කියලා දානවා. මැරිච්ච අම්මා අවිල්ලා ඉන්නවා භූතෙක් වෙලා. ආ. ඌ කරන්නේ හොඳම කට්ටඩිය කල්ලා අර කල්ලා බෝතලයකට දාලා ගැට ගහලා ඔය දැන් තියෙන වෙන යතේ ඉන්න කිස් එකක් දෙන්න කතා නැහැ ගිහිල්ලා ආවට පස්සේ. බඳලා විසිකරනවා. එහෙම ලෝකයක්. දරුවන් හඳා කරනින්නේ බඳා කියලා ඉතින් නිසා මේ සංඥාවේ තියෙන මේ වැඩ කැල දැක්කට පස්සේ අපේ තර්කේ සම්පූර්ණයෙන් පිටලා දාලා අපි සමාජ ධර්ම කඩන්න හදනව නෙවෙයි. ඒ පැත්තෙන් පොඩ්ඩක් ජනේලෙ අරලා බලන්න පුළුවන් බුදුන් දැකපු හැටියට. නැත්නම් ආර්යයන් වහන්සේලා ලෝකේ බලන හැටි. ඒ සත්පුරුෂයන් බලන හැටි. ඉතින් ඒක ඒ ඒ මූල ධර්මානුකූලව හෝ චින්තාමය වශයෙන් හෝ ඒ දර්ශනේ නැත්නම් අපි මේ කරන වැඩේ සාධාරණීකරණයක් එන්නේ නැහැ. එයි අපි මේ ඉඳගෙන තනි එකම අරමුණක් දිහා භාවනා කරන්න කියන එක තේරෙන්නේ නැහැ. ඒක නිකන් දඩයක්. ඒක නිකන් මහ වදයක් වෙනවා. මේ බුදුහමරෝ ගේන් හදන්නේ සංඥාව ඉවර කරන තැනට. සැප දුක ඉවර කරලා අදුක්කම සුඛය කියන රූප ධර්ම වල පට ව්‍යාපෝතේ ජයන් කළ අවකාශයට ගෙනියන. ඉතින් කලහක්ක. ඒක හරියට මේ ලෝකෙන් ගිහිල්ලා අජට අවකාශයට ගිහිල්ලා ගුරුත්වාකර්ෂණ නැති දෙයක් අත්දකින විද්‍යාඥයෙක් වගේ වැඩක්. ම්ම් 10යි. ඉතින් අපි අද විශේෂයෙන් මතක් කරන්න හදන්නේ මේක ඇත්තට මේ මේ සංවිධායකයන්ගේ ඉල්ලීමක් මේ දක්වා භාවනා වැඩමුළුවට දානීය දානීය නැත්නම් මේ මේ අතන්ට උපස්ථානයේ සංග්‍රහ කළ පිළිසෙට පින් අනුමෝදන් කිරීම අපි ඇත්ත වශයෙන් කෙරුණා ඒක භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ඇත්තම කියනවා හැම දාහනේ වාරයක් පාසාම අනුමෝදනා බණක් කියන්නේ වැඳිලා තියෙනවා නමුත් මේ මේ පුද්ගලික වශයෙන් මම දවසට කතා කරන පැය ගාන හතර පහ පැනපු ගමන් ඉරිටේට් වෙනවා මම. ඒ නිසා මම ඉල්ලා ඉන්නවා මට ඒකෙදි මාව නිදහස් කරලා දාන්න කියලා. මොකද එතකොට මේ අපිට අනිත් පැයට සඳහා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මට ඒ දාණයෙන් පස්සේ හැම වෙලාවෙම මට ආරාධනා කළේ නෑ. ඒක මට හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. මොකද සම්ප්‍රදාය කැඩිල්ලක් වෙනවා ඒක. නමුත් මගේ පුද්ගලික සෞඛ්‍ය නිසා මට හොඳයි කියන්නත් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ තාක්කල් කරපු සියලු දෙනා කරපු වැඩේ පුංචි දැන්. විශේෂයෙන් මේ පිටලා තියෙන උගාක් නගරින් ඈත නිසා යන්න එන්න ඉතින් යන්නේ සූදානම් කරපිනක පොඩි වැඩක් නෙවෙයි. ඒ නිසා අපි ඒක අගය කරන්න ඕනේ. ඉතින් අනුව විමලා රුක්මනි දසනායක මුතුකල මහත්තයා කර්මවිත මහත්තයා මහත්මිය වත්සිලා මහත්මිය පුෂ්ප කුමාර මහත්මයා රීටා දකුම්පිටිය මහත්මිය සෙන්වත් බම්බරදීනිය මහත්මයා මල්ලිකා ගුණවර්ධන මහත්මිය යන අය මේ කලින්ම වග වෙලා ඇවිල්ලා ඒ උපස්ථාන කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒ අය මේ ජීවිතයේ මේ බුදු ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දකින්න බැරි වුණොත් යانے යන දන අල්පං කඳුරු උඩපං කඳුරු පහළ වේවා සංසාර ගමනේ තියෙන මේ වෙහෙස පිපාස දුක බඩගිනි දුක ගමන් වේස නැතුව සුඛ ප්‍රතිපදාවේ යෑමට මේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වේවා ඒ වගේම තමයි දන් දුන්නේ භාවනා කරන පිරිසක් නිසා එයත් තමන් එක්ක පළවලේ හැසිරෙන පිරිසක් නිසා එයාට භාවනා කිරීමේ කැමැත්ත අපි වගේම අය භාවනා කරන අපිත් භාවනා කරන්න ඕනෑ කියන කැමැත්ත මේ ජීවිතයෙන් පහළ වීමට මේ පින ඊටතම වේදිනිය වශයෙන් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් මේ මේ යත්තු තම්බලා දෙන බතක් කාලා අපි මේ භාවනා කරලා යම් කුසල ශක්තියක් ඉපදුවා නම් ඒ කුසල ශක්තිය නිසා යත්තන්ටත් ඒ දාන ජීපායට කරන කියන රැකී රසාවල යහල දිනුවක් ඇති වේවා ඒ යත්තන්ට කවදා හරි කවුරු හරි සම්බලාගෙන බතක් කාලා පැත්ත කරලා භාවනා කරන්න ලැබේවා කියන පින පහළ වේවා කියලා ප්‍රාර්ථනා ඉතින් ඒක අපි මේ පෙනී නොපෙනී උදව් කරන්නා වූ සත්පුරුෂයන්ට වශයෙන් අපි පොදුවේ කරපු සංග්‍රහව අනුකාරණ අනුශාසනා තමයි මේ විශේෂයෙන් කිරුවේ. ඉතින් මේ කියනකොට නම් සඳහන් වෙච්ච නැති හෝ නොපෙනී උදව් කළ යම් තාක් පිරිසක් ඉන්නවා නම් ඒ කට්ටිය නම් නොකියවයි කියලා ඒකේ අඩුපාඩුවක් නොසලකා හැරීමක් නැහැ. මේ අපි මේ කරගෙන යන වැඩේ මේ එක්කෙනෙකුට දෙන්නෙකුට එකතු වෙලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මහ විශාල පැතිරිච්ච වැඩක්. ඒ වගේම බොහොම කල් අල්ලලා යන වැඩක්. ගොඩක් අඩුපකටම අවශ්‍ය කරන වැඩක්. ඒ නිසා අපිට කිසිම වෙලාවක මේ අපි අපේ දක්ෂකම් වලින් සපයාගත්තා කියන්නේ බෑ. අපිට කියන්න පුළුවන් කායිකාගේ තනුකම්පාව නිසා සාර්ථක වුණයි කියලා. ඒ නිසා ඒ හිතින් හෝ වචනකින් හෝ ක්‍රියාවකින් හෝ යම් කිසි කෙනෙක් අනුග්‍රහයක් කරන නම් ඒ සියලු දෙනාටම එහෙම නොකරුව අයට සියල්ලන්ටම සමසේ මේ පිනත්පත් වේවා කියලා අපි එක්තාවතා චාසි ගාථා සත්‍යයන් කරමු. එත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං මේ නම් සඳහන් කළ පිළිසේ මේ දානදී කටයුතු යම් ඥාති අනුග්‍රහයක් වෙන ප්‍රාර්ථනාවක් ඇතුව ඒ පින්කම් කළා නම් ඒ සියලු දෙනාගේ ඥාතීන්ටත් අප අපේ ඥාතීන්ටත් සියලු දෙනාටම මේ රස කරගත්ත පින ඉන්නා තැනක සිට දකින්න ලැබේවා දැකලා ඒ පිළිබඳව ගෞරවයෙන් සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හිත් පහළ වේවා කියලා අපි කර්මාවෙන් ආදිතෙන් මතක් කරමු. එයා ඒ වගේම ඥාතින් ජීපත් කරලා පින් පැමිණීම වෙනුවෙන් ඉදං හෝ ඥාතිනං හෝතු ගාතාව සජ්ජායනා කරමු. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ අපකටත් මේ පිනේ එකසේ හේතු වීමේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් සපයි සුන්දරයි නිවන ප්‍රවරයි දේවතා කරන ලද ඒ නිවනට මේ ජීවිතයේදී මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේදීම ළඟා වීමට ඒ පිණිසම මේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු ප්‍රාර්ථනා සීපත් කර ගැනීමම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 අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සෝපච්චිත්තා සෝපච්චිත්තා සෝපච්චිත්තා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු බලාපොරොත්තු සුවපත් වෙනවා